හොඳයි පින්වතුනි. සුපුරුදු පරිදි දහම් සාකච්ඡාව ආරම්භ කිරීමට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමති මේ දස දහසක් ලෝක දාතේ වෙසෙන්නා වූ ඒ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන් සිහිපත් කරගෙන එයාට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඒ වගේම පින්වතුනි තමන්ගේ ඉෂ්ඨකාමී දේව දේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ මේ ඉන්ද්‍රෝපීර්ද චන්දසේකර ප්‍රජාපති ආදී ඒ සේව සමූහයන් මහන්තලාවත් සිහිපත් කරගෙන එයාටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඒ වගේම පින්වතුනි තම තමන් නමින් ජම්මාන්තරගත වන්ට ඉදිච්ච ඒ සීලම ඥාතිත මිත්‍රාදීන් සිහිපත් කරගෙන එයාටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සීල දෙනාම එයාට ඒ චිත්ත කිරණ ධාරාවල් විහිදුවා හරිමින් එයාව සිහිපත් කරගෙන එයාට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න.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 මේ සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා අදිස්ථාන කරන්න සියලුම දෙනා මොහොතක් අද මේ දහම් දේශනාව ආරම්භ කරනකොට වින්තුනි යම් කරුණක් කියන්න. ඒ තමයි අද දේව භාෂිතයක් කියලා හිතාගෙන ඉන්න මහා ශ්‍රේෂ්ඨ කර්මස්ථානයක් තියෙනවා. ඒක අද පිරිස හිතාගෙන ඉන්නේ දේව භාෂිතයක්. මේ සක්‍ර දේවේන්ද්‍රයා විසින් ප්‍රකාශයට පත් කරන ලද්දක් කියලා. ඒක ප්‍රසිද්ධයි ඉතින් සක්‍ර දේවේන්ද්‍රයත් කිව්වයි කියලා. නවත් සක්‍රදේවේන්ද්‍රයත් කිව්වා මිසක් සක්‍රදේවේන්ද්‍රයා කිව්වා නෙමෙයි. ඒ ගාථාව හරි ප්‍රසිද්ධයි හැමෝම දන්නවා. හේතුව හැමෝම මලගෙවල් වල යනවනේ. එතකොට අද මලගෙවල් වලට සීමා වෙච්ච සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින් ලෝකෙට දේශනා කරපු මහා කර්මස්ථානයක් තියෙනවා. ආන්නේ කර්මස්ථානයෙන් කොටසක් විග්‍රහ කරලා දෙන්නම්. මොකද මේ කර්මස්ථානයේ කොටසක් කියලා කිව්වේ 110ක් විතර විග්‍රහ කරලා දෙන්න. එකම ධර්ම ඒකවත් පින්වතුනි 100ක් විග්‍රහ කරන්න බෑ. 150ක් විතර විග්‍රහ කළ හැකියි. නමුත් ඒ 150 විග්‍රහ කරන්න කාලෙ මදි. ඒක නිසා ඔය හැම ගොඩාක් දේවල් වල 10ක් තමයි කතා කරලා තියෙන්නේ. ඉතින් ඒක ඔබ දන්නවා මේ න්‍යාය මොකක්ද කියලා. සම්බුදුරජාණන් වහන්සේ නමක් මාත්‍රිකා විදියට ඔක්කොම දේශනා කරන්නේ ඒක නිසා. ඒව ඔක්කොම පෙළගස්සන්න ගියොත් එහෙම උන්වහන්සේගේ ජීවිත කාලේ මදි මේ සද්ධර්මයේ දේශනා කරන්න. එතකොට එහෙනම් අපිටත් ඒකත් එහෙම තමයි ඉතින්. උන්වහන්සේ මේ අපි වචනයක් කතා කරන වෙලාවේදී උන්වහන්සේ වචන 512ක් විතර කතා කරන ඒ තරම් වේගෙන් සද්ධර්මයේ කතා කරන්නේ. ඉතින් එච්චර වේගෙන් කතා කළත් උන්වහන්සේ මාතෘකාව විතර නම් කතා කළේ. ඉතින් අපිට උන්වහන්සේගේ සද්ධර්මයේ අන්තු මාත්‍රයක් විතර තමයි කතා කරන්න පුළුවන්. ඒ නිසා විදිහේ ලේසියෙන් හිතන්න එපා සම්බුදුරජාණන් වහන්සේ නමක් ගැන. ඔබ ඉතින් විශේෂයෙන්ම දැන් ඉතින් සම්බුදුරජාන් වහන්සේ නමක් අඳුරනවනේ. නේද? අඳුරනවා 102ක් විතර. රහතන් වහන්සේටවත් බෑ 100ක් සම්බුදුරජාන් වහන්සේ නමක්ව අඳුන ගන්න. අඳුන ගන්න පුළුවන් එකම පුද්ගලයා කවුද? තවත් සම්බුදුරජාණන් වහන්සේ නමක් විතරයි. ඒ උන්වහන්සේට තමයි තේරෙන්නේ අනිත් අනිත් ඒ උත්මයාගේ තියෙන ಗುಣ. මේ අනන්ත අප්‍රමාණ මහා ගුණයකින් යුක්ත ඒ උත්මයෝ මහා ප්‍රඥාවකින් යුක්ත ඒ උත්මයන්ගේ සත්‍ය ධර්මයනේ කතා කරන්නේ. ඉතින් මේක ගොඩාක් දුරට පිංගුතුනි මේ සීමා වෙලා තියෙන්නේ මලගෙවල් වලට. මොකද අද බුද්ධ ධර්මයේ කියන එක බොහොම අඩු වෙන්නේ තියෙන්නේ. ඔක්කොම තියෙන්නේ මොකද්ද? සංස්කෘතියනේ. නේද? බෞද්ධ සංස්කෘතිය තමයි තියෙන්නේ. බුද්ධ ධර්මයට දැන් ඔය දැන් ඔබට මතක ඇතිනේ ඔය මේ දහම් පාසල් අවසාන ශ්‍රේණි විභාගෙම ලිව්වනම් බෞද්ධ සංස්කෘතියට තියෙනවා අඟල් දෙකක විතර පොතක් පළල. ඒ කියන්නේ උස නවත් බුද්ධ ධර්මයට තියෙන කොච්චරයිද? අඟල් භාගික විතර පුතා. ඒක තමයි ස්වභාවය. ඕක තමයි අද ලෝකේ තියෙන්නේ. සංස්කෘතියට තමයි ලොකු තැනක් තියෙන්නේ. කමක් නැහැ මේ සංස්කෘතිය බොහොම වටිනවා. ඒකත් කාලා දාගෙන යන ගමන තියෙන්නේ. ඉතින් පින්වතුනි මේ සංස්කෘතියේදී බෞද්ධ සංස්කෘතිය ඇතුලේ එනවා එක දෙයක්. ඒ තමයි අනිච්චාවත සංඛාරා කියලා ගාතාවක් තියෙනවා. ඔබ හැමෝම මේක අහලා ඇති. අනුම ධර්මයේ පළවෙනි එකවත් ඔබ දැකලා ඇති. ඇයි ඒ? ලංකාවට ගියොත් හන්දි එක අනිවාර්යයෙන්ම තියෙනවාම තමයි අනිච්චාවත සංඛාර. පරලෝ සැපත් අහවල් වාසක මහතාට නිවන් සැප ලැබේවා කියලා. ඉතින් මේ ඉතින් ඒකේ අනිත් පැත්ත තමයි පොඩ්ඩක් බැලුවොත් එහෙම සමාධිගත වෙලා කොහෙද ඒක හිටියේ කියලා මේ ඉන්නේ කියලා. ඉතින් හතර අපායෙන් එහෙක රිංගගෙන ඉන්නවා. මල පෙරේතෙක් කරහලි ඉන්නවා. නමුත් අරක ගහලා තින්නේ නම් මොකද්ද? උපාසක මහත්මයා. නැත්තම් උපාසක මහත්මිය කියලා. ඉතින් ඕක තමයි ප්‍රශ්නේ. ඒ උදෙසා තමයි පින්වතුනි අපි මේ දහම් කතා කරන්නේ මේ ඇත්ත ඇත්ත උපාසකයෝ බිහි කරන්න. ඇත්ත උපාසිකාව බිහි කරන්න. එතන උපාසක උපාසිකා තුළින් භික්ෂු භික්ෂුණී වෙලා තමන්ගේ කටයුත්ත කරලා ඉවර කරගන්න පුළුවන් මට්ටමට ඔබව හදන්න. ඔබව හදන්න නෙමෙයි අපිව හදා ගන්නවා. ඒ දොරදුර ඔබට පුළුවන් ඔබ හැදිලා එතනට එන්න. ඔබව හදනවා කිව්වොත් වැරදි. ඉතින් පින්වතුනි මෙන්න මේ ගාථාව බොහෝම ශ්‍රේෂ්ඨ කර්මස්ථානයක්. මේ ගාථාව සක්‍රදේවේන්ද්‍රයා විසින් ශාස්ත්‍රූන් වහන්සේගේ පරිනිර්වාණය වෙලාවෙත් දේශනා කළා. හැබැයි ඒක මේ සක්‍රදේවේන්ද්‍රයා නිර්මාණය කරපු එකක් නෙමෙයි. ඒකට කලින් ඕනේ තරම් රහතන් වහන්සේලා විසින් ප්‍රකාශයටපත් කරපු දෙයක් තමයි මේ ගාථාව. මේ ගාථාව පින්වතුනි හරිම ශ්‍රේෂ්ඨ ගාථාවක්. ඉතින් මේක ඔබ ටිකක් දන්න නිසා මට හිතුණා මේක ගැන පොඩ්ඩක් ඔබට කතා කරන්න ඕනේ කියලා. මේ ගාථාව පින්වතුනි රහතන් වහන්සේලා දහම් සංවේගයේ උපදව ගන්න ඔන්න ඔය තුලින්. දහම් සංවේගයේ උපදවනවා කියන්නේ පින්වතුනි දැන් සාස්ත්‍රුන් වහන්සේ නමක් පරිනිර්වාණයට පත් වෙන එක සාමාන්‍ය පුද්ගලයෙකුට දරා ගන්න බෑ. නමුත් රහතන් වහන්සේලා බිම පෙරලි පෙරලි අඬන්නේ නැහැ ශෝක පරිදේව කරන්නේ නැහැ. උන්වහන්සේලා දහම් සංවේගයට පත් වෙනවා කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන යථාර්ථයට හිත මෙනෙහි කරනවා. ලෝකයේ යථාර්ථය මෙනෙහි කරනවා උන්වහන්සේලා. එහෙනම් මේ ලෝකයේ යථාර්ථය මෙනෙහි කිරීමක් තමයි පින්වතුනි ඔය කියන ගාථාවෙන් සිද්ධ වෙන්නේ. මේ ලෝකය කියන්නේ මොකද්ද කියන එක පෙන්눔 කරලා දෙන ගාතාවක්. කවුරු හරි ඇහුවොත් එහෙම ලෝකය කියන්නේ මොකද්ද කියලා අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපද්දිත්වා නිරුද්ධಂತಿ තේසං වූප සමෝසුකෝ. දැන් ඕක දැන් ඒ මේ ඕක තව ටිකක් මේ අර අන්තිම අන්තිම පදේ තේසං වූප සමෝ සුකෝ. අන්න ඒ විදිහටයි හැදෙන්න ඕනේ. අන්තිම පදේ හැදෙන්න ඕනේ කොහොමද? තේසං වූ දැන් අද ගොඩක් මේ පිරිස කියද්දි කියන්නේ තේසං වූප සමෝසුකෝ කියලා. එහෙම නෙමෙයි එන්න ඕනේ. තේසං වූප සමෝ වූප සමෝ සුකෝ. වූප සමය කියලා කියන්නේ පින්වතුනි අතහැරීම කියන එක. නික්ම යාම කියන එක. අපි දැන් එකකින් කතා කරගෙන ඉන්නේ එතකොට ඔබට තේරෙයි මේක. අනිච්චා වත සංඛාරා uppāda vaya dhammino මේ මේ දෙක පින්වතනි මම මේ මේ කියපු දෙක තුලින් දවස් දෙකක තුනක දේශනාවක් කළා හැකි පැය 24ම. ඇයි මෙතන කතා කරන්නේ මොකද්ද? උපාද වය ගැන මේ ලෝකය ගැන කතා කරන්නේ. එතකොට අනිච්චාවත සංඛාරා මෙන්න මේක හොඳට අඳුර ගන්න. දැන් ඔබ මේක දැන දන්නව ඇති. ආ මොක මොකද ඉතින් අනිච්චාවත සංඛාරා ඉතින් ඔය සංඛාරය මේ සංඛාර කියන ඒවා අනිච්චයි උපාද වය ධම්මිනෝ උපදිනු මැරෙනවනේ ඉතින් උපජ්ජිත්වා නිරුද්ධති ආයිත් ඉපදුනො මැරෙනවනේ ඈ මේ තේ සංවූප සමෝසුකෝ ඉතින් ඒක මේ කියලා මොනවාරි හිතා ගන්නවා ඉතින්. නමුත් පිංගුතුනේ දැන් මේක තුලින් ගැඹුරට යන්න. ගැඹුරට ගිහිල්ලා බලමු මේ ගැඹුරු අර්ථය මොකද්ද මේක කියන කියලා. අනිච්චා වත සංඛාරා උපාද වය ධම්මිනෝ. උත්පාද වය කියන ධර්මතාවයෙන් යුක්ත වූ අනිච්ච වූ සංඛාර වත ගැන මේ කතා කරන්නේ. උත්පාද වය ධම්මිනෝ කියලා කිව්වේ උත්පාද වය කියන ධර්මතාවයක් තියෙනවා මේ ලෝකේ. ඔන්න ඔය ධර්මතාවයෙන් යුක්ත සංකාර වත අනිච්චයි. මොකද්ද මේ සංකාර වත? සංකාර වෘතය. මේ ජීවිතයක් කියන්නේ මොකක්ද? පුද්ගලයෙක් ඉපදුනා. නිමල් ඉපදුනා. නිමල් මැරුණා. ඔය ඉපදීම සහ මිය යාම අතර මොකද්ද උනේ? සංකාර වෘතයක් නේද? සංකාර වඩන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා. වෙන මොකද්ද උනේ? මනෝ සංකාර වැඩුවා. නේද? ඊළඟට වචී සංකාර වැඩුවා. ඊළඟට කාය සංකාර වැඩුවා. ඔය තුන නේද කළේ. ඔන්න ඔය සංකාර කිරීමේ වැඩපිළිවෙලක් නේද මේ මේ මේ උප්පත්තියේ සිට මරණය දක්වාම කරගෙන ගියේ. වෙන කරපු එක දෙයක් කියන්න මට. සංකාර වඩන වැඩපිළිවෙල හැරෙන්න කරපු තව එකම එක දෙයක් කියන්න. එකම එක දෙයක්වත් තියනවද? නැහැ. එහෙනම් පින්වතුනි මේ ජීවිතයක් කියලා කියන්නේ මොකද්ද? සංකාර වෘතයක්. එක ජීවිතයක් කියලා කියන්නේ දැන් වෘතයට ඕනනම් සීමාව කියලා දාගන්න. ඒ පැත්තෙනුත් ගත්ත හැකි. නැතම් වෘතයක් කියලා ගන්න මේ මේ වෘතයක් පූර්ණය කරන නැත්නම් මේ ක්‍රියාකාරකමක් කරනවා. එහෙනම් මොකද්ද මේ සංකාර ක්‍රියාකාරීත්වයක් තියෙනවා. අන්නේ සංකාර ක්‍රියාකාරීත්වය තමයි පින්වතුනි ජීවිතය කියලා කියන්නේ. යම් කෙනෙක් ජීවිතයක් ලබපු දවසේ ඉඳලා එයා කරන්නේ මොකද්ද සංකාර ක්‍රියාවලිය. ඒ සංකාර වෘතයක් කරගෙන කරගෙන කරගෙන ගිහිල්ලා මෙතනින් ඒක නවත්තනවා. මෙතනින් ඒක නවත්තනවා කියන්නේ මොකද්ද මේකට ඉවරයි. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඊට පස්සේ හාමුදුරුවෝ වැඩලා අර පෙට්ටිය ගාව ඉඳගෙන අනිච්චාවත සංඛාරා කියනකොට ඒක ගිහිල්ලා තව කොහෙද යනකද ඉතින් ඊට ඊටත් කලින් මැරෙන හුස්ම යන මොහොතේම ආනික ගිහිල්ලා අනිත් පැත්තේ ගිහිල්ලා දැන් ඌ පටන් ගත්තා තව සංඛාර වෘතයක් ඒ සංඛාර වෘතය අරගෙන ඉවරලා කරගෙන කරගෙන කරගෙන ගිහිල්ලා අතනට ගිහිල්ලා ඉවරලා දැන් මොකද කරන්නේ ඒක අතහැරලා ඌ දැන් තව සංඛාර වෘතයක් පටන් ගත්තා එහෙනම් මෙන්න මේ සංඛාර කිරීමේ වැඩපිළිවෙලක් තමයි පින්වුදුනි මේ තියෙන්නේ ජීවිතයක් කියලා කියන්නේ ඔන්න ඕකට එහෙනම් මේ සංඛාර එහෙනම් දැන් මේ මෙතන කතා කරන්නේ ලොකු මොකද්ද? ලොකු කර්මස්ථානයක් ගැන. මේ විදර්ශනා ප්‍රඥාව ගැන මේ කතා කරන්නේ. අනිච්චා වත සංඛාර. එහෙනම් මේ සංඛාර වත. ඇයි අනිච්ච? ඇයි මේ සංඛාර වත අනිච්ච? නිකන් අනිත්‍යයි අනිත්‍යයි කිව්වට තේරෙන්නේ නැහනේ. ඇයි සංඛාර වත අනිච්ච? උප්පාද වය ධම්මිනෝ. මේ උප්පාද වය කියන ධර්මතාවයෙන් යුක්ත හින්දා මොකද දැන් උප්පාද වය? ඇති වෙනව නැති වෙනවද? නෑ ඇති වෙනව නැති වෙනවා කිව්වොත් අනිත්‍යයට වැටෙනවා ඒක. අනිත්‍යයට වට ගත්තොත් වැඩේ වරදිනවා. මොකද අනිත්‍ය ප්‍රබල නෑ නිවන් දක්වන්න. අනිච්ච තමයි ප්‍රබල නිවන් දක්වන්න. අනිත්‍ය නෑ නෙමෙයි තියෙනවා. අනිත්‍යයක් තියෙනවා. අනිත්‍යයි. ආ ඒක හන්න දෙයක් නෑ. හැබැයි ඒක ඉතර ප්‍රබල නෑ පිඟුදුන නිවන් දක්වන්න තරම්. හේතුඵල ධර්මයේ පැහැදිලි කරන්න තරම් ඒක ප්‍රබල නෑ. හැබැයි දැන් මෙතන එක දෙයක් තියෙනවා මොකද්ද? උත්පාද වය ධම්මිනෝ. මේ උත්පාද වය කියන ධර්මතාවයෙන් යුක්තයි. මොනවද? ඔය කියපු ඔය ඔය කියපු මොනවද? සංකාර රත. සංකාරයක් කියන එක පින්වතුනි උත්පාද වය ධර්මතාවයෙන් යුක්තයි. මොකද්ද මේ උත්පාද වය ධර්මතාවය? සංකාරයක තියෙන. සංකාරයක් කියන එක පින්වතුනි උත්පාද වෙනවා වැය වෙනවා. උත්පාද වෙනවා වැය වෙනවා කියලා කියන්නේ පිටුදෙන කවුරුත් උප්පද්දනවා කවුරුත් වැය කරනවා නෙමෙයි. උත්පාද වෙනවා වැය වෙනවා. කොහොමද උත්පාද වෙන්නේ කොහොමද වැය වෙන්නේ? හේතුන්ගෙන් උත්පාද වෙනවා. හේතුන් සකස් වෙලා සකස් වෙලා සකස් වෙලා උත්පාද වෙනවා. හේතුන් නිරුද්ධ වෙලා නිරුද්ධ වෙලා මක් වෙනවද? වැය වෙනවා. එහෙනම් එකම එක එක සංකාරයක් ගත්තොත් පිංගතුනි ඔය හැම සංකාරයකම ස්වභාවය තමයි මොකද්ද? හේතුන්ගෙන් සකස් වුණා හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා ගියා. එහෙනම් ඔන්න ඔය කියන උත්පාද වය ධර්මතාවයක් තියෙනවා මේ සංකාරවලට. මේ සංකාර මම වඩනවා කියලා කියන්න පුළුවන් එකක් නෙමෙයි තියෙන්නේ. සංකාරයක ස්වභාවය තමයි පිංගතුනි කරුණු පහක් නිසා සකස් වෙනවා. ඒ කරුණු පහේ විසිරීම නිසා මොකද වෙන්නේ? ඒ සංඛාර නිරෝධ වෙනවා. එහෙනම් සංඛාර හොඳයි කියලා අල්ලගත්තාම මොකද වෙන්නේ? මේ ගොඩනැංවීම මේ ක්‍රියාදාමය මේ කතා කරන්නේ. මෙතන මේ සංඛාර කිව්වට පස්සේ විශේෂයෙන් අபிසංඛාර ගැන සැලකන්න. දැන් දැන් මෙතනින් එහාට කතා කරගෙන යනකොට අද ඔය සංඛාර ප්‍රශ්නෙට උත්තරයක් ගන්නවා අපි. තව ටිකක් වැඩිපුර මේ සංඛාර මොනවද කියලා කතා කරනවා. එතකොට එතකොට එතකොට ඔබට තේරෙන්න පටන් ගනී මොනවද මේ සංඛාර ස්වභාවය මේ කොහොමද මේ මේ ශරීර සංඛාරات එක පවත්ගෙන යන්නේ මම හිතනවා ඔබ ගිය සතියේ ධර්ම දේශනාව අහන්න ඇති කියලා ඒකත් එක්ක බැඳිලා තමයි ඉතින් යන්න වෙන්නේ මොකද දැන් මාසෙක එකමාරක ඉඳලා කියන හැම එකක්ම එකට එකට එකට එකට බැඳිලා යනවා පුළුවන් තරම් ඒව අහන්න දැන් එතකොට සංකාරයක ස්වභාවය තමයි පිංගතනි කරුණු පහක් එකතු වුණා නම් අන්නේ මොහොතදී ඒක හට ගන්නවා එතකොට අபிසංකාරක ස්වභාවය තමයි දැන් අපිට අபிසංකාර ගොඩනගන්න ඕන අවස්ථාවල් එනවා සසර ගමනේ සැරිසරන කෙනෙකුට පින්වතුනි ඒ සසර ගමන සැරිසැරීම උදෙසා ඒ කෙනා සංකාර ගොඩනගනවා. යම්කිසි අවස්ථාවක අවිද්‍යා තෘෂ්ණා දෙක පෙරටු කරගෙන යම්කිසි සංකාරයක් ගොඩ නැගුවනම් ආන්නේ ගොඩනගපු සංකාරය අභි සංකාරයක් බවට පත් වෙනවා. අභි කියලා කියන්නේ පින්වතුනි බිහි කරනවා කියන එක. අභි කියලා කියන්නේ ඒකයි. අභබ්බ කියලා කියන්නේ මොකද්ද බිහි කරන්නේ නැහැ කියන එක. නමුත් අභි කියලා කියන්නේ මොකද්ද බිහි කරනවට. එනයි බිහි කිරීමක් උදෙසා ඉදිරියේ බිහිකිරීමක් උදෙසා යම්කිසි සංකාරයක් වැඩුවා නම් අන්නේ සංකාරයට කියනවා මොකක් කියලාද? අபிසංකාර කියලා. එහෙනම් ඉදිරියේදී බිහි කරන්නේ ඇයි? බිහිකිරීම කියන එක හරි සාරයි කියලා හිතාගත්ත වැඩපිළිවෙලක ඉන්න නිසා. ඒ කියන්නේ අත්බැවුවල් සාරයි කියලා. එහාට සාරයි කියලා හිතාගෙන ඉන්න වැඩපිළිවෙලක් තියෙනවා පිරිසකේ. ඒකයි කිවි අවිද්‍යාව තෘෂ්ණා දෙක පෙරටු කරගෙන තමයි අபிසංකාර ගොඩ නැගෙන්නේ. අවිද්‍යාව ප්‍රහාණය කරපු කිසිම උත්තමයගේ ශරීරය මේ මේ මේ කියන චිත් පරම්පරාවක අවිසංකාර කියනවා ගොඩ නැගෙන්නේ නැහැ. උන්වහන්සේලාට ගොඩ නැගෙනවා සංකාර. සංකාරයේ අවිසංකාරයේ වෙනස ඔන්න ඕකයි. ඔබගේ ඇතුළෙත් පින්වතුනි අවිසංකාර ගොඩ නැගෙන වෙලාවල් තියෙනවා සංකාර ගොඩ නැගෙන වෙලාවල් තියෙනවා. වැඩි හරියක් හැබැයි ගොඩ නැගෙන්නේ මොනවද? අවිසංකාර. එතකොට දැන් ඒකට හේතු තියෙනවා. දැන් මේක දැන් දැන් ටික ටික ටික ටික ටික ටික පුරුල් කරගෙන යහන්. අන්තිමේදී ඉතින් ගාථාවේ තීරුම ගම්මු. මොකද සංඛාර ගැන ලොකු විග්‍රහයක් කරගන්න ඕනේ. තව තවත් තව තවත් විග්‍රහ කරගන්න ඕනේ සංඛාර ගැන. සංඛාර කියන ඒවා පින්වතුනි ඔබ දන්නවා කොටස් තුනක් තියෙනවා. කාය සංඛාර කියලා කොටසක් තියෙනවා, වචී සංඛාර කියලා කොටසක් තියෙනවා, මනෝ සංඛාර කියලා තව කොටසක් තියෙනවා. එහෙනම් කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියන කොටස් තුන හරි ප්‍රධානයි. තව සංකාර තුනක් ගැන අපි කතා කරනවා. ඒ තමයි පුණ්‍යාවි සංඛාර කියලා එකක් තියෙනවා අපුණ්‍යාවි සංඛාර කියලා තව එකක් තියෙනවා ආනෙන්ජාවි සංඛාර කියලා තව එකක් තියෙනවා. ඒවා පින්වතුනි සංඛාර නෙමෙයි. ඒවට කියන්නේ මොනවද? අபிසංඛාර කියලා. අபிසංඛාරයේ කොටස් තුනක් තියෙනවා මොනවද? පුණ්‍යාවි සංඛාර, අපුණ්‍යාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර. ඒක ඒවා අபிසංඛාර වලින් කියන්නේ පුණ්‍යාබි කිව්වේ මොකද්ද? පුණ්‍ය අபிසංඛාර. පාප අபிසංකාර. එයා අපුඤ්ඤ කියලා කිව්වේ ඒකයි. ඊළඟට ආනෙන්ජ. ආනෙන්ජ කියන්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝකේ උප්පත්ති ලබන්න තියෙන දැඩි කැමැත්ත. එහෙනම් පින්වතුනි යම් බිහි කිරීමක් උදෙසා තමයි මේ කටයුත්ත කරන්නේ. එහෙනම් බිහිවීම කියන එක සරි ශ්‍රේෂ්ඨයි. පැවැත්ම ශ්‍රේෂ්ඨයි. බිහිවීම ශ්‍රේෂ්ඨයි කියන ස්වභාවය තමයි මේ පිරිස ඉන්නේ. ඒ කියන්නේ මොකද්ද ලෝකයේ අත්තයි කියන ස්වභාවය තමයි ඉන්නේ. ලෝකයේ අත්තයි කිව්වේ ලෝකයේ සාරයි කියන ස්වභාවය තමයි ඉන්නේ. එහෙනම් යම් අවස්ථාවක පින්වතුනි ලෝකයේ සාරයි කියන ස්වභාවයෙන් කටයුත්තක් කළා නම් ආන්ගේ කරපු කටයුත්ත අபிසංකාර ගණයට වැටෙනවා. එතකොට පින්වතුනි ලෝකයේ සාරයි කියලා අල්ලගත්ත කෙනෙකුට හිතිනුත් ඔන්නම් කරන්න පුළුවන්. හිතින් පුණ්‍යාවි සංඛාරයක් කරන්න පුළුවන්. වචනයෙන් පුණ්‍යාවි සංඛාරයක් කරන්න පුළුවන්. ඒ වගේම කයින් පුණ්‍යාවි සංඛාරයක් කරන්න පුළුවන්. ඔන්න එහෙනම් බලන්න දැන් ඔන්න අபிසංකාර කියන ඒවා ආපහු කැඩෙනව මොනවටද? තව කොටස් තුනකට. අபிසංකාරයේදී පුඤ්ඤාභි සංකාරය කියන එක තව කොටස් තුනකට කැඩෙන මොනවද? කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර. අපුඤ්ඤාභි සංකාරයත් ඒ විදිහටම කරන්න පුළුවන්. දැන් දැන් හිතන්න දැන් පුඤ්ඤාභි සංකාරයක් කරනකොට ඔබ මෙත් පතුරවනවා. හිතන්න ඔය ලෞකික මෛත්‍රියක් තියෙනවනේ. ඒ ලෞකික මෛත්‍රිය පතුරවන. එහෙම නැත්නම් තමන් යාළුවෙකුට කරදරයක් වෙලා ඉතින් ගිහිල්ලා දෙවියන්ගෙන් හරි ඉල්ලනවා අනේ මගේ යාළුවාට පිටක් අරන් දෙන්න. ඉතින් මෛත්‍රී සාගත චේතනාවන් නේ තියෙන්නේ. නේද? එහෙනම් එනේ හිතින්. ඔන්න හිතින් මේ මෙත පතුරවනවා. එහෙනම් දැන් මොකද උනේ? පින්විතනේ පුණ්‍යාවි සංකාරයක් වඩනවා. ඒ පුණ්‍යාවි සංකාරයට අදාළ මනෝ සංකාරය තමයි මේ වඩන්නේ. මනෝ සංකාර මනෝ සංකාර වචී සංකාර කාය සංකාර කියන ඒවා පින්විතනේ හරි මේ ගැඹුරු තැනක්. ඒ ගැඹුරු තැන අද විග්‍රහ කරගමු. පොඩ්ඩක්. ඊළඟ සතියේ තව ටිකක් විග්‍රහ කරගමු. ওই විදිහට විග්‍රහ කරගෙන යන්න. මේව හොඳට අහලා අහලා අහලා හුරු වුණාට පස්සේ ඔබට තේරෙයි මේ මොනවද කිව්වේ කියලා මෙච්චර කාලයක් තිස්සේ. ඒ ඔබට තේරෙන්නේ නැහැ තප්පර ගානක් ඊට පස්සේ. දැන් එතකොට එහෙනම් ඊළඟට ඔන්න ඔබට ඔන්න වචනයෙන් කතා කරන්න පුළුවන්. මොනවා හරි සත්‍ය දෙයක් කියන්න පුළුවන්. හැදෙන්න දෙයක් කියන්න පුළුවන්. ළමයෙකුට අවවාදයක් දෙන්න පුළුවන්. දැන් මොකද්ද ඒ ඔබ කළේ? පුණ්‍යාවි සංකාරයක් වඩ වඩ මොනවද කළේ? වචී අபிසංකාර වැඩුවා. ඒවා වචී සංකාර ගණයට වැටෙනවා. හැබැයි අபிසංකාර කොටසක්. ඒ වගේම පිංගුතුනි කාය සංකාරය. දානයක් දෙන්න හදනවා. දානයක් දෙන්න ඉතින් මෙහෙට දුවනවා මෙහෙට දුවනවා ඒ කටයුතු කරනවා. ඔය කටයුතු කරනකොට කාය සංකාරයක් වැඩෙනවා. හැබැයි පිංගුතුනි මේ පුණ්‍ය පැත්තෙන් තමයි ඔය කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියන ඔය තුන වැඩුනේ. ඔය ඔක්කොම අபிසංකාරයි. අபிසංකාරයි කියලා කිව්වේ සසර ගමනට හේතු වෙනවා. සසර ගමනට හේතු වෙන්නේයි ලෝකේ සාරයි කියලා හිතාගෙන ලෝකේ පැවැත්ම උදෙසා. තමයි මේ කටයුතු කරගෙන ගියේ. ඊළඟට තව එකක් තියෙනවා අපුන්‍යාවි සංකාර කියලා. අපුන්‍යාවි සංකාර කියලා කිව්වේ මොනවටද? පාප අදහස්. කියන්නේ පාපී ස්වභාවයක් තියෙන්නේ. ඒ පාපී ස්වභාවය අරගෙන ඉවරලා හිතින් කරන්නත් පුළුවන්. ඕකට හෙන ගහපිය කියලා හිතනවා. ඕක උඹට හෙන හත ගැදියන් කියලා කියනවා. ඊළඟට ගහනවා අරගෙන මොකක් හරි ගහනවා පොල් ගහනවා මොන හරි එකක් කරනවා. දැන් එහෙනම් මොකද්ද අපුඤ්ඤාවි පැත්තෙන් ওই සංකාර තුන ওই විදිහට වැඩුණා. ඒ වගේම පින්වතුනි ආනෙන්ජ පැත්තෙනුත් ওই තුනම ওই විදිහට වැඩෙන්න පුළුවන්. කෙනෙකුට හිතනවා මම අරූපාවචර ධානය ලබන්න ඕනේ. ඒ උදෙසා හිත මෙහෙවනවා. ඊළඟට ඒ උදෙසා ඒ ඒ කතා කරනවා. ඒකේ ගුණ වර්ණනා කරනවා. ආදී වශයෙන්. ඊළඟට ඒ උදෙසා ක්‍රියා ඉරියාවට නංවනවා. ඉඳගෙන භාවනා කරන්න ඒ වැඩ පිළිවෙලක් කරනවා ඒක ගැන හිත හිත පිහිටුවගෙන. දැන් එහෙනම් මොකද්ද ඔන්න ඔය පැත්තෙන් ඒ අය ඔක්කොම මොනවද දැන් මතු බිහිවීමක් උදෙසා කරන වැඩ පිළිවෙලක්. එහෙනම් මතු බිහි වෙන්නේ අයි ලෝකේ මොනවයි මුළු ලෝකේම හෝ ලෝකයෙන් කොටසක් හෝ සාරයි කියලා අල්ලගත්ත හින්දා නේද? පෘථග්ජන පිරිස එහෙම නැත්තම් මේ මේ ග්‍රාම්‍ය වූ නීච වූ පිරිස ඉන්නවනේ. ඒ පිරිසට මේ කාම ලෝකේ හරි සාරයි. ඒක නිසා ඒ පිරිස කාම ලෝකයේ සැරිසරනුවස් කාම ලෝකේ හොඳින් සැරිසරන්න කියලා හිතාගෙන යම් දහමක් කොහෙන් හරි ඉගෙන ගත්තා නම් ඒ දහම ප්‍රයෝගී කරගෙන මොකද කරන්නේ? උත්තමයන් වහන්සේලා වන්දනා කරනවා. උත්තමයන් වහන්සේලාට දෑග මේ දානමාන පුද සත්කාරයේ කටයුතු ඒව කරනවා. ඒව කළ ඉවරලා මොකද කරන්නේ? මේ කාම සුඛය බලාගෙන ඒ වැඩ කටයුතු කරනවා. ලැබෙන්නේ නැහැ නෙමෙයි ලැබෙනවා. යම් කිසි කෙනෙක් ලස්සන රූප සම්පත්තියක් පතාගෙන ඉවරලා ධාතුන් වහන්සේ නමකට හරි මලක් පූජ කළා නම් ඒ මල පූජ කරන වෙලාවේ හිතේ ඇතිවෙච්ච චිත්ත සාන්තිය නිසා මොකද වෙන්නේ? ඒ වෙලාවට ඒ ප්‍රාර්ථනා කරන හැම හැඟීමක් තියෙනවා නම් අන්නේ හැඟීම ඉස්ස සිද්ධ වෙන සම්භාවිතාව වැඩි. ඒක ඒ කරුණ කොටගෙන කාම ලෝකයේ සුගති උප්පත්තියක් ලබන වෙලාවක ලස්සන රූපස්ත්‍රියකින් උපදින්න පුළුවන්. හැබැයි පිඟුතුනි මේ හැඟීම පහළ කළේ මොකද? මේ ලෝකේ හරි සාරයි කියලා හිතාගෙන. ඒ සාර වූ ලෝකේ මට මීට වඩා හොඳ තැනක උප්පත්තිය ලබන්න තියෙනවා නම් හොඳයි කියලා හිතෙච්ච හින්දා. ඒකයි ඒව අභි වෙන්නේ. අභි උනේයි ඒව මේ බිහිවීමක් උදෙසා තමයි තියෙන්නේ. හැම තිස්සෙම බිහි විහි කරන්න, බිහි කරන්න, බිහි කරන්න. හොඳින් හරි නරකින් හරි බිහි කරන්නයි ඕනේ. එතකොට ආනෙන්ජ කියලා වැඩ පිළිවෙලක් තියෙන පිඟුතුනේ මේ කාම ලෝකේ නම් හරියන්නේ නැහැ මුම් මේ ගහමරා ගන්නවා මුම් මේ හරි නීචයක් උටි ගන්න මුම් මේ කාමී හැසිර හැසිර ඉන්නේ උන්ටි ගන්න මුන්ගෙන් නම් මිදෙල යන්න ඕනේ ඊට පස්සේ රූප ලෝකෙට හිත තියාගෙන ඉන්නකොට මොකද වෙන්නේ පේනවා මුම් ගහමරා ගන්නවා අයියෝ මේ මුම් දකින් දකින්නවත් මට ඕනේ නැහැ කියලා ඔන්න කැලෑවතින කැලෑවතින ඉරලා මේට වඩා හොඳ තැනක් තියෙනවා අරූපේ මුම්ව දැක දැක ඉන්නවට වඩා හොඳයි මොකුත් නැති නැදකින්නේ හැබැයි හැබැයි මොකද්ද මට බිහි වෙන්න නම් ඕනේ ලෝකේ සාර සාර වූ තැනක් තියෙනවා ඒ සාර තැන තමයි අතන ඊළඟ කාම ලෝකයට අතහැරියා එක. රූප ලෝකයට අතහැරියා. අතහැරලි වෙලා හිත දීප කොහටද? අරූප ලෝකෙට. අරූප ලෝකෙට හිත දීලා අරූපාවචර ධානය වඩාගෙන වඩාගෙන ගිහිල්ලා උන අරූපාවචර ධානයේ ඒක ඒ කරන වැඩ පිළිවෙල තමයි ආනෙන්ජ කියලා කිව්වේ. එහෙනම් පින්විතනේ ඔය කියපු ඔය තුනම අවිසංකාර ගණයට වැටෙන්නේ. හැබැයි පින්විතනේ අපි ගිය සතියේ කතා කළා ඒක දෙයක්. මම ඔබට ගිය සතියේ හොඳටම පෙන්눔 කරලා දුන්න පින්විතනේ මේ කය එකක් හිත પરම්පරාව තව එකක් කියලා. ඇයි අපි මේ කයයි හිත් પરම්පරාවයි එකට දාගෙන ඉන්නේ කියලාත් හොඳටම පෙන්වන්න කරලා දුන්නා. ඇයි මේ කයයි හිත් પરම්පරාවයි දෙක එකක් කියලා හිතාගෙන ඉන්නේ කියලා. ඒකට අපි ප්‍රයෝගික කරගත්ත නවීන විද්‍යාවේ බාණ්ඩ. නේද? රොබෝ කෙනෙක් ගත්තොත් එහෙම මේ රොබෝ කෙනා ඇවිදිනකොට හරියටම ලස්සනට ඔබ වගේම ලස්සනට හම් හමක් ඒ ඒ පේන විදිහටම දාලා ඈත ඉඳලා කාට හරි කිව්වොත් එහෙම. අන්න අපේ ගෙදරට කවුද ඇවිල්ලා කියලා ඒ මනුස්සයා බැරවැටෙනවා අනිවාර්යයෙන්. හේතුව මොකද්ද? කවුරුත් අරගෙන යන්නේ නෑ ඇතුළෙන්ම බල ක්‍රියාත්මක වෙලා ඒ පුද්ගලයා ඇවිදගෙන යනවා. එහෙනම් ඒ පුද්ගලයා ඇවිදගෙන යනකොට හිතනවා මේ පුද්ගලයෙක් කියලා. එහෙනම් අද ඔබගේ ශරීරය ගැනත් ඔබ ඒ ටිකම තමයි හිතාගෙන ඉන්නේ. ඔබගේ ශරීරය ගැනත් ඔබ හිතාගෙන ඉන්නේ මොකද්ද මේ මම ඇවිදිනවා කියලා. මේ ශරීරයට පණ තියනවා මේ ශරීරය ඇවිදිනවා කියලා හිතාගෙන යන ගමනක තමයි මේ ඉන්නේ. නමුත් ගිය සතිය අපි කතා කළා පින්වතුනි මේ ශරීරයට බල දෙන්නේ කවුද කියලා. මේ ලෝකයේ පින්වතුනි සූර්යාට වඩා මහ බලගත් කෙනෙක් ඉන්නවා. මම ඔබට හැමදාම කිව්වේ ඒකයි. මිනිස්සු හිතාගෙන ඉන්නේ සූර්යයා තමයි බලවත්ම කෙනා කියලා. සූර්යයා කියන එක නම් මවාගත්තෙත් ඔය හිතම තමයි. නිකමන හිතලා බලන්න පින්වතුනි ඔය ඔය ඉන්නේ බර උස්සන පිරිස්. බර උස්සන අය ඉන්නේ. එතකොට බර උස්සන කෙනෙක් අපි හිතමු කිලෝග්‍රෑම් 100ක් උස්සන උඩට. කිලෝග්‍රෑම් 100ක් උඩට උස්සන්න මොන තරම් ශක්තියක් ඕන නැද? අපි හිතමු කිලෝග්‍රෑම් 100ක් මීටර් දෙකක් උඩට උස්සනවා. විද්‍යාවට අනුව බැලුවොත් එහෙම විභව ශක්තිය කියන එක අරගෙන බැලුවොත් කිලෝග්‍රෑම් 100 වැඩි කරන්න ඕනේ ගුරුත්වයෙන් ගුරුත්වය 10යි කියලා ගත්තොත් එතන තියෙනවා 1000ක් එතකොට කිලෝග්‍රෑම් මීටර දෙකක් උඩට උස්සන්න ඕනේ මීටර දෙකක් උඩට උස්සන්න නම් ඒක ආයි දෙකකින් වැඩි කරන්න ඕනේ එතකොට කිලෝ එතකොට ජූල්ස් 2000ක් ජූල්ස් 2000ක ශක්තියක් තමයි පින්වතුනි මේ මේ අර මේ බිම තිබිච්ච අර කිලෝග්‍රෑම් 100 අරගෙන උඩට උස්සනවා කියලා කියන්නේ. දැන් ඔය ජූල්ස් 2000ක ශක්තිය නිර්මාණය කළේ කවුද? කවුද නිර්මාණය කළේ? මේ ඇටකටු ටිකද? ඇටකටු ටික නිර්මාණය කරන ඔහම එහෙම පොඩ්ඩක් මේ රිලීස් කරාට පස්සේ ඩොග් ගාලා වැටෙන්නේ බිමට. ඇටකටු ටිකක් ගෙනහල්ලා මේ මැරිච්ච මිනිහෙක්ව තියලා මේ අත් දෙකත් මෙහෙම උස්සලා තියෙන තිබ්බොත් එහෙම හිටියේද? එහෙම කරන්න බෑ. එහෙනම් පින්වතනේ ජූල්ස් 2000ක ශක්තියක් නිපදෙවේ කවුද? හිත. එහෙනම් මෙයාට මේක ඇතුළේ ඉඳගෙන මොනතරම් ශක්තියක් නිපදවන්න පුළුවන්ද කියලා හිතන බලන්න. කට්ටිය එකතු වෙලා වාහනයක් තල්ලු කරනවා. ඔය වාහනේ තල්ලු කරනකොට මොනතරම් එනර්ජි එකක් දෙනවද බලන්න ඒකට. ඔය එනර්ජි එක කොහින්ද නිපද වෙන්නේ? හිතෙන්. හැබැයි මේ හිතෙන් නිපද වෙන එනර්ජි එකට පින්වතුනි කන ආහාරයේ පැවැත්මකුත් තියෙන්න ඕනේ. ආහාරයක් නැතුව ඒක කරන්න බෑ. නමුත් මලමිණියකට කොච්චර බඩට කෑම දැම්මත් ඒ ශක්තිය නිපදවන්න බෑ. එහෙනම් කෑම වලින් නිර්මාණය වෙනවා කිව්වට හරියන්නේ නැහැ. දැන් අන්තභාග ලෙඩ්ඩු ඉන්නේ ඕනේ තරම්. අන්තභාග ලෙඩ්ඩුට කන්න දෙනවනේ ඕනේ තරම්. නේද? අතක් මෙහෙම කරලා ඉවරලා කිලෝ කෑම 100ක් තියන්න පුළුවන් දෙකක් යතුවටි. බෑ. ඩොග් ගාලා වැටෙනවා අනිත් පැත්තට. එහෙනම් පින්වතුනි මේ ශරීරයට ශක්තිය දෙන ස්වභාවයක් තියෙනවා. අන්නේ ශරීරයට ශක්තිය දෙන ස්වභාවයට කියනවා පින්වතුනි කාය සංකාර කියලා. අතක් පල්ලෙහාට දාගත්ත අතක් උඩට උස්සනකොට පිංගතුනි කාය සංකාර ලක්ෂ ගාණක් මිලියන ගාණක් වඩලා තමයි ඒ කය උඩට උස්සන්නේ. ඒ වඩන හැම මොහොතකම පිංගතුනි ඒ විදිහට මහා ශක්තියක් නිපදවලා ඒ ශක්තිය තුලින් ඔක්සිජන් ධාතුවත් ඇතුළට අරගෙන ඒ ඔක්සිජන් ධාතුවත් සියුම් අන්තු වලට කඩලා එහෙම ක්‍රියාත්මක කරන ස්වභාවයක් අපි මේ ගැන ගිය සතියේ ගොඩක් කතා කළා. එන්න එහෙම ස්වභාවයක් මේ ශරීරයේ තියෙනවා. අන්න ඒක නිසා තමයි පිංගතුනි අපිට මේක විද්‍යාමාන වෙන්නේ මේ ශරීරය කියන්නේ කවුද? මම කියලා. මේ ශරීරය කියලා කියන්නේ සත්වයක් කියලා විද්‍යාමාන වෙන්නේ ඒකයි. නමුත් ඇත්ත తත්වේ නම් ඒක නෙමෙයි. ඇත්ත తත්වේ නම් මොකද මේක ඇතුලේ සිත් પરම්පරාවක් ගොඩනගෙනවා. අන්නේ සිත් પરම්පරාව මොකද කරන්නේ? එකින් එක එකින් එක එකින් එක සිත් ගොඩනගන ගොඩනගන මොකද කරන්නේ? මහා ශක්තියක් දෙනවා. ඒ මහා ශක්තියක් දෙනකොට දැන් නිකමට හිතලා බලන්න ටර්බයින් එකක් කැරකි කැරකි විදුලි ශක්තිය නිපදවන හැටි. ටර්බයින් එකක් කියන එක දැකලා තියෙනවනේ වතුර බඹරයක් දැකලා තියෙනවනේ හැමෝම. වතුර බඹරක එක එතන එක එක තලයක් තියෙනවා. ඒ තලයට වතුර ටිකක් වැටෙනවා. ඒ තලයට වතුර ටිකක් වැටෙනාට පස්සේ ඒ ප්‍රමාණයට ඒක කැරකෙනවා. ඒ ප්‍රමාණයට ඒක කැරකෙනකොට මොකද වෙන්නේ? ඒක ඒ වෙලාවේ වතුර වැන්නාම ඒ වෙලාවේ වතුර වැටිලා ඒක පල්ලෙහාට කැරකුණාට පස්සේ ආයිසරයක් ඒකට වතුර වැටෙන්නේ නැන්නේ. ඒක නිරුද්ධයි. ඔන්න බලන්න මේ ස්වභාවය. උඩින් ඉඳලා වතුර මේ තලයට වැටුනහම ඒ තලයේ පල්ලෙහාට කැරකිලා ඒක නිරුද්ධ වෙනවා. ආයි ඒකෙන් ශක්තිය නිපදවනවා කියන එකක් වෙනවද? නැහැ. අන්න මොකද උනේ ඒකට වතුර වැහැලා ඒකෙන් ඒක පල්ලෙහාට කරකිලා මොහොතක් ඒකෙන් ශක්තිය දීලා ඒක නැතිලා ගියා. දැන් මොකද වෙන්නේ? අර ඊළඟ එකට ආයි අරක ඇවිල්ලා අන්න ඒකට ආයි වැටෙනවා ඊළඟට. ඊට ඒක ආයි පල්ලෙහාට ගිහිල්ලා ඒකෙන් යම් කිසි ශක්තියක් දුන්නා. ආයි ඒකට ශක්තිය නිපදවන්න බෑ ඊළඟ වටේ එනකන්. එන හැමතිස්සෙම පින්වතුනි මේ ශක්තිය නිපදවන්නේ එක තලයකින්. අන්න එහෙම තලයකට වැටි වැටි වැටි වැටි වැටි වැටි මොකද වෙන්නේ? මේ අපි හිතමු එක තලයකින් එක ජූල් එකක් නිපදවනවා කියලා. එහෙනම් මොකද වෙන්නේ? තල 100ක් තියෙනවා නම් ඔන්න මොකද වෙන්නේ? එක වටයක් කරගෙනකොට මේක 100ක් ওই විදිහට මේ වෙලා. ඔන්න ඔය ආකාරයක් තමයි පින්වතුනි මේ ශරීරයේ තියෙන්නේ. සිත් බිහිවෙවි සිත් බිහිවෙවි. ඒ බිහිවෙන සිත් මොකද වෙන්නේ? සංකාර මේ සංකාර තමයි මේ. සංකාර වලින් විඥාන වලට යනකොට වෙන සිත් මේ ඔක්කොම තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? ඒ සිත් බිහිවෙවි සිත් බිහිවෙවි මොකද කරන්නේ? මේ එනර්ජි එක දෙනවා. එතකොට අත මිලිමීටරයකටත් අඩු ප්‍රමාණයක් එක මොහොතකට ඉස්සෙනවා. මිලිමීටරයකටත් අඩු ප්‍රමාණයක්. ඒක ඒ මිලිමීටරේ කියවට මිලිමීටර කියන්නේ බොහොම ලොකු ප්‍රමාණයක් එක එක එනර්ජි අංශුවක් එක්ක ලැබෙන. දැන් මොකද වෙන්නේ ටික ටික ටික ටික ටික ඔබ හිතනකොට මේක ඉස්සෙල්ලා ඉවරයි. මොකද ඔබ හිතනවා කියලා කියන්නේ විනාඩියක් තප්පරයක් ඇතුළත ඔබට හිත ප්‍රකෝටි ගාණක් නිපදවන්න පුළුවන්. එනම් තප්පරයකට හිත් ප්‍රකෝටි ගණක් ඔබ නිපදවනවා නම් පින්වතුනි තප්පරයකට ඔබ එනර්ජි ප්‍රකෝටි ගණක් නිපදවනවා. ඒ එක එනර්ජි එකකින් තමයි ඔබ මොකද කරන්නේ? යම්තු මාත්‍රයක් මේ අත හොල්ලගන්නේ. දැන් මම මේකට දැන් මම ඒකයි කිව්වේ පින්වතුනි මේ නවීන විද්‍යාව කියන එක හරි වැදගත් නිවන් දකින්න. ඒ වගේම විනාශ වෙන්න. දැන් තව හොඳ කාරණාවක් මම කියන්න. <clears throat> හැමෝම වාහන තියන අයනේ. ඔබ දන්නවා පින්වතුනි වාහනයක් කියන එකට කරුණු තුනක් තියෙනවා. එකක් තමයි එන්ජින් එක. තව එකක් තියෙනවා ගිය බොක්ස් එක කියලා. තව එකක් තියෙනවා රෝද හතර. රෝද හතර කියන එක කැරකෙන්න නම් මොකක් දෙන්න ඕනද? එන්ජින් එකට බලය දෙන්න ඕනේ. එහෙනම් බලය උපදින්නේ කොහේද? වාහනේ. එන්ජින් එක ඇතුලේ. එන්ජින් එක ඇතුලෙන් බලය නිපදවලා ඒ නිපද වෙච්ච බලය මොකද කරන්නේ? ඒ ශක්තිය ගියර් බොක්ස් එකෙන් කනෙක්ට් කරනවා මොකටද? සම්බන්ධ කරනවා රෝද ටිකට. බලය නිපද වෙන්න ගිය බොක්සකේද. බලය නිපද වෙන්න ගිය බොක්සකේද නෑ. බලය නිපද වෙන්න කොහේද එන්ජින් එක. එන්ජින් එකේ නිපද වෙච්ච බලය හෙවත් ශක්තිය. ගිය බොක්ස එක හරහා කොහෙට දෙනවද රෝධ හතරට දෙනවා. දැම්මට ඔබ කියන්න. ගිය බොක්ස එක කැඩුනොත්. එන්ජිමෙන් කොච්චර බල නිපදෙව්වත්. රෝධ කරකවන්න පුළුවන්ද. බැ. ඒක ඔබට හොඳටම පැහැදිලි නේද? ගියර් බොක්ස් එක කැඩිලා නම්. එන්ජින් එක කොච්චර බල නිපදුවත්. දැන් ඔබ හොගාලා මේ තෙල් තෙල් දානවා. ඇක්සලරේටර් එක පාගලා ඔබ හොගාලා තෙල් දෙනවා. කොච්චර ඉන්ධන දුන්නත් හරහේ දුන් යනවා හොගාලා එහෙමත් වෙනවා. නමුත් කොච්චර කළත් වාහනේ ඉස්සරහට යන්නේ නැහැ. නියුට්‍රල් කළා කියලා හිතලා බලන්න එක. කොච්චර තෙල් දුන්නත් වාහනේ ඉස්සරහට යන්නේ නැහැ. හේතුව මොකද්ද? දැන් අර ගිය බොක්ස එකත් එක සම්බන්ධයක් නෑ. එනම් ගිය බොක්ස එකට සම්බන්ධයක් තිබුණොත් රෝධ ටික කරකෝ ගන්න පුළුවන්. රෝධ කරකවන්න බෑ ගිය බොක්ස එක කැල්ලන. ඔන්න ඔය තුන තමයි පින්වතුනි මේ කය කියන්නේ. ඔන්න නවීන විද්‍යාවෙන් නිවන් දැක ගන්න පුළුවන් මේක හදා ගන්න වැඩපිළිවෙල. බලය නිපදවන තැන ශක්තිය නිපදවන තැනට කියනවා මොකද්ද මේ හිත. හිත් පරම්පරාවක් තමයි ශක්තිය නිපදවන්නේ. ඕක තව ඇතුළට ගියොත් එන්ජින් එකෙත් පිංගුතුනේ එක මොහොතකට එක මොහොතකට තෙල් අංශු ටිකක් විහිදුවනවා. ඒ ටික ගිනි ගන්නවා බොස් ගාලා. ගිනි අරගෙන ඉවරලා ඒකෙන් ශක්තිය දෙනවා. එහෙනම් මේ ශක්තිය කියන එක කොන්ටිෆයි කරන්න පුළුවන්. කෑලි කෑලි වලට කඩා ගන්න පුළුවන්. ශක්තිය කෑලි කෑලි වලට කඩා ගත්තාම තේරෙනවා. එකපාරක් සුස් ගාලා තෙල් අංශු ටිකක් විදිනවා. ඒක ගිනි ගන්නවා බොස් ගාලා. ගිනි ගත්තට පස්සේ ඒකෙන් අර පිස්ටන් උඩ ගිහිල්ලා පල්ලෙහා එනවා. අන්න එහෙම ක්‍රමවේදයක් තියෙනවා උඩ පල්ලෙහා වැඩ යන වැඩපිළිවෙලක් එන්ජින් එක ඇතුලේ. අන්න ඒකෙන් තමයි මොකද වෙන්නේ? මේ බලය කියන එක නිපදෝල දෙන්නේ. ඒ ශක්තිය නිපදෝල දෙන්නේ. එතනින් ඒ ශක්තිය නිපදෝනකොට ඒක කනෙක් කරනවා මොකටද? ගියර් බොක්ස් එකට. ඒක සම්බන්ධ කළාම ගියර් බොක්ස් එකට ගියර් බොක්ස් එක හරහා මේක යනවා කොහටද? රෝද හතරට. දැන් පිංගතුනි ඕක ඇඟට සම්බන්ධ කරගන්න. එන්ජින් එක කියලා කිව්වේ ශක්තිය නිපදවන තැන. ඒ තමයි පිංගතුනි හිත් පරම්පරාව. එක හිතක් නෙමෙයි. එක හිතකට එහෙම කරන්න බෑ. හිත් પરම්පරාවක්. හිතක් කියලා කිව්වේ එහෙනම් ඔය ඔය කතාවට අනුව මොකද්ද? අර එක එක අංශු මාත්‍රිය තෙල් අංශ ටිකක්. රුස් ගාලා තෙල් තෙල් ටික විද්දාම ඒක තමයි බෝස් ගාලා ගිනි ගන්න. අන්න ඒ ගිනි ගත්ත ගමන් මොකද වෙන්නේ? එතනින් එනර්ජි එක නිපද වෙනවා. ඒ දෙන එනර්ජි එකෙන් ඒක ඒක සම්බන්ධ වෙනවා මොකටද? ගියර් බොක්ස් එකට. ගියර් බොක්ස් එක කිව්වේ මොකද්ද? මොලේ. ගියර් බොක්ස් එක කියලා කිව්වේ ඔබගේ මොලේට. රෝද හතර කිව්වේ මොකටද? මේ ශරීරයට. දැන් මට කියන්න එන්ජිම වැඩ ගිය බොක්ස් එක කැඩිලා නිසා රෝද හතර දුවන්න බැරි වාහනේ මොකද්ද කියලා. මොකද්ද ඒ தත්තෙට කියන්නේ? අංශභාගේ. අංශභාගේ කියන්නේ ඔන්න ඕකට. එන්ජින් එකේ එන්ජින් එක වැඩ හොගාලා. එන්ජින් එක වැඩ කරනවා නමුත් මොකද්ද ප්‍රශ්නේ? ගිය බොක්ස් එක කැඩිලා. නැත්තම් අර බයිසිකල් පදිනකොට අපි කියන්නේ බල්ලෝ අහුවෙන්නේ නැහැ කියලා. පොඩි කාලේ බයිසිකල් පදිනකොට එහෙම වෙලා නැද්ද? මෙල්ල කඩාගන්නේ වැහිලා බල්ලු අහුවෙන්නේ නැතුණා නැගිටලා පාගන්න ගිහිල්ලා. නේද? ඒ කියන්නේ මේක එක තැන කරකිනවා. එන රෝදත් එක සම්බන්ධයක් නෑ. ඒකම තමයි ගියර් බොක්ස් එකෙන් කරන්නේ. එහෙනම් දැන් මොකද්ද වෙලා තියෙන්නේ පිටුදින අංශභාග රෝගියෙක් කියලා කියන්නේ මොකද්ද? එන්ජින් එකෙන් බලය දුන්නට වැඩක් නෑ මොකද්ද? මේ ගියර් බොක්ස් එකේ මොලේ එක පැත්තක් ගිහිල්ලා. ඒක නිසා ඒ පැත්ත කනෙක් කරනවා රෝද දෙකකට. ඒ කියන්නේ ශරීරයේ එක පැත්තකට. ආන්නේ ඒ පැත්තේ රෝධ කරකෝ ගන්න විදිහක් නැහැ. ඒ රෝධ දෙක කරකෝ ගන්න විදිහක් නැහැ. එහෙනම් අංශභාග ලෙඩගුණ නිවන් දකින්න බැරිද? හපොයි පුළුවන්. ඇයි ඒ නිවන් දකින්නේ ගිය බොක්ස් එකෙන්වත් රෝධ වලින්වත් නෙමෙයි. නිවන් දකින්නේ මොකෙන්ද? නිවන් දකින්නේ එන්ජින් එකෙන්. ඒ කියේ මොකද්ද? හිත් පරම්පරාවයි දමනය කරන්න තියෙන පිංගුදිනේ මේ අතේ පයේ දමනය කරන්න දෙයක් නැහැ. අතේ පයේ දමනය කරන්න තියනවා නම් දින ජයරත්න මල්ශාලාවට තමයි. මොනවද? මිනිහ ගෙනාවට පස්සේ දෙකට කල්ලා මේ මොහකරි ඇතුළට බස්සලා ගෙනත් දාන්න අන්න ඒක තමයි අන්න එහෙම দমনය කිරීමක් විතරයි මේ ශරීරය කරන්න තියෙන්නේ. වෙන කිසිම දෙයක් මේ ශරීරය দমনය කරන්න නැහැ. ඒක හොඳට අවබෝධයට ගන්න. එහෙනම් দমনය කරන්න තියෙන්නේ හිතේ. එහෙනම් හිත නිපද වෙන ක්‍රමවේදය තමයි වෙනසක් කරන්න තියෙන්නේ. එහෙනම් හිත නිපද වෙන ක්‍රමවේදය නම් වෙනසක් කරන්න තියෙන්නේ පින්වතුනි අන්තභාගය හැදුනා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඇයි අන්තභාගය හැදිච්ච මනුස්සෙන්ට හරියට කේන්ති යන්නේ? මොකද වෙන්නේ? අන්සභාගේ හැදිච්ච කෙනා එන්ජිම රේස් කරනවා රේස් කරනවා රේස් කරනවා වාහනේ ඉස්සරහට යන්නේ නැහැ. ඉතින් ඔය තියෙන්නේ පින්වදින නවීන විද්‍යාව. දැන් ඔබගේ වාහනේ තියෙන ඔබ මේ මේ පාගනවා පාගනවා පාගනවා කොච්චර පෑගුවත් මොකද වෙන්නේ? වාහනේ ඉස්සරහට යන්නේ නැහැ. ඒ වාහනේ ඉස්සරහට යන්නේ නැත්තේ ගියර් බොක්ස් එක කැඩිලා. නේද? ඒක කේන්ති. ඇයි? යා කරනවා කරනවා කරනවා යන්නේ නැහැ. එහෙනම් අර පුද්ගලයා අත උස්සන්න හදනවා හදනවා හදනවා හදනවා. හොෝගාලා සංකාර වඩනවා පින්වදින අත උස්සන්න අර බලය දෙනවා. බලය කොච්චර දුන්නා වැඩක් තියනවද? වැරද්දක් තියනවද? නෑ ඇයි ගිය බොක්ස් එක කැඩිලා. ඒක නිසා පින්වතුනි මොලේ මොලේ සවුත් වෙලා නිසා මොකද වෙන්නේ? මේ අත උස්ස ගන්න බෑ. එහෙනම් පින්වතුනි මේ මොලේ කියන එකත් වැදගත් මේ කටයුත්තට. හැබැයි මොලේ කියන්නේ හිත නෙමෙයි. මොලේ ඇතුලේ හිත දිනනවා එහෙම එකකුත් නෑ. මොලේ කියන්නේ ගතට අයිති කෑල්ලා. ගිය බොක්ස් එක කියන්නේ එන්ජිමට අයිති කෑල්ලක් නෙමෙයි. ඒක වාහනේට අයිති කෑල්ලා. එහෙනම් එන්ජිමෙන් හැමතිස්සෙම කරන්නේ බලය නිපදවලා දෙන එක. එහෙනම් පිඟුදින ඔන්න ඔය බල නිපදවීමේ ක්‍රියාදාමයට කියනවා සංකාර කියලා. කය උදෙසා යම් බලයක් නිපදවනවා නම් පිඟුතුනි අන්නේ නිපදවන වැඩපිළිවෙලට කියනවා කාය සංකාර කියලා. දැන් ඔබ ඔහොම ඉන්නකොට ඔබගේ කොන්ද පොඩ්ඩක් රිදෙනවා. එතකොට ඔබ මොකද කරන්නේ? කොන්ද කෙලින් කරගන්නවා. දැන් ඒක පාපයක්ද? ඔබ හොඳනම දන්නවා ඒක පාපයක් නෙමෙයි. ඒ වගේ මේක පුණ්‍ය කර්මයක්ද එහෙනම්? ඒත් නෑ. ඒක ආනෙන්ජයක්ද? ඒත් නෑ. එහෙනම් පුණ්‍යත් නෑ පාපත් නෑ ආනෙන්ජත් නෑ. එහෙනම් පිංගුතේ ඒක අවිසංකාරයක්ද? ඒත් නෑ. එහෙනම් ඒක අවිසංකාර ගණයට නෙමෙයි වැටෙන්නේ ඒක වැටෙන්නේ සංකාර ගණයට. ඔබ භාවනා කර කර ඉනකොට කකුල රිදෙන හොඳට. ඒ හොඳටම කකුල රිදෙන ඉඳන් මොකද කරන්නේ? ඔබ මීට කකුල දිග අර ගන්නවා. දැන් ඒක පාපයක් කිව්වොත් එහෙම. ඒක ගන්න බෑනේ. නේද? ඒක පාපේකුත් පුණ්‍යක කර්මයක්වත් නෙමෙයි. නමුත් ඒක සංකාරයක්. ඒ සංකාරය කරන්නම ඕනේ මක් කරගන්නද? කකුල කියන එක දිග අරගන්න. එහෙනම් පින්වතුනි මේ මල කඳකට වැහිලි ඉන්න පෙරේතෙක් වගේ තමයි ඔබයි මායි හැමෝම. දැන් පෙරේතයාගේ ප්‍රශ්නේ මොකද්ද? තව තවත් මේ මේක තව තවත් හිතලා හිතලා පින්වතුනි හොඳට අවබෝධයට ගන්න මේ කය කියන්නේ එකක් හිත කියන්නේ තව එකක් කියන එක. ඒක හොඳටම අවබෝධයට ගන්න මේ දෙන්නව වෙන් කරන්න ඕනේ වෙන් කළා මේක දාන දොක් ගාලා පැත්තකට අන්න එදාට පිංගුතුනේ මේ කයක් කය ගැන ඔබ තැකීමක් කරන්නේ නැහැ ඒ කියන්නේ නාන්නෑ කියන එක නෙවෙයි දැන් ඔබගේ හිතේ මම කියන කෙනාගේ රූපෙම ඇවිල්ලා තියෙනව නේද? මම කියන කොටම රංගාල මැවිලා එනව නේද ඔබ? ඔය මූණ මැවිලා එනවනේ. නමුත් ඔය කෙනා නෙමෙයිනේ මම. ඇත්ත වශයෙන් මේක අපි දන්නවනේ. ඔය කෙනා නෙමෙයි මම. මොකද ඕක වින්ගතුනේ තනිකර මේ කයක් විතරයි. දැන් මේ මේකෙන් හොඳට මේක තේරෙනවා. වාහනේ ඩ්‍රයිවරුයි වාහනේ කියන්නේ දෙන්නෙක් නෙමෙයිද? එන්ජිමට බල දෙන්නේ වාහනේ ඩ්‍රයිවර්නේ. නේද? එහෙනම් වාහනේ ඩ්‍රයිවර් එන්ජිමට සමාන කරගන්නකෝ. එහෙනම් වාහනේ වාහනේ ඩ්‍රයිවර්ය කියන්නේ දෙන්නේ. දැන් ඔය ඔය ඔය පුටුවක් උඩ ඉඳගෙන ඉන්නේ මොකද්ද? කය. ඕකට මම කියන්න යන්න එපායි. හැබැයි අවබෝධයෙන් කතා කරන්න. හැබැයි මේවා කතා කරන්නේ කාත් එක්ක විතරද කතා කරන්න ඕන? ආර්ය පුද්ගලියොත් එක්ක විතරයි. ඒක නම් හොඳටම ඔළුවේ තියාගන්න. නැත්තම් පිස්සෙක් කියලා හංවඩු ගහගන්නයි වෙන්නේ. මේ ලෝකේ පහළ වෙන ශ්‍රේෂ්ඨ උත්මයන්ට පිස්සෝ කියලා තමයි අනිත් පිරිස කියන්නේ හැමතිස්සෙම. බුදුහාඳුරන්ටත් එහෙම කිව්වා. ඒ වගේම දැන් කාලේ පහළ වෙන අති උත්මයන් වහන්සේලාටත් ඒ විදිහටම කියනවා පිස්සුව කියලා. ඒක නිසා මේවා ඒ ආයත් එක්ක කතා කරන්න එපා. පවුනේ අය. එහෙනම් ආයි කවදක්වත් පින්වතනි මේකට ආයි මේ මේ මම කියන්න යන්න එපා. කය කියන්නේ එකක්. කය කියන්නේ වාහනේ විතරයි. දැන් ඔබ ඔහොම ඉඳගෙන ඉන්නවා. මොකද හේතුව? ඇයි ඔබ ওই වාහනේ ගිරහලා ඔතන ඉඳෙව්වේ? බණ ටිකක් අහන්න ඕනේ හින්දා. ඇයි දැන් ඉතින් බණ අහන්න බැරිද ඇවිල්ලා සංකාර වලින් විතර? බෑ. ඇයි හේතුව? කන තියෙන්නේ මේකේ. එහෙනම් දැන් වාහනේ රෝද හතරක් ඕනේ. ගියර් බොක්ස් එකක් ඕනේ. එහෙනම් එන්ජිමෙන් ගියර් බොක්ස් එකෙන් රෝද හතරට බලය යනවා වගේ. එන්ජිමට මොනවා හරි දෙයක් ඕනනම් මොකද කරන්න තියෙන්නේ? රෝද හතරෙන් මොකක් කරහද? ගිය බොක්ස් එක කරහා එන්ජිමට එන අවස්ථාවලුත් තියෙනවා. දැන් අපි තව උදාහරණයක් ගමුකෝ මෙහෙම. දැන් මට කියන්න. කකුලේ ඔපරේෂන් එකක් කරනවා. ඒ කකුලේ ඔපරේෂන් එක කරද්දී දොස්තරලා හිරිවට්ටනව නේද පැත්තකට? අපි හිතමු මේ මොහරි කප ගැල්ලක් කපන්න හදන්නේ දැන්. එතකොට මොකද දොස්තරලා කරන්නේ? නිර්වින්දනය කරන්න කියලා නේද? ඔන්න ඒකට විදිනවා. ඉන්ජෙක්ෂන් දෙක තුනක් ගහුවහම මොකද වෙන්නේ? පින්වතුනි මේ දෙක මාරු වෙවිනේ යන්නේ. එන්ජිමෙන් බලය දෙනවා වගේම මොනෝ හරි දෙයක් වාහනේට කළොත් එහෙම ඒ කරපු එක මොකද වෙන්නේ? එන්ජිමට හරි හර්ට්. ඒකනේ ප්‍රශ්නේ. නේද? දැන් කවුරු හරි ඇවිල්ලා ඔබගේ කම්මුලට එකක් ගැහුවොත් එහෙම මොකද වෙන්නේ? ඔබ කියනවා ඔබට රිදෙනවා කියලා. ඒ කියන්නේ ඒ අත කම්මුලේ වැදීම නිසා වීමක් දැනුණා හැබැයි ඒ ඒ වීම දුක්ඛ සහගතයි. හරි දුක්ඛ සහගත වීමක් දැනුණා. දැන් ඒ දුක්ඛ සහගත වීමක් දැනෙන නිසා දොස්තරු මොකද කරන්නේ? දැනෙන තැන එන්ජිමට බලපෑම් කරන්න බෑ දොස්තරලට. මොකද එන්ජිමක් තියෙන බව දන්නේවත් නෑ දොස්තරලා. දොස්තරලා බලපෑම් කරන්නේ කොහටද? ගියර් බොක්ස් එකට. අර එන්නතක් විදලා ඉන්ජෙක්ෂන් එකක් ගහලා ඉවරලා මොකද කරන්නේ? අර ගියර් බොක්ස් එකයි රෝදයි අතර තියෙන සම්බන්ධය తాවකාලිකව නවත්තනවා. ඒක හරියට තිංගතුනි ජැක් ගහලා රෝද ගලවනවා වගේ වාහනේ. ජැක් එකක් ගහලා නියුට්‍රල් නියුට්‍රල් කරලා ඉවර වෙලා ජැක් එකක් ගහලා රෝද කැරකිව්වා කියලා වැඩ වැඩක් තියනවද? නෑ රෝද ටික ඕනේ තරම් කරකවල ඔක්කොම ඇන මුරිච්චි තද කරලා ඔක්කොම කරලා ආයෙ බිමට බෑවලා. ගිය එක දාලා බොක්ස් එක සෙට් කරාට පස්සේ මොකද වෙන්නේ? ඔන්න දැන් දැන් එහෙම වාහනේ තල්ලු කළොත් එහෙම එන්ජිමට දැනෙනවා. හවුද නැද්ද? වාහනේ ගිය එක දාලා කවුරු හරි වාහනේ තල්ලු කළොත් වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැද්ද? දැන් ලංකාවේ මෙහෙනම් ඉතින් ඕව නැහැ. ලංකාවේ ලංකාවේ වාහන ස්ටාර්ට් නැතුව යාළුවන්ගේ වාහන තල්ලු කරපු නැති කෙනෙක් ඉන්නවද කවුරු? ඕනේ තරම් තල්ලු කරලා තියෙනවා. ඒ වාහනේ යාළුවෝ කොහොමද ස්ටාර්ට් කළේ? ඈ නියුට්‍රල් කරලා තල්ලු කරනකන් ඉඳලා එකපාරට ගියේ එකට දැම්මා. ඔන්න ඕක තමයි පින්වතුනි ඇඟට කවුරු හරි ගැහුවාම අර ගියර් බොක්ස් එක හරහා තමයි ඇවිල්ලා එන්ජිමටත් ඒක දැනෙන්නේ. අන්නේ ක්‍රමවේදයට තමයි මේ ඇඟෙන් ඇතුළට එන්නේ. එහෙනම් ඔබ දැන් බනහන් ඔතන ඉඳගත්තන. ඒ ඉඳගෙන ඉවරලා දැන් කන දීගෙන ඉන්නවා මේකට. කන දීගෙන ඉන්නේ මොකද්ද? මේ එන්ජිමට එන්ජිමට අවශ්‍ය දේවල් ගන්න තමයි මේක පාවිච්චි කරගෙන ඉන්නේ. එතකොට දැන් ඔබව ගෙනහල්ලා ඉන්දුවේ කවුද උතන? ඔබව ගෙනහල්ලා ඉන්දුවේ කවුද එන්ජින් එක? හෙවත් මොකද්ද? සිත් පරම්පරාවක් ගොඩ නැගි නැගි ගොඩ නැගි නැගි ගොඩ නැගි නැගි මේ වාහනේ ගෙනහල්ලා ඉවරලා පුටු උඩින් තිබ්බා. දැන් පුටු උඩින් තියලා ඉවරලා එයා මොකද කරන්නේ? දැන් කන දැන් මේ කකුල් ගැන යාට එච්චර තැකීමක් නැහැ. ඔය අවශ්‍ය වුණොත් විතරක් එහෙට මෙහෙට චලනය කරන්න තමයි යාට ඕනේ දැන්. දැන් යා මොකද කරන්නේ පිංගුතනි කන කියන එක. හොඳට විවර කරගෙන. මේ මේ මේ කියන ඒවා අහගෙන ඉන්නවා. මොකද දැන් එයාට ධම්ම ගන්න ඕනේ අතුරට. මොකද ධම්මානුපස්සනාව වෙන්න බෑ. ධර්මයට අනුව ඔය අනිත් ධර්ම ඔක්කොම මක් කරන්න ඕනේද පහ කරන්න ඕනේ. යම් ධර්මයක් තියෙනවා දැන් අපි ඒව ඉස්සරහට කතා කරමු ධම්මානුපස්සනාව එහෙම ඒ තැන් වලට එනකොට පින්වතුනි ලොකු දේවල් ඔබට තේරෙයි. ධම්ම කියලා කියන්නේ පින්වතුනි මේ මේ මනස හසුරවන ඒවා. ඒ මනස හසුරවන්න අපිට එන්නේ මහා දහජරා දේවල්. සාමාන්‍ය පිරිස් වලට එන්නේ හරි දහජරා දේවල් මනස හසුරවන්නේ. ඒ නිසා අන්නේ එන ධර්මයන් පිරිසිදු කරගන්න තමයි මොකක් තියෙන්නේ? ධම්මානුපස්සනාව කියන එක තියෙන්නේ. ධම්මානුපස්සනාව කියලා කියන්නේ මොකද්ද? ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කිව්වේ මොකද්ද? ඔය එන ධර්මයන් මේ යථා ධර්මයත් එක්ක මක් කරගන්නවද? පිරිසිදු කරගන්නවා. ඒකට අනුව පහ කරලා දානවා පහ කරගන්න ඕනේ කොටස. ධර්මයට අනුව ඒ එන ධර්මයන් පහ කරලා දා ගන්නවා. ඒ අන්නේ ධර්මාව පස්සනාවේ තමයි ඔබ මේ ඉන්නේ දැන්. දැන් ඔබ මොකද කරන්නේ? මේවා දැන් ඇතුළට ගන්න ඕනේ. ඇතුළට ගන්න නම් මොකද්ද කරන්න ඕනේ? ඇතුළට ගන්න නම් පින්වතුනි මේ කන කියන කෙනාව මේ වාහනේ කියන එකාව මෙතනින් ඉහළ ඉන්දොල තියන්න ඕනේ. දැන් ওই වාහනයක් හරියට නැති පිරිසක් ඉන්නවා. බොහොම සියුම් වාහනයක් තියෙන්නේ පිරිසට. ඒ අයට කියනවා මොකද්ද? අරූපාවචර බ්‍රහ්ම පිරිස්. ඒ අය ඉස්සරහා කොච්චර බණ කිව්වත් මොකද වෙන්නේ? ඒ අයට ඒක එන්නේ නෑ ඇතුළට. ඒ අයගේ ඇතුළට ඒක යන්නේ නෑ. නමුත් ඔබගේ විගතින ඔතන ඉඳගෙන ඉන්නකොට මොකද වෙන්නේ මෙන්න යනවා. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. කන් දෙකම බීරිනා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියන්නේ එන්ජින් එකේ? එන්ජින් එකේ ප්‍රශ්නයක් තියෙනවද? නැහැ. ගිය බොක්ස් එකේ ප්‍රශ්නයක් තියෙනවද? නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? රෝදවල හුලන්නේ. දැන් ඉතින් මොකද කරන්නේ? ඕක තමයි විදිය. අන්දයි කියලා කියන්නේ මොකක්ද? ඒත් එහෙම ක්‍රම වැඩ පිළිවෙලා. ඇස් දෙක අරිනවා. කාය සංකාරයක් වඩනනේ ඇස් අරින්න නිකම් බෑ. කාය සංකාරයක් වඩනකොට තමයි මේ ඇස් දෙක ඇරෙන්නේ. ඔබට තේරෙයි කොච්චර බලයක් නිපදවන්න ඕනද කියලා මේ ඇස් පිල්ලම් දෙක අරින්න පිඟුදුනේ මේ විද්‍යාත්මකව මේවා හරියට ඔය විද්‍යාඥයෝ දැන් ඉතින් මේවා ගණන් බලලා තියෙනවා. ඇහි පිල්ලමක් ගහන්න කොච්චරනම් ගූර්ණයක් දෙන්න ඕනද? භෞතික විද්‍යාඥයන්ට පුළුවන් ඒක ගණනය කරන්න. එහෙනම් ඒ ගූර්ණය ක්‍රියාත්මක කරන්න අපි මේ ඇහැ කරගෙන මෙහෙම අරිනව නෙමෙයිනේ. ඇඟිල්ලෙන් අරගෙන අරිනව නෙමෙයිනේ. නේද? ඒවා ඒවා ඇරෙනවා. හිතනකොට ඇරෙනවා. එහෙනම් හිතනකොට ඇරෙන්න නම් මොන තරම් එනර්ජි එකක් ක්‍රියාත්මක වෙන්න ඕනේද? ඔන්න ඕක ගැන හොඳට හිතන්න බින්දුනේ මේ එනර්ජි එක කවුද ක්‍රියාත්මක කරන්නේ කියලා. නිකන් නිකන් හිතන්න යන්න එපා මේ මේ කය මේ මම තමයි කය මේ කය ඉතින් මම යනවා ඉතින් මම යනවා. එහෙම එකක් නෑ මෙතන. මෙතනත් මේ යන්ත්‍රයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ ක්‍රියාදාමය හොඳට ඔලුවට ගත්තා නම් හොඳටම තේරෙනවා මේ යන්ත්‍රය ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙල මොකක්ද කියලා. ඔය එනර්ජි කියන තැනට ආවනම් පින්විතින් ඔන්න හොඳටම තේරුම් ගන්න එක දෙයක් මොකද්ද? මේ මමයේ කියලා එකක් ඇත්තෙම නෑ මෙතන. හැබැයි මං එතන දැම්ම උලුප්පන් නෑ ඔබට. ඇයි ඒ? මම මේ කියලා එකෙක් නෑ කියලා උලුප්පන්න ගියොත් එහෙම අර මුල ටික තේරෙන්නෙත් නෑ. එන ඉස්සෙල්ලා බලන්න මම කියන්නේ ශරීරය නෙමෙයි. අන්න එතනට කරුණ හොඳට අවබෝධ කරගන්න. ඒකට තමයි පින්වතුනි මේ දේවල් කියන්නේ. දැන් ඔන්න ඉඳගෙන ඉඳ ඔබට එකපාරට මුත්‍රා බරක් හැදෙනවා. දැන් මුත්‍රා බරක් හැදෙනකොට මොකද්ද වෙන්නේ? දැන් මුත්‍රා බරක් හැදුණා කියන්නේ මොකද්ද? දැන් වාහනෙන් ඇතුළට යනවා එක පණවිඩයක්. මොකද පින්වතුනි මේ සාතුරුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සාතුරුන් වහන්සේ විතරයි නෙමෙයි අනිකුත් සාතුරුනුත් ඔය කතා ඉතින් පොඩ පොඩ එහෙම එහෙම කියලා තියෙනවා. මොනවද? සෙන්සස් කියලා ටිකක් තියෙනවානේ. අපිට දැනෙන දේවල් නේද? ඇහැ කන නාසය දිව ශරීරය මන. මන කියන එක විද්‍යාඥයන්ට පේන්නේ නැති නිසා අද මේගොල්ලන්ගෙන් ඇහුවොත් එහෙම කියන්නේ මොකද්ද? ඇස කන නාසය දිව ශරීරය. ඔය ටික. පිංගතනේ කය කියන තැන, ශරීරය කියන තැන මොකද්ද කය කියලා කිව්වේ? මිනිස්සු කය කිව්වහම හිතාගෙන ඉන්නේ මේ හංකඩේ කියලා. හංකඩේ නම් පින්වතුනි කය කියලා උන්වහන්සේ එතන දේශනා කළේ බඩේ අමාරුවක් ඔබට දැනෙන්නේ කොහොමද? කොන්ද කැක්කුමක් ඇඟ ඇතුලේ තියෙන අමාරුවක් කොහොමද දැනෙන්නේ? එහෙනම් මේ කය විතරක් නෙමෙයි පින්වතුනි මේ මේ කය මේ හැමත හැමත යටිපතුලට අල්ලට ඔය කියන තැන් වලට සම්බන්ධ වෙලා තියෙනවා පින්වතුනි කාය ප්‍රසාද රූපය කියලා ස්වභාවයක්. ඔන්න ඔතන මේ සම්බන්ධ වීම මේ ලක්ෂ ප්‍රකෝටි ගාණක් ඕව තියෙනවා. අන්න ඒක නිසා තමයි ඉදි කට්ටකින් යන්න. දහ පොලකට යන්න නම් ඒ දහ පොලම රිදෙන්නේ. ඉදිකටට වඩා හීනි දෙයකින් යන්න ලේසර් කිරණකින් යන්න. මොකද වෙන්නේ? ලේසර් කිරණකින් යන්නත් පිංගුතුනි. එතකොට ඒ කියන්නේ 60 පේන්නෙත් නැති තරම් සියුම් දෙයකින් යන්නත් රිදෙනවා. අන්න කියන්නේ එහෙම කිරණයක් එව්වොත් එකපාරට රිදෙනවා. සියුම් තැන් පුච්චන්න පුළුවන් මේ විදිහට ලේසර් වලින්. නේද? එහෙම කළත් රිදෙනවා. එහෙනම් පිංගුතුනි ඒ කියන ඒවා අංශු මාත්‍ර එක මේ එක මේ එක අපි පෑන් පෑනකින් ඩොට් එකක් තිබුණොත් ඒකේ තියෙනවා ප්‍රකෝටි ගානක් ඒ දැනෙන ඒවා. එහෙනම් ඒවා පිංගුතුනි මේකේ විතරක් නෙමෙයි මේ හංකඩේ විතරක් නෙමෙයි ශාරීරික අභ්‍යන්තරේ පිහිටන්නත් පුළුවන්. ඒක නිසා තමයි එහෙම මෙහෙන් කොහේ හරි වේදනාවක් දැනනකොට ඒ වේදනාව දැනෙන්නේ. එහෙම නැත්නම් පිංගුතුනි කව මේ මේ ඇඟ කපපු වෙලාවක මේ වටේට විතරක් ඉන්ජෙක්ෂන් එකක් ගහලා ඇතුලේ තියෙන අවයවයකට කටෙහින් යන්නොත් එහෙම රිදෙන එකක් නැද්ද? ඉතින් ඒව හැම නැහනේ. රිදෙන එකක් නැද්ද? රිදෙනවා. ඒව දැනෙනවා. ඉතින් එහෙම ස්වභාවයක් තමයි තියෙන්නේ. එහෙමනම් එහෙනම් දැන් මේ අතට දැනෙන වේදනාවක් තියෙනවා නම් පිඟුතුනේ ඒ වේදනාව මොකද වෙන්නේ? එතනින් ගිහිල්ලා විරලා හිතටත් දැනෙනවා. හිතන හිතින් මොකක් හරි දෙයක් කරනවා නම් මොකද වෙන්නේ? එතනින් ගිහිල්ලා විරලා ඒක ඔන්න අපි අතපය හොලෝලි විරලා ආදි වශයෙන් මොන හරි දෙයක් කරලා පාවිච්චි කරනවා. දැන් මුත්‍රා බරක් හැදුනා නම් කාට හරි මුත්‍රා බරක් හැදුනා කියන්නේ මොකද්ද? දැන් වෛද්‍ය විද්‍යාව දන්න පිරිස් මෙතන ඉන්නවා. ඒ අදාලේ මුත්‍රා මල්ලක් තියෙනවන ะ මුත්‍රාසය කියලා කියන්නේ ඒකට නේද? ඒ මුත්‍රාසය කියන එකට ඕක පිරුණාට පස්සේ මොකද වෙන්නේ? පිරිලා පිරිලා පිරිලා පිරිලා පිරිලා පිරිලා ඔන්න එතකොට මොකද වෙන්නේ? මේක පිම්බිලා නිකන් ඔන්න අර වේදනාවක් දනවනවා. යම් යම් දැනීමක් දනවනවා පිංගුතුනේ ඒ දැනීම දනවන්නේ මේ ගියර් බොක්ස් එක හරහා. ඒ ගියර් බොක්ස් එක හරහා ඒ දැනීම දනවනකොට ඔන්න දන්නවා මේක මේ මෙහෙම දැනීමක්. මේක දුක්සහගත දැනීමක්. මේ දුක්සහගත දැනීමක් දනනකොට එතනින් එහාට ඉගෙනගෙන තියෙනවා මොකද්ද කරන්න ඕනේ කියලා. ඉගෙන ගත්ත නැති ළමයි කොට්ටාසෙකුත් ඉන්නවනේ. පුංචි ළමයා. ඒකට මොකද කරන්නේ? ඒකටත් දැනෙනව දැනෙන්නේ නැහැ නෙමෙයි. හැබැයි ඒක ඉගෙනගෙන නැහැ ඊට පස්සේ එතනින් එහාට මොකද්ද කරන්න ඕනේ කියලා. ඒක නිසා මොකද කරන්නේ? ඒක හිතින් කාය සංකාර දැන් ඔය වඩනවා. ඉතින් කාය සංකාරයක් වඩන්න නැතුව පිංගුදින පුළුවන් ද ඔය ටැප් එක අරින්න? දැන් ඔබ හිතලා බලන්න. ඔබට දරුණු ලෙස මුත්‍රා මේ අඩසියක් තියෙන වෙලාව නැත්නම් මුත්‍රා මේ දාන්න ඕනේ වෙලාවක් හිටිනවා. හිතන්නකො මෝටර් වේගෙ හිර වෙලා ඉන්නවා කියලා. එහෙම අවස්ථාවල ඕන තරම් ඇතිනේ. දැන් මුත්‍රා කරන්න ඕනේ නමුත් කරගන්න විදිහක් නැහැ. මෝටර් වේගෙ යන්නේ ඊළඟ ජංක්ෂන් එකට යනකම් ඉන්න ඕනේ. දැන් ඒ වෙලාවට පිංගුසනේ ඔබට තේරෙන්නේ නැද්ද ඔබ මහා ආයාසකින් මේක කරන් ඉන්නවා කියලා. එන ඒ වෙලාවට ආයාසෙ වැඩි කරගත්තේ ඇයි? ඇයි ඉස්සල ඉස්සෙල්ලත් එහෙම නෙමෙයිද කර කර හිටියේ? ඉස්සෙල්ල එක කර කර හිටියා සාමාන්‍ය ක්‍රමවේදයකට. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඒකට වැඩිපුර ආයාසයක් දෙන්න වෙලා. ඒ ගැන දැන් වැඩිපුර හිතන්න වෙලා. ඇයි වැඩිපුර හිතන්න උනේ? මොකද හේතුව දැන් ඒකට වැඩිපුර බලයක් යොදන්න වෙලා තියෙන්නේ. එහෙනම් කවුරු හරි කෙනෙක් පිඟුදුනේ බලය යොදාගෙන යොදාගෙන යොදාගෙන හිටියොත් එහෙනම් මොකද වෙන්නේ? සමහරවිට ඒවා ඒවා විවිධාකාරයේ ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන් ඒවට. පිපිනිම්මෝ සම්බන්ධ මොනවා හරි දෙයක් ඉතින් වෛද්‍ය විද්‍යාව දන්න අය දන්නවා. හැබැයි ඕන්නම් බලය දීගෙන ඉන්න පුළුවන්. එහෙනම් කවුද මේ බලය දෙන්නේ? ඉතින් ඇඟ ඇතුළේ ඉන්න කෙනාට බලය දෙන්නේ කවුද? ඒවා අරින්න වහන්න පුළුවන් ඔබට. එහෙනම් කවුද මේ ඔක්කොම අරින්නේ වහන්නේ? වෛද්‍ය විද්‍යාවත් එක්ක ඔන්න ඔතනදි පිංගොදින පොඩි ගැටලුවක් තියෙනවා. ඒ තමයි වෛද්‍ය විද්‍යාවෙන් කියන දේවල් සමහර ඒවා තියෙනවා මේ ශරීරයේ ක්‍රියාත්මක වෙන්නේ ඉබේ කියලා. මොකද හේතුව පිංගොදින මේ ශරීරයේ ක්‍රියාත්මක කරන කෙනා ඒගොල්ලන්ට පේන්නේ නැති හින්දා. ශරීරයේ ක්‍රියාත්මක කරවන්නේ මොකක් කියලාද? මේ ඉබේ ක්‍රියාත්මක වෙනවා කියලා අනිත්‍යානුභව ක්‍රියාත්මක වෙනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. නමුත් එහෙම ක්‍රියාකාරීත්වයක් නෙමෙයි පිංගුදිනේ හුස්ම ගන්නෙත් හිතලා. දැන් ඕකට වෛද්‍ය විද්‍යාවෙන් වෛද්‍ය විද්‍යාවත් මේ නූතන නූතන මේ විද්‍යාව විද්‍යාවෙන් කියන්නේ මොකද්ද? හුස්ම කියන්නේ මොකක් කියලාද? හුස්ම අනිච්චානුකයි. ඒ කියන්නේ මොකද්ද? අපි වෙන වැඩක් කර කර ඉඳද්දී මොකද්ද? හුස්ම කියලා. දැන් අපි ওই පන්තිවල උගන්වද්දී ළමයි කියනවා මම মালටි ටාස්කින්. මම ලියන ගමන් අහන් ඉන්න කමක් නැහැ. මම උන්ට කියන එකම දේ මොකද්ද? මේ ලෝකේ එකපාරක දෙකක් කරන්න බෑ. දැන් ඔබට හිතෙන්න පුළුවන් මල්ටිටාස් මල්ටිටාස්කින් පුළුවන්. දැන් මේ මහත්මයා මහා අපරාධයක් කරගන්නේ. නමුත් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒකේ මේ මහත්මයාත් දන්නවා අපිත් දන්නවා. ලෝක සත්‍යය කෙරෙහි පතර කරුණාවෙන් තමයි මේ කටයුත්ත කරගෙන බණ අහන්නේ. ඇයි? දෙකක් එකපාර කරන්න බෑ. පොඩි හරි ඩිලේ එකක් තියෙනවා ඊට පස්සේ. දැන් ඕක හොඳට තේරුම් ගත්තා අපි කතා කරනකොට ලංකාවට කතා කරද්දී තප්පරයක ඩිලේ එකක් තිබුණොත් තේරෙන්නේ නැන්නේ. නේද? තප්පර භාගයක එකක් තිබුණොත් කොහොමද තේරෙන්නේ නැන්නේ? අපි කනටත් තියෙනවනේ පිංගුදුනේ මේ මේ මේ 0.1ක ප්‍රතික්‍රියා කාලය. ඒ 0.1 ඇතුළත ඇහුනොත් ශබ්ද දෙකක් එකට ඇහුනොත් එහෙම ඇහෙන්නේ නැහැ. එහෙනම් එහෙම හේකුත් තියෙනවා. එහෙනම් පිංගුදුනේ මේ ඩිලේ එකක් කියන එක එන්න පුළුවන්. මේ මේ කියන්නේ මොනවද මේ? හිතක් කියලා කියන්නේ තප්පරයකට ප්‍රකෝටි ගණක තියෙන එකක්. එහෙනම් මේ හැම එකකින්ම තමයි පින්වදින මේ කයේ තියෙන හැම ක්‍රියාකාරීත්වයක්ම කරන්නේ. එහෙනම් මේව හොඳට තේරුම් ගන්න. එහෙනම් මේ කය ක්‍රියාත් මේ ඔක්කොම කිව්වේ වෙන මොකටවත් නෙමෙයි. මම එකපාර කිව්වා මේ කය කියන්නේ එකක්. මන කියන්නේ තව එකක් කියලා ඔබ පිළිගන්නවා නම් මට මේ එකක්වත් කියන්න ඕනේ නැහැ. නමුත් මේක පිළිගන්න හේතු සාධක තියෙන්න ඕනේ. ඒ හේතු සාධක එනකොට තමයි අවබෝධයට යන්නේ. නැත්තම් මේ ඔව් එහෙමද? හා කියලා පිළිගන්නවා. හද්ධාව විතරයි එතකොට තියෙන්නේ. විශ්වාසයක් විතරයි. විශ්වාසයෙන් නිවන් දකින්න අමාරුයි. විශ්වාසයෙන් තමයි පටන් ගන්නෙ. ඒ විශ්වාසය නිසා තමයි පටන් අරගෙන ඒක හොයාගෙන හොයාගෙන ගිහින් ප්‍රත්‍යක්ෂ කරන්නේ. අන්න එතනට ආවට පස්සේ නිවන් දැක ඉවරයි. එහෙනම් මේක හොඳට අවබෝධයට ආවට පස්සේ පිටුදෙන මේ මුලාවෙන් අයින් වෙනවා. ඔබ ඇත්තටම ඉන්නේ මුලාවේ. ඔබ අපි ඉන්නේ මුලාවක. ඒ මුලාව තේරුම් ගත්ත දවසට ආයි මුලා වෙන්නේ නැහැ. එහෙම මුලා වෙනවනම් ඒක හරකෙක්. හරකෙක් රේල් පාර ක්‍රොස් කරනකොට ඇවිල්ල කෝච්චිය වදිනවා මොකද හරක කියන්න උගේ පාඩු යන එකෙක් කෝච්චියාවත් උට ප්‍රශ්නයක් නැහැ ඌගේ ගමන ඌ යනවා හැපිලා අනු පණු කල්ල ගිහිල්ලා අවුරුද්දක විතර පස්සේ ආයි සනීපෙලා ඉවර වෙලා ආයි තු මොකද කරන්නේ රේල් පාරෙන් යන මේක කිව්වේ හරකෙක් කියලා නමුත් යථාර්ථයේ අවබෝධයට ආවන මේ මුලාවක ඉන්නේ කියලා හරියටම තේරුණා නම් කවදාක්වත් පින්වතුනි අපි ඒ කරන්නේ ආයි එහෙනම් දැන් ඔබ හොඳට මේක තේරුම් ගන්න. ප්‍රත්‍යක්ෂවම තේරුම් ගන්න ඕනේ දෙයක් තියෙනවා. ඒ තමයි කය කියන්නේ එකක්. මන තව එකක්. මේ ඇතුලේ වෙන සිත් පරම්පරාවේ වැඩපිළිවෙලෙන් තමයි මේ කයට මේ හැම එනර්ජි එකක්ම දෙන්නේ. ඒ හැම එනර්ජි එකක්ම දිදී දිදී දිදී මේ කය තියාගෙන අන්න ඒක නිසා තමයි පින්වතුනි යම් මොහොතක ඔබට ආදරෙන් ඔබව අත ගන්න කෙනා ඊළඟ මොහොතේදී ඕන්නම් ඇවිල්ලා කන හොඳට කනේ පාරක් දෙන්නත් පුළුවන්. ඇයි ඒ? එහෙනම් මේක ක්‍රියාත්මක කරන්නේ ඒ ඒ දැන් දැන් වෙලාව දැන් ගොඩක් අය කියනවා මුලදී නම් ඔහොම නෙමෙයි කිව්වේ. දැන් එහෙම කියන අවස්ථාවල ඕනේ තරම් තියෙනවනේ. මුලදී නම් ඔහොම නෙමෙයි කිව්වේ. ඒවට දැන් බලන්නකො ඔයා කියන ඒවා ආදි වශයෙන් කතා කරනවා. එහෙනම් මුලදී කිව්වයි දැන් කිව්වයි අතර වෙනස මොකක්ද? වෙනස් කොච්චර වෙලාද? වෙනස් ප්‍රකෝටි ප්‍රකෝටි ගාණක් වෙලා ඉවරයි. නේද? දැන් කෙනෙක් ඉන්නවා ඒ කෙනා කියනවා මං ඔයාව ලෝකෙ වටේ එකගෙන යන්නම්කෝ කියලා කියනවා. අනිත් පැත්තෙන් බන ටිකක් ඇහෙනවා. ඒ වන ටිකක් ඇහලා ඊළඟ තප්පරේදී ඒකට තේරෙනවා මේ ලෝකෙ වටේ මොනවද මොනවද මොනවද අල්ලන්නේ මේ ලෝකෙ වටේ කියලා. ඊළඟට ඒක මට කියන බෑ මට යන්න බෑ. දැන් මොකද්ද වෙන්නේ? ඈ අරහන විදවා දැන් කිව්වේ නේද? ඔව් ඉතින් එක තප්පරයකදී පින්වතුනි සියලු දේ වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් දැන් ඔබ කාවද විශ්වාස කරන්නේ මේ ලෝකේ? ඒකයි කියන්නේ පින්වතුනි මේ මේ මේ මුලාව හොඳට තේරුම් ගන්න. මේ මුලාව හොඳට තේරුම් ගන්න. ඔබ ගාව ඉන්නවා යම්කිසි පුද්ගලයෙක්. ඒ පුද්ගලයා ඔබට කියනවා මං ඔබට කරුණාව දක්වනවා. හැබැයි ඒක සෝතාපන්න වෙච්ච කෙනෙක් නෙමෙයි. එහෙනම් පුළුවන් විශ්වාස කරන්න. ඈ කරුණාව දක්වනවා කියලාද එහෙම හිතයි. අනිත් පැත්තෙන් උට එක ආරම්මණයක් ආවොත් එහෙම කවුරු රහසෙන් කියනවා ඔය ඉස්සරහ ඉන්න කතාව උඹලේ අම්මා මැරුවේ. දැන් මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ? මෙච්චර වෙලා කී කී හිටියේ මොකක්ද? මම ඔබට කරුණාව දක්වනවා. මම ඔයාලට උදව් කරන්නම් ඔයාගේ ජීවිතේ හදාගන්න. එහෙම කී කී හිටියේ. වෙන පැත්තකින් එකෙක් කණින් ආරම්මණයක් දුන්න ඇතුළට. දැන් මොකද වෙන්නේ? දැන් කවුද ක්‍රියාත්මක වෙන්නේ? දැන් අර අර හිටපු එක්කෙනා නෙමෙයි කරුණා දක්වන එක්කෙනා නෙමෙයි. දැන් මොකද වෙන්නේ? ඒ හිත මැරිලා ඉවරයි. දැන් ඒ හිත මැරිලා වෙන හිත පරම්පරාවක් යන්නේ. වෙන හිත් පරම්පරාවක් කිව්වේ ඒකට මෑඳිච්ච හිත් දැන් නැగి නැగి නැగి නැగి යනවා. එහෙනම් මේ හිත් නැగి නැగి යනකොට මොකද වෙන්නේ? දැන් අලුත් එකක් තමයි ආවේ. ඒ හැම හිතක්ම ආරම්භ වෙන්නේ නම් මොකෙන්ද? මොකක් හරි ධර්මයක් ඇවිල්ලා වදින්න ඕනේ. ඒක වදිනකොට තමයි තින්ගොතනේ ඒකෙන් ආරම්භ වෙන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ සබ්බේ සංඛාරා අනිච්චාති. සබ්බේ සංඛාරා දුක්ඛාති. ඊළඟට සබ්බේ ධම්මා අනත්තාති කියලා. මේ සංඛාරයන් හටගන්නේ ධම්ම නිසා අපි ඒවා තමයි ඉස්සරහට කතා කරමු. සංකාර හටගන්නේ ওই ධම්ම නිසා. ඒ ධම්ම තමයි පිරිසුදු කරන්න තියෙන්නේ. ධම්මයෝ තමයි අසාර. ඒ ධම්මයෝ අසාර ධර්මයන් ඇසුරු කරන්න ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? අවිසංකාර වඩ වඩ මේ භව ගමන ගොඩ දාන්නේ. මෙන්න ගොඩ නගනක යන්න වෙනවා. ඒවත් හොඳ කමටහන්. එහෙනම් දැන් අර මනුස්සයාට කෙලින්ම ගත්ත පිහියක් ඇනලා දැම්මා. දැන් පිහිය ගත්තේ කවුද? මේ කය නේද? මේ පිහිය ගන්න නම් මේ කයට පුළුවන් ද පිහි ගන්න? මේ කයම තමයි පින්වතුනි මේ මේ මේ ශරීරය මේ මේ මේ ටික ගියාට පස්සේ තියෙන්නේ මේ කයම තමයි. ඔබ දැකලා තියෙනවද මලමිනියක් මේ මේ පීයක් අරගෙන ඇවිල්ලා කාට හරි අයින්නෝ? නෑ වෙන්න බෑ. හරි පණ ගිය තප්පරේ කියලා හිතන්න මේ පණ ගියා තප්පරෙන් පණ ගියා හරි. මේ ඒ තප්පරේ දැන් මේ අපි ඉන්නේ. පීයක් එහෙම දුන්නොත් ළඟට කනට ගල්ලා කිව්වොත් එimhe ඔය ඉන්නේ උඹලේ අම්මා මරුප එක. නැත්නම් උඹව මැරුවේ ඔන්න ඕක. ආ ගනින් පීහ අරන් යනපාවකට. වැඩක් තියනවද? නෑ ඇයි? මම නෑ මම ගියා. ඒත් ඒකත් මම නෙවෙයි. නමුත් මම ඔබට කියන්නේ ඒ ගැන දැම්ම හිතන්න යන්න එපා. ඒ ගැන හිතන්න ගියොත් මේක තේරෙන්නේ මේක ඉස්සලා අතහැර ගන්න ඔය කායානුපස්සනාවෙන් වෙන්න ඕනේ පිංගුතුනි කාය අතහැරෙන්න ඕනේ ඔබට. කය අතාරිනගෙන මට ඕනේ කය කියලා අයින් කරනවා නෙමෙයි. කයේ යථාර්ථය වැටහිලා කය එකක් මේ මම මේ බොරුවන්නේ මෙච්චර කල් කරලා තියෙන කයත් එක්ක සෙල්ලම් කළේ. නෑ උඹ වැත්ත කරලා හිටහන්. උඹත් එක්ක මම කිසි ප්‍රශ්නයක් නෑ. මගේ ප්‍රශ්නේ තියෙන වෙන එකෙක් ඉන්න මම ඌත් එක බලා ගන්නම් ඒක. අන්නේ தත්වෙන් පිළිගන්නේ කය අතහැරලා දානවා. ඒ වගේම කයේ තියෙන ස්වභාවය මනාකොට අවබෝධ වෙනවා. මේකේ මොනව අල්ලන්නද? මාහිල් 9කින් යනවා මේ මහහිල් 9කින් අසුචි වැగిරෙනවා. කුඩාහිල් ප්‍රකෝටි ගානකින් අසුචි වැగిරෙනවා. අන්න එහෙම ශරීරයක් තමයි ඔය කරපින්නගෙන යන්නේ. මහා සාරයට අන්දගෙන ඉවරලා මොකද කරන්නේ? අසුචි කරත්තයක් දක්කගෙන යනවා. ඕක තමයි ඇත්ත. දැන් මම මොකද කළේ? මම මේ අන්දගෙන ඉවරලා අසුචි කරත්තය ගෙනහලා මේ පුඩු උඩින් තිබ්බා. ඉවරලා දැන් මොකද ගන්නේ අසුචි කරත්තේ පාවිච්චි කරලා දැන් ඔබට මේ කතාව කියනවා. දැන් අසුචි කරත්තේට පණ දෙන්නේ කවුද මේ සිත් પરම්පරාව. මේ ධර්මතාවයන් එන්නේ මේ හිත් પરම්පරාව තුළින්. වෙන මොකුත් නැහැ මෙතන. දැන් හිත් પરම්පරාව මෙතනින් අයින් වුණා නම් එහෙනම් මොකද වෙන්නේ? මේ අසුචි කරත්තේ දොරස් කාලා බෙල්ල කඩා වැල්ල ඔහම ඉඳී. ඒ අතේ දින ඇවිල්ලා අමනුස්සයෙක් වැහුනොත් එහෙම ඊට පස්සේ දැන් මේ කියපන අනිත් පැත්තට කියයි. ලෝකයේ තියෙන සාරත්වය ආදි වශයෙන් ඒ දේවල් කියයි ඊට පස්සේ. ඒතකොට ඒ ඒකම නේද කියන්නේ එතකොට. ඉතින් හොඳට තේරුම් ගන්න මොකද්ද මෙතන ඇති වෙන ප්‍රශ්නේ කියලා. ඉතින් කායानुපස්සනාවෙන් එන්නේ පිංගුතුනේ කය කියන එක අතහැරලා යන එක. ඊට මුලින්ම මේ කය අතහරන වැඩ පිළිලේ ඉන්න. අතහරින්න නෙමෙයි මොකද තියෙන්නේ? අතහැරෙන්න අරින්න. කය තිබ්බා ඉවරයි. ඒක ඉවරයි. දැන් ඉතින් ඔය ගැන කතා කරලා වැඩක් නැහැ. ඇයි? මම කය නෙමෙයි. මුලින්ම පිංගුතුනි මම කියලා හිතාගත්ත කය මගේ වෙනවා. හැම දෙයක්ම එහෙමයි. මුලින්ම හිතාගන්නේ මොකද්ද? මම. ඊට පස්සේ මගේ කියන තැනට යනවා. ඒ කියන්නේ පොඩ්ඩක් තව ඈත් වෙනවා. මම කිව්වා ඈත් වුණාට පස්සේ මගේ වුණා. තවත් ඈත් වුණාට පස්සේ තමයි පර වෙන්නේ. පර කිව්වේ අනුන්ගේ වෙන්නේ. අනුන්ගේ වුණා නම් ප්‍රශ්නයක් නෑ. අනුන්ගේ කිව්වේ මොකද්ද? මගේ නෙමෙයි. මගේ නෙමෙයි වෙන්නේ ඒක. එහෙනම් මගේ නෙමෙයි මගේ නෙමෙයි කිව්වට හරියන්නේ නෑ. මේ කය මගේ නෙමෙයි කිය කී ඉන්න එපා. ඒවා මිත්‍යාවල් මොඩකම්. <clears throat> මගේ නොවෙන්නේ ඇයි කියලා බලන්න. මම නොවෙන්නේ ඇයි කියලා බලන්න. එතකොට ඔබට කතා ඔබට හිතින් ගන්න පුළුවන්. මොකද්ද? මම මොකක් අරන් යනවද? වාහනේත් තරම් යන්නේ පැද්දේ. දැන් මට යා ගන්න ඕනේ. මට යා ගන්න නම් මොකද්ද කරන්න ඕනේ මම? වාහනේට නගින්න ඕනේ. වාහනේ නගින්න නැතුව මට යන්න බෑ. ඒ ඔය වාහනේ ඇතුලේ තමයි ඔබ ජීවත් වෙන්නේ. ඒ ඔය වාහනේ තමයි ඔබ සරසන්නේ. ඔය වාහනේ සරසල එහෙම මෙහෙම පාට ගාගෙන ඔක්කොම කරගෙන ජනතාව ඉස්සරහට ගේන්නේ ඔය වාහනේ. ඒ වාහනේ ගෙනහල්ලි ඉවරලා වාහනේ තමයි හැමෝටම පෙන්වන්නේ. එක පැත්තකින් මෙහෙම අත දානවා අනිත් පැත්තෙන් ආයි අත දානවා ඔය අත දාන ඉඳලා සංඛාර ලක්ෂ ගාණක් වඩනවා ඒවට කියනවා කාය සංඛාර කියලා. එතකොට මේ අත දාන්න මතු බිහිවීමක් උදෙසා නම් මේ අත දාන වැඩපිළිවෙලක් කරේ. අවිද්‍යා තෘෂ්ණා දෙකේ මේ උපරිමයට ගිහිල්ලා නම් ඒක කරේ. එන්න මොකද වෙන්නේ? අபிසංකාරයක් වැඩුවා. එහෙම නැත්නම් අත පොඩ්ඩක් අහනවා පොඩ්ඩක් ඇහුවා ඒක. දැන් මොකද? ඒක කාය සංකාරයක්. ඉතින් කාය සංකාර කියන ඒවා වඩන්න ඕනේ. එහෙනම් පින්වතුනි කාය සංකාර. ඒකයි කිව්වේ ආස්වාස ප්‍රස්වාසා කාය සංකාර. මේ සියලුම ආස්වාස ප්‍රස්වාසය. එතකොට මේ සියලුම ආස්වාස ප්‍රස්වාසය කියලා කිව්වේ පින්වතුනි මේ ඔක්සිජන් ධාතුව විතරක් නෙමෙයි. මේ ආස්වාස ප්‍රස්වාස ස්වභාවයන් ඇසුරු කිරීම පහ කිරීම ස්වභාවයන් මේ ඇඟ ඇතුලේ හැමතැනම ක්‍රියාත්මක වෙනවා. ඒ හැම තැනකම පින්වතුනි යමක් ඇසුරු කරගෙන හිටියනම් ඒක පහ කරන්න ඕනේ අනිත් තැන අධිකාරින්න. ඒව අපි ගිය සතියේ කතා කළා. එහෙනම් මේ හැමතැනම මේ ආස්වාද ප්‍රස්වාද ක්‍රියාවලියන් සිද්ධ වෙනවා. ඒ ක්‍රියාවලියන් සිද්ධ වෙනවා. ඒ හැම ක්‍රියාවලියක්ම නතර වෙනවා මක් වුණාමද? කාය සංකාර නිරුද්ධ කළාන. එහෙනම් කාය සංකාර නිරුද්ධ කරන තැනක් තියෙනවා පෙන්වතුනේ. ඒ තමයි මොකද්ද? චතුත් අධ්‍යාන සමාපත්තිය. චතුර්ථ ධානය සමාපත්තියට සම්බන්ධුනට පස්සේ ආස්වාද ප්‍රස්වාස ප්‍රහීන වෙනවා. කාය සංකාර වඩන්නේ නෑ ඊට පස්සේ. ඒ කියන්නේ පිංගුතුනි මහා නිශ්චලතාවයක්. මහා නිශ්චලතාවයකට පත් වෙනවා. ඉතින් එහෙනම් අන්න එහෙම ක්‍රමවේදයක් තියෙනවා. එහෙනම් මේ කය සම්පූර්ණයෙන්ම නිශ්චල කරන්න නම් කරන් තියෙන්නේ මොකක්ද? චතුර්ථ ධානයේට හිත වඩන්න ඕනේ. චතුර්ථ ධාන සමාපත්තියට හිත දුර නම් කය නිශ්චලයි. ආයේ මේ දැන් මෙහෙම ඔබ ඉඳගෙන ඉන්නකොට පේනවා මොකද්ද? බඩ මෙහෙම ඉස්සරහට එනවා ඇතුළට යනවා. චතුර්ථ ධාන සමාපත්තියට ඔබ සම්බන්ධ වෙලා හිටියනම් බඩ ඉස්සරහට යන වතුරට යනවත් පේන්නේ නැහැ. ඒ තරමට ඇඟ නිශ්චලයි. මහා නිශ්චලතාවයකට පත් වෙනවා. ඒ ගැන කාය සංකාර වඩන්නේ එහෙනම් ඉතින් අනිච්චානුව නම් ඕව වෙන්නේ එහෙනම් චතුත් අධ්‍යාන සමාපත්තියට සම්වැදිච්ච උත්තමෙක්ගේ තෝ වෙන්නේ නැහැ මැරිලෑ. නේද? සමහරවල් නිරෝධ සමාපත්තියට සම්වැදිලා ඉන්න උත්තමයෙක් ඉන්නවා. නිරෝධ සමාපත්තියට සම්වැදුණා කියලා කියන්නේ කෙලින්ම මල කඳක් තමයි ඒක. ඒ දවස් හත තනිකරම මල කඳක් තමයි. හැබැයි කුණුවෙන් නේ මොකුත් වෙන්නේ නැහැ. මල කඳක් තමයි. ඔය මේ ලෝකේ තියෙන මොනම යන්ත්‍රයකින් හල්ලා ගැහුවත් හැමෝම කියන්නේ මොකක්ද? මේක මැරිලා. එහෙමම තමයි කියන්නේ. නිරෝධ සමාපත්තිය කියන්නේ එහෙම එකක්. හොඳ හිත ඇති වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ මනෝ සංකාර වැඩෙන්නෙත් නැහැ. චිත්ත සංකාර වැඩෙන්නෙත් නැහැ. ඒ වගේ තැනක්. ඉතින් අපි චිත්ත සංකාර කතා කරන දවසක අපි ඒව කතා කරමු. තව ඉස්සරහට කල් තියෙනවා ඒවට. ක්‍රමානුකූලව දුරු කරගෙන යන්න. දැන් එහෙනම් පින්වතුනි කාය සංකාරයක් වඩලා මේ අත හොලවනවා. මේක හොඳට තේරුම් ගන්න. හැම මොහොතකම මේක මෙනෙහි කරන්න. ඔබ අත හොල්වන වෙලාවට හොඳට සිහියෙන් හොල්ලන්නේ. වටපිට බලනකොට සිහියෙන් බලන්න. සිහියෙන් බලන්න කියලා කිව්වේ ඒකයි. සති සම්පජන්ණය කිව්වේ ඒකයි. හොඳට සිහිබුද්ධියෙන් ඉඳුව බලන්න. තව ටිකක් මේක විග්‍රහ කරනවා සති සම්පජන්ණය කියන එක අපි විග්‍රහ කරද්දී. සති සම්පජන්නේදී ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති කියලා කිව්වේ ඇස් දෙකෙන් මේ වටපිට බලන වෙලාවට බලන්න මේ කොහොමද මේ මේ බෙල්ල මෙහෙම හැරෙන්නේ මේ මොන මොන මොන තරම් මේ බලය ක්‍රියාත්මක වෙනවද කවුද මේ බලය ක්‍රියාත්මක කරන්නේ එහෙනම් මේ බලය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් ඇතුලේ තියෙනවා එහෙනම් මේ කය නෙමෙයි මේ වැඩපිළිවෙල ඒ බලය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් තියෙනවා එතකොට ඒක රාග සහගතවද කරන්න කියලා ඊට පස්සේ බලන්න ඕනේ. ඒක තමයි යෝග සති සම්පජන්නේ තියෙන සාරම හරිය. රාග සහගතවද මම මේක කරන්නේ. ඔන්න බැලුවා. ඈ දැන් මේ බැලුවේ කොහෙද? ඈ ලස්සන මලද්දි හදේ බැලුවේ. ඈ එහෙනම් මොකක්ද මේ බැලුවේ? අවශ්‍ය එකක්ද මේ බැලුවේ? අන්න සිහියෙන් ඉන්නවා. එහෙනම් මේ සංඛාරය ඇතුළේ වැළුවේ අபிසංඛාරයක්ද වැඩි වෙන්නේ? අபிසංඛාරයක් වැඩුවා නම් භවයකින් නේද කෙලවර වෙන්නේ. ඔන්න අවබෝධයට එනවා. එහෙනම් මේ අபிසංඛාර කියන ඒවා අනාතයි කියලා හොඳට වැටහෙන්න පටන් ගන්නවා. එහෙනම් කාය අபிසංඛාරයෝ අනාතයි කාය අபிසංඛාරයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා කියලා වඩන්න හිතෙනවා. කාය අபிසංඛාරයෝ අනාතයි කාය අபிසංඛාරයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා. කාය සංඛාරයෝ නෙමෙයි. කාය අபிසංඛාරයෝ. කාය සංඛාර වලින් ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව මේ ලෝකේ මහා අසාරයි. මේ අසාර වෙච්ච ලෝකේ මට මොනවට කය හසුරවන්නද? අසාර වෙච්ච ලෝකේ අසාර අසාර වෙච්ච ලෝකේ මොනව ගොඩනගන්නද මට? ඉන්නකන් ඉන්න වැඩ පිළිවෙලක් තිබුණා නම් ඒ ඇති කියන තැනට ආවනම් ඔබ. එහෙනම් ඔබට මෙතන ඉඳලා කුස්තියට ඇවිදගෙන යන්න ඕන. ඒක අවිසංකාර මට්ටමේ නැතුව සංකාර මට්ටමින් කෙරෙනවා. හැබැයි කුස්සියට යන්නේ නෝන හදලා තියෙන හොඳ කෑමක් දෙන්න ඕනේ බඩ පැලෙන්න කියලා හිතාගෙන නම් යන්නේ නැගිටලා ඉවරලා. දැන් මොකද්ද ඒ තියෙන්නේ? අන්න ඒක තමයි පිංගුතුනි සති සම්පජන්යෙන් බලන්න කියලා කියන්නේ. අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් යම් ප්‍රභවයක් ජනනය කරන්නද සම්පජන්‍ය? අවිද්‍යාව තෘෂ්ණා දෙකේ එකතුවෙන් යම් ප්‍රභවයක් ජනනය කරන්නද ඔය යන්නේ? ඔන්න හොඳට බලන්න කිව්වේ. එහෙම නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ඉස්සරහට යන්න පස්සට එන්න ප්‍රශ්නයක් නැහැ. රහතන් වහන්සේ ඉස්සරහට යන්නේ නේද? රහතන් වහන්සේත් පස්සට එන්නේ. එහෙනම් උන්වහන්සේ ඉස්සරහට ගියා පස්සට ආවා කියලා කිසි ප්‍රශ්නයක් තියනවද උන්වහන්සේට? බව ගමනේම මේ වැරදිලක් වුණාද නැහැ. එහෙනම් ඔබටත් පුළුවන් ඒ විදිහට ඉස්සරහට යන්න පස්සට එන්න. ඔබ ඉස්සරහට යන්න රහතන් වහන්සේට ඉස්සරහට යන්න ඉබේ යනවද? නැහැ. උන්වහන්සේත් කාය සංකාර වඩනවා. කාය සංකාර වඩලා වඩලා වඩලා උන්වහන්සේගේ මේ මොකද උන්වහන්සේගේත් වාහනේ අරගෙන යන්නේ පෑ තැනකට කොහෙද? දැන් බණකට යන අනේ ඔබ වහන්සේ අපි කෙරේ අනුකම්පාවෙන් අපේ ගෙදරට දාන්නට වඩන තේක්වා කියලා සාස්ත්‍රුන් වහන්සේටලා ආරාධනා කළා. සාස්ත්‍රුන් වහන්සේත් මොකද කරන්නේ? වාහනේට නැග ගන්නවා. දැන් වාහනේ මොකද්ද? තවුන් වහන්සේගේ ශ්‍රී දේහය. ඒ ශ්‍රී දේහයට නැගෙන ඉවර වෙලා මොකද කරන්නේ? ඒ ශ්‍රී දේහය වඩම්මගෙන යනවා ඉතින්. එතනට ගිහලා ඒ ශ්‍රී දේහය වාඩි කරවනවා ඔය පනවල තියෙන අසුනක. ඒ වාඩි කරවන්න පුළුවන්ද නිකන්? නෑ වාඩි කරන්නත් මොනව වඩන්න ඕනේද? සංකාර වඩන්න ඕනේ. ඒක නිසානේ පින්වදෙන උන්වහන්සේලා පින්ඳ පාදයටවත් යන්න කැමති නැත්තේ. ඒකත් යන්නේ මේ කය මෙරළ යන්නේ හින්දා. එහෙනම් රහතන් වහන්සේ නමක්. මේවා හොඳට මේවා තේරෙනකොට තමයි පින්වදෙන උන්වහන්සේලාගේ ශ්‍රේෂ්ඨත්වයේ තේරෙන්නේ. උන්වහන්සේ නමක් අරහත්ත්වයට පත්වෙච්ච ගමන් පිරිණිවන් පාන්නේ නැත්තේ අපි හින්දා. මේ යුතුයකමක් ඉෂ්ට කරන්න ඕනේ නිසා. Tamanට මේක ලබා දුන්න සාස්ත්‍රුන් වහන්සේගේ යම් ප්‍රතිඥාවක් තියෙනවා. යම අධිෂ්ඨානයක් තිබුණේ අධිෂ්ඨානය මුදුන්පත් කරවන්න ඕන නිසා තමයි පින්වතුනි උන්වහන්සේලා ජීවතුන් අතර ඉන්නේ. නැත්තම් පොඩි කරදරයක්ද උන්වහන්සේලාට. රස්සාවක් කරන්න ඔබ ආස නැහැ. රස්සාව කරන තැනින් කියනවා බලෙන් කරපන් කියලා රස්සාව. දැන් කොහොමද රස්සාවට ඔබ යන්නේ? හිතන්නකෝ ඔබ දැන් රිසයින් වෙන්න යන්නේ. ලියුම් ඔක්කොම දීලා. එතකොට වැඩ කරන තැනින් කියනවා එහෙම යන්න එපා. අපි අමාරුයි වැටෙනවානේ. ඔයානේ දැන් මෙතන තියෙන මේ සෙක්ෂන් එකම දන්නේ. මාස 3ක් ඉන්න. එතකොට ඔබ මොකද කරන්නේ? ආ මම මාස 3ක් ඉන්න. ඒ මාස 3ේදී අනිත් එක්කෙනාට පුරුදු කරන්න කියලා කියනවා. එතකොට ඔබ රස්සාවට යන්නේ. ඔය රස්සාව හම්බ වෙන කාලෙම ගියා වගේද? ඈ ඔබ කියන්න අයියෝ මල කරදරේ ඔය මම අයින් කරලා ඉන්නේ ඉතින් මේ මේගොල්ලන් බේරගන්න යන්නේ පෑයි ඉතින් පවුනේ මේ මිනිස්සු. නේද? අන්න එහෙම හැංගීමක් ඔබට එනව නේද? ඒ වගේ එකක් නෙමෙයි. නමුත් රහතන් වහන්සේලා පිංගුතුනි ජීවතුන් අතර ඉන්නේ ඔබ අපි හින්දා නැතු උන්වහන්සේලාට ජීවත් වෙන්න තියෙන ආසාව හින්දා නෙමෙයි. කාය සංකාර වඩන එක මහා විඩාවක්. නිකන් හිතලා බලන්න ශාස්ත්‍රුන් වහන්සේ අවුරුදු 45 30 කාය සංකාර වැඩුවා නේද? කාය සංකාර වඩ වඩේ ශ්‍රී දේහේ වඩම්මගෙන ගිහිල්ලා බණ කියන්නේ. ඒ හැම දෙයක්ම කලේ පිංගුතුනි අපි වෙනුවෙන්. සාරිපුත්‍රයන් වහන්සේ මහා මග්ගලාණන් වහන්සේ අද මේ දක්වා පහළ වෙච්ච උත්තම රහතන් වහන්සේලා පිඟුතුනේ මේ කටයුත්ත කළේ අපි වෙන්නේ මේ ධර්ම විනය රැකගන්න. එන අප්‍රමාණ මේ කාය සංකාර ප්‍රමාණයක් වඩන උන්වහන්සේලා ජීවිතුන් ජීවිත කාලේ ඉන්න මේක තමයි කිව්වේ ඔය කියපු සංකාර වෘතය. මහා අප්‍රමාණ සංකාර වෘතයක්. දැන් හිතා ගන්න පුළුවන්ද පොඩි තරම් සංකාර වෘතයක්ද කියලා. ඉතින් එහෙම වඩලා තමයි පිඟුතුනේ උන්වහන්සේලා මේ දායාද අපිට දීලා උන්වහන්සේලා පිරිනුවම් පාන්නේ. එහෙනම් දැන් එකක් ඔබ හොඳටම දැනගන්න ඕනේ ශාස්ත්‍රුන් වහන්සේටත් ඒ සංකාර කියනවා වැඩෙනවා. සාරිපුත්‍රයන් වහන්සේටත් ඒ සංකාර කියනවා වැඩෙනවා. උන්වහන්සේලාත් ඒ ශාරීරිය අරගෙන ඉස්සරහට යනවා පස්සට යනවා. එහෙනම් ඉස්සරහට පස්සට යාම කිසි ප්‍රශ්නයක් නැහැ කාටවත්. හැබැයි ඉස්සරහට ගියේ අර අතන වෙලා තියෙන මොකද්ද කියලා බලන්න නම්. ඈ අර දෙන මොනවද කතා කරන්න කියලා කන් දෙන්න නම්. අන්න ඒකයි ප්‍රශ්නේ. අන්න ඒකයි බලන්න ඕනේ. නැගුණේ කාය සංකාරයක්ද කාය අபிසංකාරයක්ද කියන එකයි බලන්න තියෙන්නේ. ඒ බල බල ඒක සුද්ධ කරගන්න ඕනේ. ඒකයි පින්වතුනි අපි මේට ඉහතත් ඕක විග්‍රහ කර විග්‍රහ කරන්නේ නැතුව කෙටියෙන් කිව්ව මොකද්ද ඔය කියන්නේ කියලා. අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හොද මේ ඉස්සරහට ගියේ පස්සට ගියේ මොකටද රාගයට හේතු වෙන දෙයක් කරන්නද? ද්වේෂයට හේතු වෙන දෙයක් කරන්නද? මෝහයට හේතු වෙන දෙයක් කරන්නද? ඔය තුනේ ඔය තුනෙන් නම් ඒ කටයුත්ත කළේ ඒ කියන්නේ වඩලා තියෙන අபிසංකාරය. අபிසංකාරයක් වැඩුවොත් නම් හේතු භවයකින් කෙලවර වෙනවම තමයි. භවයකින් කෙලවර වුණා කියන්නේ ಜಾති කියනකට හැදෙනවා ಜಾති හැදුණා නම් ජරා මරණ ජරා ව්‍යාධි මරණ කියන එක හැදිලා ඒව මේ තස්ස කේවලස දුක්ඛ කන්දස සමුදයෝති කියන මහා දුක්ඛ කන්දයක ඉපදීමක් සිද්ධ වෙනවා. පහළ වීමක් සිද්ධ වෙනවා. එහෙනම් අபிසංකාරයක කෙලවර තමයි මහා දුක්ඛ කන්දයක පහළ වීම. ඉතින් ඔය කියන කාය අபிසංකාරය කියන එක පිංගුදුනේ දුරු කරන්න ඕනේ. එහෙනම් මේ කය කියන එක දැන් ඔන්න හොඳට ඔලුවට ගන්න. එහෙනම් මේ කය කියන එක නිරෝධ කරගන්න ඕනේ. කය කියන එක නිරෝධ කරනවා කිව්වෙ මොකද්ද? මේ කය. කය උදෙසා යම් කිසි අபிසංකාරයක් වඩනවා නම් අන්නේ අபிසංකාරය නිරෝධ කරන්න ඕනේ. කාය සංකාර නිරෝධ කරන්න තව කල් තියෙනවා. මොකද්ද? චතුත්ථ ධාන සමාපත්තිය. දැන් උනත් පුළුවන් නම් කරගන්න ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඒව ගැන ඉතින් හිත යොමු කරන්න යන්න එපා දැනට. කරන්න තියෙන මොකද්ද? හොඳට ධර්මය අවබෝධ කරගන්න. හොඳට ධර්මය අවබෝධ කරගෙන ඒ ඒ එතකොට ඉබේම ඔබ එතනට අරගෙන යයි. එහෙනම් දැන් කාය අபிසංකාර නිරෝධ කරන්න ඕනේ. කාය අபிසංකාර නිරෝධ කරන්න නම් පින්වතුනි හොඳට හොඳට කල්පනාවෙන් ඉන්න කය ගැන. මේ කය යන වැඩපිළිවෙල හොඳට කල්පනාවෙන් ඉන්න. දැන් ඔබ ඔබ දැන් ගිය සතියේත් මම ඔබට කිව්වා. මේ කය ඔබ කියලා හිතාගෙන ඉන්නේ. ඒක තමයි ආයේ ඒක දෙකක් නැහැ. කය ඔබ කියලා හිතාගෙන ඉන්න නිසා තමයි කවුරු හරි කෙනෙක් කයට මොන හරි දෝෂයක් කිව්වොත් එහෙම මක් වෙන්නේද? කේන්ති යන්නේ. දැන් මේ රටේ කියන්න කියන්න තහනම් වචන දෙකක් තියෙනව නේද? ෆැට් කියලා එහෙම කියන්න බෑ නේද? නේද? ඒ කිව්වොත් ලොකු ඔෆෙන්ස් එකක් ඉදිරිය නේද ගණන් ගන්න? නේද? ඔයා ෆැට් නේ, ඔයා හරි ෆැට් නේ, එනවා හරි තඩි බතලියෙක් නේ එහෙම කියලා කිව්වොත් එහෙම මොකද වෙන්නේ කාට හරි? මහා විනාශයක් තමයි සිද්ධ වෙන්නේ එතන. ඈ? නේද? එතකොට ලොරියක් අරන් එනවා එකේ. ඒ ඩ්‍රයිවර්ට කිව්වොත් එහේ ඔයාගේ ලොරිය එහෙන ලොකුයිනේ. උට ගේන් තියනවාද ඒකට? නෑ. එහෙනම් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මොකද්ද? මේ මම තමයි මේ ශරීරය කියලා හිතාගෙන ඉන්න වැඩ පිළිවෙලක් තියෙනවා. ඒක නිසා තමයි පින්වතුනි ශරීරයට දොස් නැගුවොත්. කවුරු හරි කෙනෙක් ශරීරයේ පොඩ්ඩක් හැප්පුණොත් එහෙම. නේද? ශරීරය දිහා කවුරු හරි බලන් හිටියොත් එහෙම. කුණුහරුපෙකුත් කියලා අහන්නේ මොකද ඔබ බලන්නේ? නේද? එහෙම ක්‍රමවේදයක් මේවා තියෙනවනේ. නේද? මොකද උඹ හැපුණේ? ඒ ආදි වශයෙන් දේවල්. ඇයි ඒ? උඹ මගේ ඇඟේ හැපුණනේ. අන්න ඒ මතයට තමයි එන්නේ. හේතුව මොකද්ද මේ මේ ශරීරය කියන්නේ මම කියලා හදාගත්ත මතයක තමයි මේ පිරිස් ඉන්නේ. නමුත් පින්වතුනි මේ කායානුපස්සනාව මනාකොට වැඩිච්ච කෙනෙක් ඉන්නවනම් ඒ වැඩිච්ච කෙනා මේ කයයි අර පාරේ තියෙන කොටයයි අතර කිසිම වෙනසක් දකින්නේ නැහැ. ඔබ දැකලා තියෙනවද පින්වතුනි කනප්පු ඇවිදිනවා. ඔය යම් මන්ත්‍ර ශාස්ත්‍ර ක්‍රම වේද මගින් කනප්පුවක් ඇවිත් දෝන දැකලා තියෙනව නේද? ඔය YouTube එකේ එහෙම තියෙනවා කියලා ආවහරි මාත් එක්ක කිව්වා. එහෙම ඇවිත් දෝන එකක් බලන්න. කනප්පුවක් කියන්නේ මොකද්ද? කනප්පුවක් කියන්නේ ස්ටූල් එක කන්නේ කකුල් තුනක් තියෙන. එහෙනම් ඒ කනප්පුව කොහොමද දැන් ඇවිදින්නේ එහෙනම්? ඈ? එහෙනම් බාහිරින් බලයක් කවුරුත් යොදන්නෙත් නැහනේ. බාහිරින් බලයක් පේන්න කවුරුත් යොදන්නේ නැහැ. එහෙනම් පින්වතුනි කනප්පුවකටත් ආවේශ වෙන්න පුළුවන් වැඩ පිළිලක් වගේ එකක් තියෙනව නේද? ආවේශ වෙනව නෙමෙයි ඒක මොකක් හරි ක්‍රමවේදකින් ක්‍රියාත්මක කරනවා ඇති. නමුත් එහෙම ආවේශ වෙනවා වගේ වැඩ පිළිලක් තියෙනව නේද? එහෙනම් පින්වතුනි මේ කයටත් ඒ භූතයටම ආවේශ වෙලා ඒ භූතයට ඕන එක කරන්න පුළුවන් නම්. එහෙනම් කොටේකට ආවේශ වෙලා කොටේ ඇවිද්දවන්න බැරිද? එහෙනම් මේ කයයි කොටේ අතර තියෙන වෙනස මොකක්ද? මේ කය පාවිච්චි කරලා ඔබ යනවා ඉස්සරහට. මලකඳක් තියෙනවා. ඒ මලකඳ පාවිච්චි කරලා පෙරේතෙක් යනවා ඉස්සරහට. සාස්ත්‍රුන් වහන්සේ විනය නීතියක් පනවලා තියෙනවා. මිය මිය ගිහිල්ලා මට මතක හැටියට නම් 7 දවසක් යනකම් මට මතක හැටියට 7 දවසක් යනකම් ඒ ඒ ඒ ඒ සිරුරේ ඔතලා තියෙන ඒ රෙදි කඩ ගන්න එපා කියලා. මොකද උන්වහන්සේලා පාන්තපුර චීවර දරුවන බොහෝ කාලයක් යනකම්. දැනුත් ඉතින් එහෙම ඉන්න උත්තරමෙ ඉන්නවා. ඕන සිවරත් දරන්න කැපයි දෙක ප්‍රශ්නයන්නේ. ඒ පාන්සුකුර ජීවරධාරීන් හිටියන විශේෂයෙන්ම මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පරපුර දැන් උන්වහන්සේලා හැමතිස්සෙම පාන්සුකුල ජීවර තමයි දරන්නේ. එහෙනම් මේ පාන්සුකුර ජීවරයක් ගන්න නම් මොකද වෙන්නේ? මලමිනියකින් ගන්න ඕනේ. දවසක් එක හාමුදුරු කෙනෙක් මලමිනියකින් ඒක ගන්න ගිහිල්ලා ඒ ඒ ඒ ඒ රෙදි කඩ අරගෙන ඉස්සරහට යනකොට පිටිපස්සෙන් සද්දයක් ඇවිල්ලා බලනකොට මලමිනිය ඇවිදින කියන ලෝක මගේ ඔක දීලා ඵලයක් කියලා. එහෙනම් දැන් මල කඳ ඇවිද්දේ කොහොමද? ඒකට අදාළ බාහිරින් මේ අර අර එහෙනම් ওই විදිහට පිංගුතුනේ ඒක අස්සන්ට රිංගවගෙන මේ කටයුත්ත කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. එහෙනම් කොටේකුත් එකයි මල කඳත් එකයි මේ කයත් එකයි. හැබැයි මේ මේ සාමාන්‍ය මේ ජීවිතයක් පවත්වන්න බෑ ඒක ඇතුලේ. නමුත් අමනුස්ස වේසයකට වගේ දෙයකට ඒකේ වෙනස්කමක් කරන්න පුළුවන්. එහෙනම් ඒ හැම එකක්ම වින්වතුනේ එකම ක්‍රම ප්‍රමාණයක තියෙන්නේ. එහෙනම් බිම තියෙන කොටෙත් එකයි ඔබගේ ශරීරයත් එකයි. බිම තියෙන ඒකයි අර ධාතු මනසිකාරයෙන් පිංගුතුනේ හොඳට පැහැදිලිව අඳුන ගන්න තියෙන්නේ. ධාතු මනසිකාරයේදී අඳුන ගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. මේ කයත් එකයි අර කොටෙත් එකයි. මේ ජලයත් එකයි. ආයි මේ වැඩි වැඩි දුර නගින්න දෙයක් නැහැ පිංගුතුනේ ධාතු සිහි කරනවා කියලා. සමහර පිරිස ඉන්නවා ඉතින් ධාතු සිහි කරනවා කියලා ධාතු සිහි කරනවා මේ මුළු තුන් ලෝකෙම තියෙන ධාතු ටික සිහි කරන්න පටන් ගන්නවා. ආ දිව්‍ය ලෝකේ තියෙන මෙහෙම ධාතු බ්‍රහ්ම ලෝකේ තියෙන මෙහෙම ධාතු අරහේ තියෙන මෙහෙම ධාතු මෙහෙ තියෙන මෙහෙම බුදුහාමුදුරුවෝ කිව්වේ ධාතු ගැන හොයන්න නෙමෙයි ඒ ධාතුන්ට යම් චන්දරාගයක් තියෙනවා නම් අන්නේ සතර ධාතුන් තියෙන චන්දරාගය දුරු කරන්නයි උන්වහන්සේ දේශනා කළේ නමුත් මිනිස්සු මොකද කරන්නේ භාවනාවට ඉඳගෙන ඉවරලා පුළුවන් තරම් ධාතු ගැන හොයනවා ආ මේ ධාතු මේකේ නම් මෙච්චර කොටසක් තියෙනවා ඉතින් ඔගේ ඔය තියෙනවා පිංගුදනේ අටුවාචාරීන් වහන්සේලා මේ ධාතුන් විග්‍රහ කරලා ඉතින් එක එක ආකාරයෙන් කියලා දෙනවා සම්මුති පටවි සසම්බාර පටවි ආදී වශයෙන් කියලා දෙනවා මේ මේකේ මෙච්චරයි තියෙන පටවිය මේකේ අර මේ දිව්‍ය ලෝකේ තියෙන ශාරීරියේ පටවිය මෙච්චරයි මනුස්ස ලෝකේ පටවිය මෙච්චරයි බ්‍රහ්ම ලෝකේ පටවිය ඊටත් වඩා අඩුයි ඈ කොච්චර ප්‍රතිශතයක්ද තියෙන්නේ ආදී වශයෙන් මොකටද ඔවා නිවන් දකින්න යන කෙනෙකුට පින්වතුනි ඕවා අවශ්‍යතාවයක් නැහැ අවශ්‍ය තියෙන්නේ මොකද්ද මේ කයත් ওই ධාතුන්ගෙන් හටගෙන තියෙන්නේ මොකද ධාතු වල ප්‍රශ්නේ තියෙන්නේ පින්වතුනි මේ කයෙන් පස්සේ ආයේ ඒකේ හතර හතර ධාතුන්ගෙන් ප්‍රශ්නයක් නැහැ නේද ඇයි හිත හැදිලා තියෙන හතර ධාතුන්ගෙන්ද නෑනේ. එහෙනම් කය නිරුද්ධ කළා දැම්මනම් කයට තියෙන චන්දරාගය අතහැරියා නම් ඒ පුද්ගලයා අනාගාමී. හෝ ඒට බොහෝම කිට්ටුවට ඇවිදින්න. එහෙනම් අන්න එතනට හිත පිහිටව ගත්ත කෙනාට ආයෙ මොනවද ධාතුන්ගේ ප්‍රතිශත බලන්න තියෙන්නේ. එහෙනම් එතනින් එහාට කරන් තියෙන මොකද්ද මේ හිත නැගෙන ආකාරය බල බල මේ වස්සම්බයන් චිත්ත සංකාරං අස්ස පස්ස දිසාමිති සික්කති කියලා පහ කරලා දාන්න තියෙන්නේ ඒක. නේද එතනින් එහාට වැඩෙනා මේ සුළු හරියක් තියෙනවා ඒ ටික වැල්ලි වුණාම අරහත්ත්වේ පිහිටනවා. මේ අද වෙලා තියෙන්නේ පින්වතුනි මොකක් හරි එකකට හිත ඇලිලි ඉවරලා ඒක ගැන හොයනවා පිරිස් ගොඩක්. භාවනාවට ඉඳගෙන ඉවරලා පැය දෙක තුන භාවනා කරනවා ඒවා එතකොට මෙනෙහි කරන්නේ ධර්මයෙන් නෙමෙයි මොනවද? ඒ කියන්නේ බුදු බුදු කෙනෙක් විසින් කළ යුතු දේවල් තමයි වැඩිපුර කරන්න හදන්නේ. විවිධාකාරයේ දේවල් හොය හොය හොය හොය හොය මම මෙහෙම කළා මෙහෙම වුණා මෙහෙම වුණා මෙහෙම වුණා කියලා කියන්න උත්සාහ කරනවා. එහෙම අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍යතාවය තියෙන්නේ මොකද්ද? ධාතු සිහි කරලා බලන්න. මල කඳේ ධාතු සිහි කරන්න ඔබගේ ධාතු සිහි කරන්න කොටේ ධාතු සිහි කරන්න. එහෙනම් කොටේ තියෙනෙත් එකම ධාතු, මල කඳේ තියෙනෙත් එකම ධාතු, ඔබගේ ඔය ඔය කියපු කඳේ තියෙනෙත් එකම ධාතු. ඔබගේ කයත් තියෙනවනේ, ඔබගේ වාහනේ. ඔය ඔබගේ වාහනේ තියෙනෙත් එකම ධාතු තමයි. එහෙනම් ඔය ධාතුන්ගේ කිසි වෙනසක් නැහැ. ඔබ ඔතනින් ගිය ගමන් මේකටත් වෙන්නේ අර මල කඳට ගිය දේ. අන්න එතන තියෙනවා එකක් මොකද්ද? නවසීවතිකය කියලා සිහි කරන්න කිව්වා. ඔන්න වෙන දේ. ඒ වගේම පින්වතුනි ආසාවෙන් ඉල්ලගත්ත නම් දෙයක් දැන් ආසාවෙන් වාහනයක් ගත්තනේ. වාහනේ අරගෙන ගිහලා දොර ඇරලා බලනකොට වාහනේ මොනවද තියෙන්නේ? ඈ අසූචි. අසූචි පුරවපු වාහනයක් තමයි ආසාවෙන් අරන් තියෙන්නේ. හැබැයි පිට ලස්සන ඔපේ හින්දා මොකද කළේ? ඈ වැඩි ගාණක් දීලා ගත්තා. මහන්සි වෙලා ගත්තා. මහන්සි වෙලා අරගෙන ගෙදර ගෙනහලා ලස්සන සුදු පාට සුදුම සුදු පාටයි ආයෙන කිරි ටොයිය වාහනේ අර කියන්නේ මේ කොල්ලෝ. නේද? ඈ මා හරි ලස්සන වාහනයක් ගෙනාවා ගෙදර. ගෙදර ගෙනහලා මොකද කළේ? හිමීර දොර ඇරියා. දොර ඇරලා බලනකොට මොනවද තියෙන්නේ? අසූචි කරත්තයක් තියෙන්නේ ඇතුලේ. තනිකර අසූචි පිරීලා. ඉතින් ඔය එකින් එක අසුචි එළියට ඇදලා අසුචි කියලා කිව්වේ කක්කා එහෙම එහෙම නෙමෙයි. මොනවද? චිත්තේට සුවදායි නැති දේවල් තමයි ඇතුලේ තියෙන්නේ. ඉතින් ඔය එක එක ඇද ඇද බලන්න කිව්වා. ඇද ඇද බැලුවා. මොනවද බැලුවේ? ඈ? කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ, මන්සන්, නහාරු, අට්ටි, අට්ටි මිංජා, වක්කං, හදයන්, යකනම්, කිලෝමකම්, පියකම්, පප්පාසං, අන්තං, අන්තගුණං, උදරියං, කරේසං, මත්තලුංගම්, පිත්තං, සෙම්මම්, පුබ්බෝ, ලෝහිතෝ, සේදෝ, මේදෝ, අස්සු වසා, කේලෝ, සිංගානිකා, ලසිකා, මුත්තං. කියලා 32ක් තියෙනවා දහජරා. ඒ දහජරාව තියෙනවා කියලා ඒව ඊය කැතයි කියන එක නෙමෙයි තියෙන්නේ. මේ දහජරාවෙන් මේක හැදිලා තියෙන්නේ. දහජරාවෙන් හැදුනත් දැන් ඉතින් ගත්ත වාහනේ දැන් ඉතින් අරගෙන යන්න ඕනේ මොකටද? ගමන යනකම් යනවා. ගමන යනකම් යනවා ආයි මල්ගගහ සූඳ මේ මල්ගගහ මේක හැඩ කර කර යන්න දෙයක් තියෙනවද මේකේ? අවබෝධයට ගත්ත මේක ආයි හැඩ කරන්න දෙයක් නැහැ මේක මහා දහජරාවක්. කවුරු හරි කිව්වොත් එහෙම උඹ මහා කුණෙක් නියකෝ මේ කුණු වෙනවනේ උඹ. ඇත්ත නේන්න ඌ කියන්නේ. එයි. කුණෙක් නෙන්නම් මේ තියෙන්නේ. කවුරු හරි කිව්වොත් එහෙම උඹ ගාව ගඳයි කියලා. හරිනේ? ඇයි? ගඳ ගහන්න එපේ. ඇයි හේතුව? මේ හංකඩේට පුළුවන් ද ඔච්චර ගඳක් නවත්තගෙන ඉන්න? එවලෙම මැරිච්ච මිනිහක් කැපුවොත් ඔබ හිතනවා සුවඳ ගහයි කියලා. ඒ මැරිලා තප්පරයක් යනකොට මිනිහ කපනවා. ඒ කැපුවොත් එහෙම සුවඳයි කියලා හිතනවද? නෑ, අමු ගඳයි. ඒක තමයි ස්වභාවය. මොකද ඔය හැම ඔය ඔය ටිකෙන් වහගෙන තමයි මේ මේක තියාගෙන යන්නේ. ඒක පින්වතුනි හරියටම හරියටම මොකක් වගේද කියලා කිව්වොත් එහෙම. ඔබ දන්නනේ shopping bag කියන්නේ. පොලිතින් bag තියෙන. පොලිතින් bag එකකට මනුස්ස අසූචි ටිකක් පුරවලා, මල මුත්‍ර ටිකක් පුරවලා. හොඳට කට ගැට ගහලා. එළියට මේවා එන්නේ නැති වෙන්න. හොඳට කට ගැට ගහන. එළියට ගඳ එන්නේ නැති වෙන්න. කට ගැට ගහලා ඒක හරියට අල්ලල්ලි මිනෝ වගේ වැඩක් තමයි පින්වතුනි මේ ශරීරයෙන් මිනවා කියන්නේ. ඇයි ඒ? එලියෙන් තියෙන එක නම් කමක් නැහැ. එලියෙන් තියෙන්නේ පොලිතින් කොල්ලේ. නමුත් ඇතුලේ මොනවද තියෙන්නේ? තනිකර අසුචිය. එහෙනම් මේ මගේ රත්තරන් පැටියා කියලා අරගෙන බදාගන්නේ මොකද්ද මේ? අර අර අර අර තනිකර අර අසුචි ඇතුලේ තියෙන්නේ උඩින් තියෙනවා ඔපේට ගහපු පොලිතින් බෑග් එකක්. ඒ පොලිතින් බෑග් එක හරහා වේගෙන් එන්නේ නැහැ. හැබැයි පොඩ පොඩ එනවා. වේගෙන් එන්නේ නැහැ ඇතුලෙන් අර ගඳ එළියට. අර අසුචිය පයින්නේ නැහැ එළියට. ඒක නිසා මොකද කරන්නේ අර බෑග් එක දමාගෙන ඉඹිනවා. මේක මට මට අවුරුද්දට හම්බෙච්ච තෑග උපන්දිනේට හම්බෙච්ච තෑග මට අහවලාගේ මේ තෑග හම්බුනේ යකී ඉඹීඹ ඉන්නවා. ඔය ඉඹීඹ ඉන්නකොට පිංගුතුනි යම්කිසි පුද්ගලයෙක් ඇවිදලා කියනවා මේ බලපන්. දැන් උඹ මේකට ගොඩක් ආසයි නේද? උඹට අහවලාගේ මේක හම්බුණා ආදී වශයෙන් කියනවනේ උඹට මේක ගොඩක් ආසයි නේද? අපි මේක ලෙහෙලා බලමු. ලෙහෙලා ලෙහුවා. ලෙහෙලා බලනකොට මොනවද තියෙන්නේ? ඔන්න ලෙහෙල බලන යථාර්ථයේ තේරෙනවා හත් දෙයියේ නෙමෙයි මේ හිටියේ මේකද මෙච්චරක එහෙනම් මේ මේ මොනවද මම මේ මෙච්චරක කරලා තියෙනන්නේ යථාර්ථයේ වැටහුණා වීසි කරලා දැම්ම. එහෙනම් ආයි මේ කයටත් ওই ටිකම තමයි. කය වීසි කළා කියන්නේ සීදු විනාසා ගත්තා නෙමෙයි ඒක මෝඩකම. ඒක නෙමෙයි තියෙන්නේ. හිතින් කය අයින් කරලා දැම්ම. මේ මොකද්ද මේ? ඉතින් මේක තියෙනකන් තියෙන්නේ. මොකද මේ වාහනේ දැන් ගත්ත වාහනේ යන්න ඕනේම. ලෝක ලෝකචර්යාවේ දෙන්න නම් මේ ලෝකෙට මේ ධර්මයේ දෙන්න නම් මම මේක අරගෙන දැන් අතන්ට යන්න ඕනේ. එහෙනම් ඉතින් මේක ගත්ත අතන්ට ගියා. ඉතින් ඒක තමයි පිංගුතුනි මේ මේ කයේ තියෙන ස්වභාවය. එහෙමනම් දැන් මේ කයේ තියෙන මේ කාය සංකාරික ස්වභාවය ඔබ හොඳට අඳුන ගන්න ඕනේ. ඒ කාය සංකාරික ස්වභාවයෙන් මේ කය මේ කයේ සංකාර වඩ වඩ සංකාර වඩ වඩ මේක ක්‍රියාත්මක කරගෙන යන ගමනක තමයි මේ ඉන්නේ. එහෙනම් දැන් ඔබට මනාකොට තේරෙන්න ඕනේ පින්වතුනි මේ කය කියන්නේ එකක් හිත කියන්නේ තව එකක්. ඔය දෙක හොඳට වෙන් කරගත්තා නම් කය ගැන වෙනම බලන්න පුළුවන්. හැබැයි ඔබ ඔය කයේ ඉන්නකල් ඒ කියන්නේ කය ඔබ කියලා හිතාගෙන ඉන්නකල් එහෙම කැමතිද ඔක ඇතුළේ බලන්න? කැමතිද බලන්න? නෑ නෑ නෑ. ඉස්සෙල්ලා ඔය වාහනයෙන් බහින්න ඕනේ ඔබ. ප්‍රත්‍යක්ෂයට අවබෝධයට එන්න ඕනේ මොකද්ද? මේ මම මේ කය කියන්නේ මම නෙමෙයි. මම යන වාහනේ තමයි මේ කය. අන්න එතකොට තමයි හිත දෙන්නේ මොනවද බලන්නද? මොනවද බලන්නද? මේක අරලා බලන්න. බලනකොට තමයි යථාර්ථය තේරෙන්නේ. ඔබ කැමති නැද්ද පිවිඳින ඔයිට වඩා හොඳ වාහනයක් යන්න? ඔය දැන් තියෙන වාහනේ ඔය පුටු උඩින්ද ගෙන ඉන්න වාහනට වඩා හොඳ වාහනයක් යන්න කැමති නැද්ද? ඒක නිසා නේද දිව්‍ය ලෝක යන්නේ. ඇයි මේකට වඩා හොඳ එකක් නේක? නේද? එහෙනම් ඒකටත් වඩා හොඳ එකක යන්න නම් කොහෙද යන්නේ? බ්‍රහ්ම ලෝක යන්න. ඒතර ඒකටත් වඩා හොඳ වාහනයක ගිය හැකි. ඔන්න ඔහොම වැඩ පිළිලක තමයි පිරිස ඉන්නේ. නවත් ඉංග්‍රීසියේ මොහක ගියා. අන්තිමට යන්නේ මොකද? වාහනයක තමයි යන්නේ. එහෙනම් පිංගුදිනේ ඔන්න ඔතනින් තමයි දෙවිවරුන්ට නිවන් දකින්න පුළුවන් අඩපිළිල තියෙන්නේ. මොකද්ද මේ කය එකක් තිත් පරම්පරාව තව එකක් කියන එක අවබෝධයට ගන්න තමයි පළවෙනි කොටස් ටික ඔක්කොම දෙවිවරුන්ටත් පුළුවන් මේක කරගන්න. ආයි මේ මලමිනිය දිහා බලාගෙන ඉන්න අවශ්‍යතාවයක් නැහැ දෙවිවරුන්ට. ඒවන් උපසංහරිත අනේ මේ කයත් මගේ කය කියලා කියන්න පුළුවන් දෙවිවරුන්ට. එහෙම කියන්න බෑ. නමුත් ඔය කියපු පළවෙනි කොටස් ටිකෙන් හොඳටම පුළුවන් දෙවිවරුන්ට මේ වැඩේ කරගන්න. එන අවශ්‍යතාවයේ තියෙන පිඟුදනේ කය එකක් කියේ සිත එකක් කියන එක වෙන් කරගන්න. වෙන් කළ ඉවර වෙලා හොඳට බලන්න මේක ඇතුලේ තියෙන ඒවා. එහෙනම් මෙන්න මෙහෙම අසූචි කරත්තයක් දක්කගෙන තමයි උදේ ඉඳලා රැ වෙනකන් අපි මේ යන්නේ. එහෙනම් මොකා මේකට මේකට මොන මොන විදියට නිග්‍රහ කළත් ඉතින් කරන්න දෙයක් නැහැ. දබාගත් එකනේ දැන් ඉතින් අරයි යන්නයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ ක්‍රමවේදය තමයි තියෙන්නේ. එතකොට පිංගුතුනේ දැන් අපි මේ සංකාරික ස්වභාවය ගැන කතා කළාම දැන් ඔබ එනම් හොඳටම අවබෝධ කරගත්ත එක දෙයක් මොකද්ද සංකාර කියන්නේ මොනවද කියලා. එතකොට ඒකනොත් කාය සංකාර කියන්නේ මොනවද කියලා. මම ඒකත් එක පිඟුනේ තව එකක් කතා කරන්නම් වචී සංකාර කියන්නේ මොනවද කියලා. මනෝ සංකාර මම දැම්ම කතා කරන්නේ නැහැ ඔබත් එක්ක. ඇයි කතා කරන්න ඕනේ පිඟුතුනි. තේරෙන දේවල්. සමහර ධර්ම දේශනාවලට ගියාට පස්සේ ගැඹුරු ධර්මයේ මම කතා කරන්නේ ඇයි කතා කරන්නේ නැත්තේ? පහ වසරේ ළමයින්ට උසස් පෙළ ගණිතය උගන්වලා වැඩක් නැහැ. ඒ උගන්වලා වැඩක් නැති වුණාට පස්සේ මොකද කරන්නේ? ඔය පහ වසරේ ගණන් දෙක තුනක් හදලා නිකන් ඉන්නවා. ඒක නිසා තමයි මම කියන්නේ නිතර ධර්ම දේශනාවලට එන්න මහත් මහත්මීන්ට පාදුක පාසිකාවන්ට මේ ස්ථානවලට එන්න කියලා පුළුවන් තරම්. එතකොට මොකද වෙන්නේ? එතකොට නිරන්තරයෙන් අර ධර්මයේ කතා කරන්න පුළුවන්. වැඩි දෙනෙකුට තේරෙන්න එපා කතා කරන්න. අනුම තරම එක ඒ ලෙවල් ළමයෙක් හරි ඉන්නවා නම් ඒ ලෙවල් ළමයට ගාණක් උගන්වන්න පුළුවන්. පාවතර ගණන් ටිකක් දෙන අතරේ එකෙක්වත් නැත්තම් එහෙම මොකද වෙන්නේ? <coughs> ඉතින් උගන්වලා වැඩක් නැහැ. ඒක නිසා තමයි පින්ගතුනි ඔබ හැමතිස්සෙම ඇවිදින්න මේ කටයුත්ත කරගන්න. එතකොට මේ මොකද මේ ඉස්සරහ ඉන්න අයව තමයි ගොඩක් දුරට අරමුණු වෙන්නේ. ධර්මයේ දේශනා කරන්නේ. නම් චිත්ත කිරණ ධාරාවල් විහිදුවලා හරිනවා මේ ලෝකේ මේ තුන් මේ අනාගතේ බිහි වෙන ඕන කෙනෙකුට මේ සද්ධර්මය අවබෝධ වේවා කිය. නමුත් ඉස්සරහ ඉන්න අය තමයි අරමුණු වෙන්නේ. ඒතර එයා යමක් එහෙම තීරුම් ගන්න අමාරු නම් එහෙම ඒක දැනෙනවා. එතකොට තමයි නැවත නැවතත් නැවත නැවතත් පැහැදිලි කරන්නේ. විවිධාකාර උපමා මේ අරගෙන. දැන් එතකොට <coughs> වචී සංකාර කියලා කොටසක් තියෙනවා. විතක්ක ਵਿਚාරා වචී සංකාර. දැන් විතක්ක ਵਿਚාරය කියන එකත් පැහැදිලි කරගන්න. සරලව පින්වතුනි විතක්ක ਵਿਚාර කියලා කියනවා අරමුණක් ගැනීම සහ ඒ අරමුණ පිරිමැදීම කියන වැඩ වැඩපිළිවෙල. ඒ කියන්නේ අරමුණට හිත නංවා ගැනීම කියන වැඩපිළිවෙල. විතක්ක ਵਿਚාර කියලා. නමුත් පින්වතුනි මෙතනදී අපි සැලකිලිමත් වෙන්න ඕන කාරණාවක් තියෙනවා. ද්විතීක ධානයේදී. එහෙම නැත්නම් ප්‍රථම ධාන සමාපත්තියේදී. විතක්ක ਵਿਚාර නිරුද්ධ වෙනවා. විතක්ක ਵਿਚාරයන් නිරුද්ධයි. ඒ කියන්නේ වචනයක් කතා කරන්න බෑ ආයි. හිත වැඩ. නමුත් වචනයක් කතා කරන්න බෑ. එහෙනම් දැන් අපි බලන්න ඕනේ. විතක්ක ਵਿਚාර කිව්වේ මොනවද කියලා? දැන් අරමුණක් අරගෙන අරමුණ ඔස්සේ හිත පිරිමැදීම කියන එකදී ඔළුවට අරගෙන තියාගන්න ප්‍රශ්නයක් නැහැ භාවනාවකදී ඒක කරන්න. නමුත් දැන් මේ මෙතන අපි මේ ගැඹුරින් කතා කරනවා ඒක විතක්ක ਵਿਚාර කියන ස්වභාවය. දැන් ඔබට වචනයක් කතා කරන්න ඕන නම් ඔබ ඔය වචනේ ඉස්සෙල්ලා ගොඩනගන්නේ නැද්ද? ඉස්සෙල්ලම ඔබ කරන්නේ පින්වතුනි මේ හිතේ ඔය වචනේ ගොඩනගනවා. ඔබ දන්නේ සද්ද ටිකක් නේද? අම්මා කියලා කියන්න පුළුවන්ද ඔබට? ඔබ නගන්නේ පිංගුතුනි ශබ්ද ටිකක්. ඔබ අම්මා කියනව නෙමෙයි. ඔබ නගන්නේ මොනවද? ශබ්ද ටිකක්. ශබ්ද ටිකක් නගන්නේ කොහොමද? ආ ආ කියලා කියනවා. ආ කියලා කියනකොට ඔබට පේනවා පිංගුතුනි කට ඇරෙනවා. දැන් මේ කට ඇරෙන එක මොකද්ද? වචී සංකාරද? නෑ. කට ඇරෙන එක මොකද්ද? කාය සංකාර. කට ඇරෙන එක කාය සංකාරයි. දැන් කට ඇරියේ ඇයි? මොන ශබ්ද දෙන්නද ඇරියේ? ආ කියන ශබ්ද දෙන්න නේද ඇරියේ කට? එහෙනම් දැන් ආ කියන ශබ්දය දෙන්න කට අරින්න ඕනි කියලා කොහොමද දන්නේ? එහෙනම් ඉස්සෙල්ලා ඇතුලේ ආ කියන එක හදාගත්තා නේද? එහෙනම් පින්වතුනි ඇතුලේ කලින් ශබ්දය හදනවා. ඒ කියන්නේ ශබ්දයට අදාළ රූපය හදනවා ඇතුලේ. හදලා ඒක ඊට පස්සේ දෙනවා කොහටද? කයට. කයෙන් තමයි ඊට පස්සේ මක් කරන්නේද? ඒක ඇරලා ඒ විදිහට හදන්නේ. දැන් තාලුජ, දන්තජ ආදී වශයෙන් තියෙන්නේ සිංහලේ. නේද? ඇයි දත්වල වැදිලා එනවා කියයි. තල්ලේ වැදිලා එනවා කියලා කියයි. ආදි වශයෙන් එහෙම කියනව නේද? එහෙනම් මේ දිව ගිහිල්ලා තල්ලේ වද්දන්නේ කවුද? කාය සංකාර. දිව ගිහිල්ලා තල්ලේ වද්දන්නේ කාය සංකාර. එතකොට ඒක තල්ලේ වද්දන්න නම් ඒ තල්ලේ වද්දන්න මොකක් හරි ශබ්දයක් ගොඩනගන්නනේ තල්ලේ වද්දන්නේ ඕක ගිහිල්ලා. එහෙම නේද? මොකක් හරි මොකක් හරි ඒ තල්ලේ උඩ උඩ තල්ලේ ගිහිල්ලා මේක ඩොග් ගාලා වද්දන්න ඕනේ. එහෙනම් ඒ වද්දන්නේ. ඇයි මම වද්දන්නේ මේක? මේ කියන shabdේ දෙන්න. මොකක් හරි ඒ ඒ කියපු shabdේ දෙන්න. එහෙනම් අන්නේ shabdේ ගොඩනගන්නේ කොහේද? මං කියන හඬ එහෙම නෙමෙයි. හඬ නෙමෙයි ඒ shabd රූපේ ගොඩනගන්නේ කොහේද? අන්න ඒක තමයි පිංගතුනි විතක්ක ਵਿਚාර කියලා කියන්නේ. ඔය ඔබ කතා කරන හැම දෙයක්ම ඔබ ඉස්සෙල්ලා මක් කරන්න ඕනේද? හිතේ ගොඩනගන්න ඕනේ. ශබ්ද මාත්‍රයක් විතරයි ඔබට කියන්න පුළුවන් වරකට. ඔබට ආ කියරහෙම කියන්න බෑ. ඔබ ආ කියලා කියනකොට වචී සංකාර ලක්ස ගානක් ගිහිල්ලා. ඒකට අදාළව කාය සංකාර ලක්ස ගානක් කළා තමයි ආ කියන ශබ්ද පිට වෙන්නේ. ඇයි? මේ කට අරින්න එපේ. ඉතින් මේ කට අරින්න නම් මොකද්ද කරන්න ඕනේ? අර අරව හරහා එන්න නේද ගිය සතිය අපි කතා කළා ඒ වෙන විදියනේ ඔක්කොම මේ මේ හන්දි වලට එන හැටි ඒව නේද ඈ ඒ හන්දි වලට ඇවිදින්න පම්ප් කරන්න ඕනේනේ බැකෝ එකේ වගේ නේද ඒක පම්ප් කළාට පස්සේ තමයි මේක ආ කියලා අරින්නේ එන ආ කියලා මේක අරින්න නම් මේක ආ ආ ආ ආ කියලා අරින්න ඕනේ නේද ක්‍රමානුකූලව ටික ටික ටික ටික අර කියලා කියන එකපාරට එහෙනම් පින්වතුනි දැන් මේ කියන්න ඕනේ වචනේ ඇතුලේ හැදෙන්න ඕනේ. කියන්න ඕනේ වචනේ ඇතුලේ හැදුනේ නැත්නම් ඒක කාය සංකාරයක් කරහා එළියට දෙන්න විදිහක් නැහැ. අන්නේ කියන්න ඕනේ වචන ඇතුලේ හැදීමේ ක්‍රමවේදයට කියනවා මොකක් කියලාද? වචී සංකාර කියලා. එහෙනම් දැන් මම මෙතන ඉඳගත්ත මොහොතේ ඉඳලා මේ වෙනකොට වචී සංකාර කොයිතරම්නම් වඩන්නේ නැද්ද? වචී සංකාර වඩලා වඩලා වඩලා වඩලා වඩලා වඩලා තමයි මේ කටයුත්ත ඔබට දැන් මේ කරන්නේ. ඒ වචී සංකාරයන් හරහා කාය සංකාර වඩනවා. ඔබ කියන්නේ මේ කතා කළාමයි කටත් රිදෙනවා කියලා. කතා කළා කට රිදුනේ කාය සංකාර වලද? නෑ. මොකද වලලා තියෙන්නේ? සොරි මේ මේ වචී සංකාර වලද? නෑ. කාය සංකාර වලද? කට රිදෙන්නේ කාය සංකාර වඩම නිසා. ඇයි මේ හකු දෙක මේ මේ මෙහෙම වෙලා මේ වගේ උඩ තල්ලේ වැදිලා දත්වල වැදිලා දීවල් තුවාල වෙලා නේද? දැක පාට ඔබට කේන්තියක් යනවා කේන්තියක් ගිහිල්ල ඔබගේ මොනහරි වත්තරම් මාලයක් කඩාගෙන දුවනවා එකේ දැන් ඌට බයිනවා නෑ ඌට බයින්න ඇතුලේ හදන්න ඕනේ නේද ඒ හදන්න නම් මොකද්ද කරන්න තියෙන්නේ වචී සංකාර ගොඩනගන්න ඕනේ අපුන්‍යාවි තත්වෙන් එහෙනම් අපුන්‍යාවි වචී සංකාර ගොඩනගලා අපුන්‍යාවි කාය සංකාර හරහා මොකද කරන්නේ අර ඌට කෑක් ගහනවා. ඊට පස්සේ කියනවා මගේ උගුරත් බැරැන්ඩි වුණා. කෑ ගහලා. ඊළඟට මේ ලෝකයේ සාරයි කියලා අල්ලගත්ත බොහෝම තරුණ මේ මදයෙන් මත් වෙච්ච තරුණ පිරිසක් මොකද කරන්නේ? ට්‍රිප් එකක් යනවා. මොකද කරන්නේ? එක්කෙනෙක් කාය සංකා කාය අபிසංකාර වඩනවා බස් එකේ මොකටද? බස් එකේ ඔය මොකක් හරි මේ දොරකට නේද? දකර ඩකන් දකර ඩකන් දකර ඩකන් කිය කී එයා ඒක ගහනවා. තව කෙනෙක් සින්දුවක් කියනවා. එතකොට දැන් සින්දුවක් කියන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ඈ සින්දුවක් කියන්න නම් පිංගුතුනි ඒක ඇතුලේ ගොඩ නැගිලා එන්න ඕනේ. එහෙනම් ඒ ඇතුලේ ගොඩ නැගෙන්න එයා මොකද කරන්නේ? එයා කාය අවිසංකාර වඩනවා. කාය අවිසංකාර වඩ වඩ ඇතුලේ හදලා දෙන දේ එයා තල්ලේ වද්ද වද්ද දිවට වැඩ තියෙනවා. ඒ දිව දිව හසුරුවන්නේ කවුද? දැන් දොස්තර මහත්තයා කෙනා දිව දාන්න එළියට එතකොට දැන් ඔබ ඔබ ඉන්න ඉන්නකොට දිව කට ඇරගෙන දිවෙනවාද එළියට? නෑ. කාය සංකාරයක් වඩන්න ඕනේ. එතකොට කාය සංකාරයක් වඩනකොට මොකද වෙන්නේ? ඔන්න කාය සංකාරයක් වඩලා ඉස්සෙල්ලා ඔබ කට අරිනවා. කට ඇරලා ඉවරලා දිව දානවා එළියට. නේද? එහෙනම් මේ දිවේ ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ කාය සංකාරවල. එනම් දැම්මකොද වෙන්න කාය සංකාර වඩලා දැන් ඔන්න අම්මා කියලා කියන ආම්මා කියලා කටවල් ඔක්කොම හදලා ඔක්කොම කරලා කියනවා. හැබැයි අම්මා කියන වචනේ හැදිලාවේ කොහෙන්ද? ඇතුලේ. එහෙනම් පින්වතුනි කාය සංකාර කියනව වැඩෙන්න ඕනේ. මේ මේ වචී සංකාර කියනව වැඩෙන්න ඕනේ වචනයක් කතා කරලා. ඒ වගේම කාය සංකාරත් වැඩෙන්න ඕනේ. චතුත් අධ්‍යානයේ ඉන්න කෙනෙකුට කාය සංකාර වැඩෙන්න හේතුවක් තියනවද එහෙනම්? මේ මේ වචී සංකාර වැඩෙන්න හේතුවක් තියනවද දැන්? නැහැ. ඒක නිසා තමයි පිංගුතුනි ප්‍රථම ධාන සමාපත්තියට යනකොට ඔය ඔය කියන කාය සංකාර නිරුද්ධ මේ මේ වචී සංකාර නිරුද්ධ වෙන්නේ. නෑ වචී සංකාර කියන්නේ ඇතුලේ ගොඩ නගනවා අපි. ඇතුලේ ගොඩ නගනවා එළියට ගන්නෙ නැති වෙන්න පුළුවන්. හැබැයි ඇතුලේ ගොඩ නගනවා ඒක. ඇතුලේ ගොඩ නගනවා. නමුත් එළියට එන්නේ නැහැ. දැන් ඔබ භාවනා කරනකොට මොකද කරන්නේ? කාය සංකාර වඩන්නේ. හැබැයි ඔබ වඩනවා මොනවද? වචී සංකාර. අන්න එතකොට ඔබ තේරුම් ගනීමේ කියන දේ. වචී සංකාර වඩනකොට තමයි මමද සියලු ලෝක සියලු සත්වයෝ. දැන් මමද සියලු ලෝක සියලු සත්වයෝ ඔක්කොම ගැලපුවේ කවුද? මොකද ඔය ඔක්කොම ශබ්ද රූප විතරනේ. මම ද කියලා කියනකොට මයන්න ගාවට මයන්න දාලා දයන්න දාන්න ඕන කියලා මාත්‍රා ගන්නට ඔක්කොම සෙට් කරන්නේ කවුද? ඔය කියන වචී සංකාර. මේ වචී සංකාර වඩ වඩ එක එකක් එක එකක් වචී සංකාර වඩන්න ඕනේ. ඒ වඩලා වඩලා වඩලා තමයි පිංගුතුනේ ඒවා පූර්ණේ කරන්නේ ගන්නට. දැන් ඔබ කියනවා සා කියන්න. එතකොට සා කියලා ඔබ කියනකොට ඒ මාත්‍රා ගාන ඔක්කොම අරගෙන ගානට ඇතුලේ සෙට් කරලා දෙන්නේ කවුද? වචී සංකාර. ඒකට අනුව කට ඇරුණාට පස්සේ තමයි මක් වෙන්නේ. ඔය කියන ක්‍රියාදාමය යන්නේ. එහෙනම් මේ මේ විතක්ක ਵਿਚාර කියන ඒවා පිංගුතුනි ප්‍රථම ධානය සමාපත්තියදී නිරෝධ වෙනවා කිව්වේ ඔන්න ඕක නිසා. මෙතනදී නිරෝධ වුණාට පස්සේ මොකද වෙන්නේ? දැන් කට ඇරලා වචනයක් කියන්න බෑ. දැන් ත්‍ෘතීක ධානයේත් කට අරින්න පුළුවන් ඕන්න. කට අරින්න පුළුවන්. නමුත් මොකද වෙන්නේ? වචන ඒ කියන්නේ කටහඬක් පිට වෙන්නේ නැහැ. මොකද හේතුව? පිට ඒ කියන්නේ ඇතුලේ දැන් කෑ ගහන එකත් මොකද්ද? කෑ ගහන එකත් වචී සංකාරයක්. ඉතින් කෑ ගහනකොට මොකක් හරි શબ્දයක් එන්න පැලියට. ඒ එලියට එන ශබ්ද දැන් ඔබට කෑ ගහන එකම විදිහක් තියෙනවද? මුළු ලෝකේ ඉන්න සියලුම තත්ත්වයන්ට කෑ ගහන එකම එක විදිහක් තියෙනවද? නෑ නේද? විදි ගොඩක් තියෙනවනේ කෑ ගහන්න. එහෙනම් විදිය තේරුණේ කොහෙන්ද? දැන් මම මේ වෙලාවේ මේ මේ සද්දෙන් කෑ ගහන්න ඕනේ කියලා ඒ ඒ සද්දේ සද්දේ ගොඩනගලා දෙන්නේ කවුද? ඒකයි කිව්වේ මේ වචනම විතරක් නෙමෙයි. මේ මේ කට ඇතුලේ තියෙන ඒ ඔය කියන කාය කයේ කොටස් ටික හසුරවන්න කාය සංකාර ක්‍රියාත්මක වෙන්න කලින් ඒකට අදාළ ඒවා ඇතුළෙන් දෙන්න ඕනේ. ඒ කියන්නේ පිටුදුනේ මේක printer එක නං. නැත්නම් අපි හිතමු calculator තියෙන්නේ. calculator එකට x සමානයි මේක, y සමානයි මේක, z සමානයි මේක කියලා ගැහුවාම ගහලා බටන් එක ඔබනකොට මොකද වෙන්නේ? ඒකට අදාළ උත්තරේ එනවා. අන්න එහෙම වැඩ පිළිවෙලක් ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඔබ එකින් එක හිතලා තමයි කියන්නේ. මමද සියලු ලෝක සියලු සත්වයෝ දැන් මේ මගේ කටින්නම් එළියට එනවා ඒක. ඔබට ඕක පුළුවන් හිතිනුත් කරන්න. එතකොට සද්දයක් පිට වෙන්නේ නැහැ. නමුත් ඔබ එකින් එක පද බඳිනව නේද ඇතුලේ? එකින් එක මේ එකින් එක මාත්‍රයක් මාත්‍රයක් ගන්න එකතු කර කර එකතු කර කර එකතු කර කර මේ දේවල් කරනව නේද? නැහැ. තිත්ත සංකාර කියනවා ඊට වඩා හරි ප්‍රබලයි. චිත්ත සංකාර කියන හැමෙන් තමයි මොනව ගොඩ නගන්නේ මේ හිත ගොඩ නගාගෙන යන්නේ එයා ඒකයි මම කිව්වේ එයා ගැන කතා කරන්න තාම කල් තියෙනවා එයා ගැන දැම්ම කතා කරලා වැඩක් නැහැ චිත්ත සංකාර වලින් තමයි හිත ගොඩ නගන වැඩ පිළිවෙල කරගෙන යන්නේ අපි ගැන හිතින් කියන්න කියලා දෙවියන්ට ආරාධනා කරන ගාතාව හිතින් කියන්න කියලා හිතින් දෙවියන්ට ආරාධනා කරන්න කියලා ඒ ගාතාව කියලා. ඒ කිව්වේ මනෝ සංකාර ගොඩනගන්න කියලා නෙමෙයි. ඒ කිව්වේ මොකද්ද? ඒ කිව්වේ මොකද්ද? විතක්ක ਵਿਚාර ගොඩනගන්න. විතක්ක ਵਿਚාර ගොඩනගලා කාය සංකාර ක්‍රියාත්මක කරන්නේ නැතුව හිතින් ඒ කටයුත්ත කරන්න. දැන් ဒုတိ යික අධ්‍යයනයේ සම්බන්ධීච්ච උත්මයෙකුට කියනවා හිතින් දෙවියන්ට ආරාධනා කරන්න. ඒ කියන්නේ අර මේ කටින් මේ ශබ්ද නගන්න නැතුව දෙවියන්ට ආරාධනා කරන ගාතාව කියන්නේ. එතන උන්වහන්සේට ඒක ගොඩනගා ගන්න බෑ එතන. මොකද උන්වහන්සේ තීව්‍ර සමාධියක ඉන්නේ. තීව්‍ර සමාධියක ඉන්නකොට කාය මේ වචී සංකාර නිරුද්ධයි. වචී සංකාර නිරුද්ධයි කියලා කියන්නේ පද බඳින්න බෑ. පද කියන්නේ හඬ හසුරවන්න බෑ. හඬක් එළියට දෙන්න ඒකට අදාළ දේවල් හසුරවන්න බෑ. ඒව මාත්‍රයක් මාත්‍රයක් ගන්න. දැන් මේ මේ කියන එක හරි සියුම් දෙයක්. ඒකයි මම කිව්වේ සා කියලා කියනකොට දැන් ඔය අපේ මේ සංගීතය දන්න මහත්තුරු ඉන්නවනේ. ඔය මාත්‍ර කියලා මාත්‍රා කියලා කොටසක් තියෙනවනේ. එතකොට මේ මාත්‍රා අපි හිතමු මාත්‍රා තුනකට මේක අදින්න කිව්වොත් සා කියලා හරි කොහොම හරි ඇද්දයි කියලා ඔක. එතකොට ඒ අතරතුර ඔය සා කියලා අදින අතරතුර වචී සංඛාර බිහි කරන්න ඕනේ. ඒක ලක්ෂ ප්‍රකෝටියක්. බිහි කර කර අංශුවෙන් අංශු අංශුවෙන් අංශු හදලා දෙන්න ඕනේ ඒක කියලා ඉවර වෙනකම්. ඒ ඒක කියලා ඉවරනහම ඊට පස්සේ රී කියලා කියන්න ඕන නම් ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඒකට අදාළව ඒක ගොඩනගලා දෙනකොට මොකද කරන්නේ? ඒ මෙතනින් කාය සංකාරයකින් ඒක ඒකට අදාළව දිව හසුරුවල ඉවර වෙලා ඒ ශබ්දය එළියට පිට කරනවා. එතකොට හිතනවා කියලා කියන්නේ මොකද්ද අපි කරන්නේ? ගොඩක් දුරට. හිතින් කියනවා නේද? දැන් අපි අපි ගමුකෝ අපුන්‍යාවි අපුන්‍යාවි කාය වචී සංකාරයක් ගමු. පෙනේ දරුවෝ ඕක අපිට මෙහෙම කරපු එකෙක්. දැන් මේ හිතින් කියනවා. කියන්නේ නැද්ද එහෙම? දැන් පෙනේද අරු දැන් ඔය සුද්දන්ට එන්නේ නැහනේ. සුද්දන්ට එනවද පෙනේද අරු? එහෙම ඒව එනවද සුද්දන්ට? නෑ. මොකද උන් ඒව දන්නේ නැහනේ. හැබැයි උන්ට ඉංග්‍රීසි වලින් ඒව හැදිලා එනවා. එහෙනම් අර කියන්න තියෙන ඒ ඒ ඒ වචන ඔක්කොම මාත්‍ර මාත්‍ර මාත්‍ර මාත්‍ර හැදෙනවා ඇතුලේ. හැදෙනව නෙමෙයි හදනවා. ඇත්තටම කිව්ව හැදෙනවා ඉතින්. හැදෙනවා කියලා කියන්නේ ඉතින් මොකද මේ සත්වේ පුද්ගලයෙක් විද්‍යාමාන වෙන්නේ නැහැ නේද? හැබැයි ඒක පස්සේ කාය ඔය වචී සංකාර නෙමෙයි මනෝ සංකාර කියනවා විස්තර විග්‍රහ කරගෙන යනකොට ඔන්න තේරෙන්න පටන් ගනී මේකේ මොකෙක්වත් නැහැ කියලා. ඒකත් ගොඩනගාගෙන විනාශ වෙන වැඩපිළිවෙලක තමයි මේ තියෙන්නේ කියලා. ඉතින් මේ සියුම් ධර්මයේ ඒකයි මම කැමති මේ ධර්මයේ පින්වතුනි වෙන කොහෙවත් කතා නොකර ඉන්න. විශේෂයෙන් මේ අලුත් ප්‍රදේ අලුත් තැන්වල මේ දවස්වල බණ කියන්න මම මේ මහත්තුරුන්ට මේ කියලා තියෙන්නේ මේ දවස්වල තව මාසයක් විතර එකහමාරක් විතර යනකම් අලුත් පිරිස් එන තැන්වල බණ කියන්න අවශ්‍ය නැහැ කියලා. ඒකට හේතුව තමයි මේ පිරිස් අමාරු වෙන්නවා. ආයි කවදාවත් බණහන්නේ නැහැ. ඇයි ඒ? කියනව කිසි දෙයක් තේරෙන්නේ නැති නිසා. ඒක එයාගේ ප්‍රශ්නයක් නෙමෙයි. මොකද දැන් ගොඩක් කතා කරගත්ත දෙයක් නිසා. ඒක නිසා මේ නිතර නිතර බණ දින තැන්වල ධර්මයේ කතා කරන්න ඕනේ මේ වෙලාවේ ඒකයි. ඒ අය කෙරෙහි අනුකම්පාවයි. මොකද මෙහෙම කතා කරගෙන ගිහිල්ලා එකපාරට බහින්න බෑනේ. ආයි මොන්ඩිසෝරියට බහලා මොන්ඩිසෝරි කතා කරන්න බෑනේ. මොකද මේ සතියක් කියන්නේ ලොකු කාලයක්. මොකද සතියක් තුළදී අවබෝධ කරගන්න ප්‍රමාණය ලොකු ගොඩ ප්‍රමාණයක් තියෙනවා පිළිගන්න ඒවා සති 10ක් විතර කියන්නේ ඒවා තියෙනවා. ඉතින් පුළුවන් තරම් ওই මහතුරුන්ට කතා කර කර කියනවා සමහර ඒවා. මේ ඔළුවේ තියාගෙන ඉන්න මේ ඔළුවේ තියාගෙන ඉන්න කියලා. ඒ අදාළ අදාළ තැන්වලදී අදලා ගන්න කියලා එළියට. දැන් එහෙනම් දැන් ඔන්න බලන්න. දැන් එතකොට කිව්වොත් එහෙම අර පෙනේ දරුවෝ මට ඕක මෙහෙම කරපු එකෙක් නේද? ඕකට හෙන හත වදින්නේ නැහනේ කී කී හිතනවා කෙනෙක්. ඇතුලෙන් හිතනවා. හිතනවා කියන්නේ අරූට හෙන හත වැදියන්. දැන් මොනවද ඔය එතකොට? කොහොමද ඔය මාත්‍ර හැදෙන්නේ? කොහොමද ඔය මාත්‍ර හදන්නේ කවුද? කය චලනය වුන්නේ නැහැ නේ ඔකට. කය චලනය වුණේ නැහනේ. නේද? මනෝ සංකාර කියන්නේ හිත හදන ඒවා. ඇයි පිටුදේ මේ හිතුත් එකට එකක් හදන්න ඕනේ නැද්ද? නේද? හිතේ එකට එකක් එකට එකක් එකට එකක් හදලා දෙන්නේ බෑ මේ තථා විද්‍යාමාන කරන්න. ඒක තමයි එයා කරන්නේ. ඒක ගැඹුරු පැත්තක්. ඒ ගැන හිතන්න එපා. එතන යමක් හිතින් කරනවා හිතින් කියනවා කියලා කිව්වහම හිතින් කියන්න ඔය හිතින් කියනවා කියන එක හොඳටම විද්‍යාමාන වෙන තැනක් තමයි ද්විතීක අධ්‍යානෙ. ද්විතීක අධ්‍යානෙදී මොකද වෙන්නේ? අවිතක්කං අවිචාරං සමාධිජම් ප්‍රීති සුඛං. ද්විතීය ධානං උපසම්පජ්ජ විහෙරති. අන්න විතක්ක විචාර නිරෝධ වෙච්ච සමාධියේ සහ ප්‍රීති සුඛයේ තියෙන ද්විතීක ධානයට අවිල්ල වාසය කරනවා කියලා. එහෙනම් දැන් මොකද තියෙන්නේ? විතක්ක විචාර නැහැ. එහෙනම් දැන් හිතින් කිසි දෙයක් කියන්න එහෙම පුළුවන්ද? බෑ. හිත සමාහිතයි. අරමුණට හිත සමාහිත වෙලයි තියෙන්නේ. හැබැයි ඒ අය එහෙම ඉන්න වෙලාවේ අත එහෙම ගැසුවොත් පොඩ්ඩක්. ඇයි වේදනා සංඥා නිරුද්ධ වෙලාද? නෑ වේදනා සංඥා තියෙනවා. ද්විතීකත් යන්නේ. සංඥා වේද නිරෝධයේදී වේදනා සංඥා නිරෝධ වෙන්නේ. එහෙනම් අත එහෙම කැහුවොත් එහෙම මොකද්ද වෙන්නේ? ඉතින් අත කහන බව Tamanට දැනෙනවා. එතකොට මේ අත ගෙනihලා මේ අත කහන්න බැරිද? පුළුවන් ගල් ගැහිලා නෑ මොකුත්. එහෙම වෙලා නැහැ. මේ අත අරන් යන්න බැරිද? පුළුවන්. මේ අත අරන් යන්න බැරි කොයි වෙලාවෙ? චතුත්ථ ධාන සමාපත්තියේ තමයි අරන් යන්න බැරි. චතුත්ථ ධාන සමාපත්තියේ ශරීරයක් තියෙන බව කියන්නේ ශරීරය කියන එක පැහැදිලිව දැනෙන්නේ නැහැ. තනිකර ආලෝක කදම්බයක් විතරයි. නමුත් ශරීරයක් තියෙන බව දැනෙනවා. ශරීරයක් තියෙනවා. එච්චරයි. මොන හැඩේද? මොන වගේ එකක්ද? ඒව මොකුත් නැහැ. එහෙම හැඟීමක් නැහැ. නමුත් ශරීරයක් තියෙනවා බව දැනගන්නවා අඳුනගන්නවා. හරි ප්‍රබල තැන් ඕවා. හරි සියුම් තැන් ඉතින්. මේවට පත් වෙන අය තමයි පින්වතුනි ක්‍රමක්‍රමයෙන් ඒවා දැනගන්නේ. ඒකයි මම කියන්නේ ඒවට එලවන්න අවශ්‍යතාවයක් නැහැ. ක්‍රමානුකූලව යන්න. දැන් ඔබ ගහෙන් බැහැපු අයනේ. ගස් මුදුනේ නැගගෙන ඉඳලා ගස් වලින් බැහැලා මේ ගමන යන්න ආපු පිරිස්. ඒක නිසා ඔබට යන මාර්ගය ඔන්න තියෙනවා. ගස්තුර නැගෙන අපි දන්න උඹලට වඩා උඹල මොනවද දන්නේ අපි මෙහෙමයිනේ අපි මෙහෙමයි හිතපීම තාමත් ඉතින් එහෙමම තමයි. දැන් එහෙනම් ඔය හිතින් කියනවා කියලා ඔබ මෙච්චර කල් යමක් කළා නම් පිඟුතුනි ඒ කලේ මොනවද? මනෝ සංකාර නෙමෙයි ඒ කලේ මොනවද? වචී සංකාර. ඔන්න හොඳට ඔලුවට ගන්න. ඒකයි ඒවා ද්විතීක ධානයේදී නතර වෙන්නේ. නව ද්විතීක ධානයේදී හිත වඩන එක නතර වෙනවද? ඈ? හිත ගොඩ නැගෙන එක නතර වෙනවද? නෑ ඒකයි කිව්වේ වචී සංකාර නතර කරන්න මේ මේ මේ චිත්ත සංකාර නතර කරන්න බෑ තුතික ධානයේ චිත්ත සංකාර නතර වෙනවද ඒත් නෑ හිත ගොඩ නැගෙන එක නතර වෙන එක චිත්ත සංකාර නතර වෙනවා කියන්නේ වේදනා සංඥා චිත්ත සංකාරා වේදනා සංඥා චිත්ත සංකාර යම් වේද දැන ගැනීමක් හඳුනා ගැනීමක් නතර වෙනවා එහෙනම් චිත්ත සංකාර නතර කළා නම් ඔන්න එතන හොඳට හොඳට ඔන්න ඔතනදි බලන්න තේරුම් මොකද්ද කියලා. ඒක ගොඩාක් සියුම් තනක්. එතකොට එහෙනම් දැන් තුතික අධ්‍යානෙදි එහෙම නතර වෙනවද ඒක? නැහැ. චතුත්ථ අධ්‍යානෙදි නතර වෙනවද ඒක? ඒත් නැහැ. චතුත්ථ අධ්‍යාන සමාපත්තියේදී නතර වෙන්නේ කාය සංකාර විතරයි. හරි. දැන් එතනින් එහාට යන්. දැන් මේ මම මේ කියන්නේ චිත්ත සංකාර නතර වෙනවද කියලා බලන්න. හරි? දැන් යනවා අරූප සමාධියට. අරූප සමාධියේදී පළවෙනි මේ සියුම් කොටසක් තියෙන මුලින් ඊට ඊට වඩා ප්‍රබලව නැගෙන අවස්ථාවල් තමයි නේව සංඥා නා සංඥා යතන කියන ඒවා අරූපේ. එතකොට එහෙනම් පළවෙනිම නැගෙන මොකද ආකාසානංචායතන. මේවා මම ඉස්සරහට විග්‍රහ කරන්නම් ඕනේ කාලේ එනකොට. ආකාසානංචායතනෙට හිත නැගෙනකොට මොකද වෙන්නේ? දැන් ඒ කෙනාට මේ අතපය හොල්ලන්න මේ මොකුත් කරන්න බෑ. ඒ ඊට ඒ මහා ගැඹුරු සමාධියක දැන් ඉන්නේ. හරි? ඒත් එයාට වේදනා සංඥා දැනෙනවා. වේදනා සංඥා දැනෙනවා නම් මොකක් හැදෙනවද? චිත්ත සංකාර තියෙනවා. ආකාශයෙන් අයින් වෙලා විඥාණයට හිත තියලා විඥානං ඡායතනෙ හදන. ඔය ආකාශය කියලා මේ අහත එහෙම නෙමෙයි. ඔයද ගොඩාක් ඉතින් භාවනා කරේ කම්මට්ටාචාර්යවරු ආදී වශයෙන් පෙනී හිටින පිරිස් කියන ඉතින් ආකාශයට හිත තියෙනවා අනන්ත වූ අහසට හිත තියෙනවා. එහෙම කියලා. එහෙම එකක් නෙමෙයි. <clears throat> අපි ඊපස්සේ කතා කරගෙන යමු. ආත්දිය බලාගෙන කරන භාවනාවක් නෙමෙයි ආකාසානංචායතනෙ කියන්නේ. විඥාණයට හිත තියෙනවා. ඒ හිත තිබ්බත් මොකද වෙන්නේ? වේදනා සංඥා තාම තියෙනවා. එහෙනම් ඒ වේදනා සංඥා තියෙනවා කියලා කියන්නේ වේදනා සංඥා නම් මොන සංකාරයිද? චිත්ත සංකාරයි. එහෙනම් තාම හිත ගොඩ නැගෙනව නේද? යන්න එහෙනම් බලන්න එහෙනම් මේ චිත්ත සංකාර කිව්වේ මොකද්ද? හිත ගොඩ නගලා දෙන එක. වචී සංකාර කිව්වේ වචන ගොඩ නගලා දෙන එක. කාය සංකාර කිව්වේ මොකද්ද? කය අරන් යන්න වැඩ පිළිවෙල ගොඩනගලා දෙන එක. එහෙනම් කාය සංකාර කිව්වේ මේ කයට නෙමෙයි. මේ කය අරන් යන්න ඇතුලේ හදලා දෙන එකක් තියෙනවා. ඒක තමයි ගිය සතියේ කිව්වේ. අර බැකෝ එකේ තෙල් එනවා වගේ එකක් එනවා කියලා. ගිය සතියේ දේශනාව අහන්න අද මේ සතියේ දේශනාව අහන අය. ඒක ඇහුවේ නැත්තම් මතක ඇතුව අහන්න. එහෙනම් ඒ කාය සංකාර කිව්වේ පිංගුදින අන්න එහෙම එහෙම එහෙම ඒක හදන්න හදලා දෙන්න කරන වැඩ පිළිවෙලට. එහෙනම් දැන් අරූපෙට හිත තියාගෙන ගිහිල්ලා. දැන් විඥානං ඡායතනෙටත් හිත තිබ්බා. ඒ තාමත් වේදනා සංඥා දැනෙනවා. ඊළඟට ආකින්චඤ්ඤායතනෙටත් හිත තිබ්බා. ඒත් දැනෙනවා. ඊළඟට වේදනා සංඥා දැනෙන්නේ නැහැ. ඊළඟට නේව සංඥා නා සංඥායතනෙටත් හිත තිබ්බා. ඒත් දැනෙනවා. එහෙනම් ඒත් දැනෙනවා කියලා කියන්නේ මොකද්ද? ඒත් සියුම් ලෙස මොනව හැදෙනවද? මේ සිත් හැදෙනවා. ඔන්න ඔතනින් ගිහිල්ලා සංඥා වේදහිත නිරෝධයට හිත තියෙනවා. සංඥා වේදහිත කියලා කිව්වේ මොකද්ද? සංඥා වේදනා නැති. ඒ කිව්වේ මොකද්ද? අන්න පින්වතුනි හිත හැදෙන එක නතර වුණා. ඒකයි සංඥා වේදහිත නිරෝධයට සමවැදිච්ච උත්තමයෙක්ට මොනවා කළත් තේරෙන්නේ නැහැ ඒ උත්තමයට. හිතන්නත් බෑ. දැන් මං අවදි වෙන්න ඕනේ කියලා එහෙකුත් නැහැ. එහෙනම් සංඥා වේදිත නිරෝධයට සමවදින්නට කලින් ඒ උත්තමයා අදිෂ්ඨානයක් කරනවා මෙන්න මේ දවස් 7න් මේ වෙලාවේදී අවදි වෙන්න කියලා. ඇයි එහෙම කරන්නේ? නැත්නම් ඉතින් කොහොමද දැන් හිත නතර වෙනවා? ඒ කිව්වේ මොකද්ද? චිත්ත සංකාර නිරෝධයි. චිත්ත සංකාර නිරෝධ වෙච්ච තැන. එහෙනම් මෙතනින් එහාට වේදනා සංඥා හැදෙන්නේ නැහැ. හඳුන් දැනීම් හඳුනා ගැනීම නැහැ. මොනම දෙයකවත් දැනීම් හඳුනා ගැනීම නැහැ. නේව සංඥා නා සංඥා ආයතනයේදී දැනීම් හඳුනා ගැනීම තියෙනවා ඉන්නවද නැද්ද ඉන්නවද නැද්ද වගේ එකක්. නමුත් මෙතනදී පිංගුතුනේ එහෙම එකක්වත් නැහැ. සංඥා වේදිත නිරෝධය. මෙතනට සම්වදින්න පුළුවන් අරහතුන් වහන්සේලාට හෝ අභිඥාලාභී අනාගාමි උතුමන්ට විතරයි. හත් දවසක් නිරෝධ සමාපත්තියට ඉන්නේ. ඊට පස්සේ අර අදිස්ථාන කාලේ නිම වෙනකොට මොකද වෙන්නේ? අන්න ආපෝසැරයක් එතන ඉඳලා දැන් මේවා අපි ධර්මයෙන් මේ ධම්ම සාගරයනේ කලම්බන්නේ. ඉතින් මේකේ මේක මහා සාගරයක්. ඉතින් මේ අභිධර්මයේ විග්‍රහ කරලා තියෙනවා ඒ සිත් හට ගන්න හැටි ඊට පස්සේ. නිකන් බ්ලැන්ක් එකක් යන්නේ. ඒ හත් දවසම බ්ලැන්ක් එකක්. බ්ලෑන්කයක් ගිල්ල වෙල්ලා ඔන්න අයි ගැස් මේ ගැස්සෙනවා ගැස්සෙනවා කියල කන්න මංකිව අර අර ඒ විදිහට ඔන්න එක පාට අයි සිත් පටන් ගන්න අතන ඉදලා පටන් අරගෙන ඉදලා යනවා ඔන්න දැන් ආයි පටන්ගත්ත මනව කරන්නද වචී සංකාර වඩන්න. එහෙනම් මෙච්චර කාලයක් හත් දවසක් තිස්සේ වචී සංකාර නිරුද්ධ වචී චිත්ත සංකාර නිරුද්ධ කළායි තිබුණේ. එහෙනම් චිත්ත සංකාර කිව්වේ මොකද්ද? කතා කරන එකක් නෙමෙයි. හිතින් එහෙම කියන එක චිත්ත සංකාර නෙමෙයි. චිත්ත සංකාර කියන්නේ මේ හිත ගොඩ නගන වැඩ පිළිවෙල. ඕ දැන් චේතනා කියලා කියනකොට පින්වතුනි ඒක අපි වෙනම දවසක විග්‍රහ කරගමු මොනවද ඔය චේතනා කියන්නේ කියලා. චේතනා කියලා කියනකොට දැන් ඕවට එනවා කාය සංචේතනා කාය සංකාර ඒකයි මේ ශාස්ත්‍රුන් වහන්සේ නමක් ලෝකෙට පහළ වීම කියන එක මහා ආශ්චර්යයක්. උන්වහන්සේලා මේ දේශනා කරපු සමාධි සෝයත් මහා ආශ්චර්යයක්. ඒව තුළින් මේ ධර්මයේ මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට පිඟුතුන් ඒ දේවල් තේරිලා තේරිලා තේරිලා ඒ දේවල් මේ රූප වශයෙන් නෙමෙයි පිඟුතුන් ධම්ම වශයෙන් සනිකර දර්ශනය වෙනවා. රූප වශයෙන් නෙමෙයි වැරදියට ගන්න යන්න එපා. එතකොට තමයි විසුණු දෙවියෝ බලන්න උත්සාහ කරන්නේ. පිරිස්. නිල් පාට මොකක් හරි නියන් කණාමැදිරියක් වගේ එකක් ගියාට පස්සේ ඕකට හිත තියල ඉවරලා ඒක පුම්බනවා ඇතුලේ තියාගෙන. පුම්බලා ඔළුවේ මැවිලෙන්නේ නැති ඉතින් ගානට මොකද මවලා දෙනවනේ විඤ්ඤාණේ. ආ ඔය ආවේ ඔය ආවේ විසදේව තමන් උඹට වැන්දා ඔය. උඹ දැන් ලොක්කා දැන් උඹ රහත් වෙලා. එහෙම හිතා ගන්න උපාසකම්මල පස්සේ. නමුත් එහෙම එකක් නෙමෙයි. මෙතනදී පින්වතුනි තනිකර මේ ධර්මය අවබෝධ වීමක් තියෙන්නේ. එතන මේ ධර්මය අවබෝධ වෙනකොට දැන් ඔතන තියෙනවා පින්වතුනි දැන් ඔය කාය සංචේතන කාය සංකාර වචී සංචේතනා වචී සංකාර. මනෝ සංචේතනා චිත්ත සංකාර. ඔය තියෙන තව තව සංකාර කොටසක් ඔය. දැන් මේ ඔය සංචේතනා කියන එක පිටුදෙන මම මෙතනදී කතා කරන්න යන්නේ නැහැ. ඇයි ඒ කතා කරන්න ගියොත් එහෙම අර මුලින් තියපු ඔක්කොම ආයි වැහෙනවා. ඒක අපි දාකම ඊළඟ සතියේට. ඊළඟ සතියේදී ඒ ඒ සංචේතනා කොටස ගැන කතා කරමු. ඒ සංචේතනාවේ තියෙනවා පිටුදෙන අභි වෙන සංචේතනා. අභි බිහි කිරීමක් කරන සංචේතනාවක් තියෙනවා. චේතනාහම් වික්කවේ කම්මං වදාමි කියලා කියපේක හොඳට තේරෙයි ඊළඟ සතියේදී. මේ චේතනාවමයි කර්මය කියලා සාස්ත්‍රුන් වහන්සේ යමක් දේශනා කළා නම් ඒක තේරෙයි ඊළඟ සතියේදී. දැනට අල්ලගෙන ඉන්න. මේවා හොඳට මෙනෙහි කරන්න. සංචේතනා දැනගන්න ඕනේ නැහැ නිවන් දකින්න හැබැයි. ඒක නිසා හිතන් දෙන්නේ මම අලුත් එහෙම. එහෙම හිතන්න දෙයක් නැහැ. ඇයි සංචේතනාව දැනගත්තා කියලා නිවන් දකින්න ඕනේ? එහෙම එකක් තියෙනවද? එහෙම එකක් නැහැ. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ පිටුදින අනිච්ච දුක්ඛ අනාත්ත වඩන්න. මේ ඔක්කොම ඔබට දෙන්නේ යථාබෝධයට එන්න. හැබැයි ලෝකේ ආසාරයි කියලා දකින්න මෙච්චර දුර දුවන්න ඕනේ නැහැ. නමුත් ඉතින් මේ දේවල් ඔබට කියන්න නැවත නැවත මේ මේවා කතා කරන්න පිංගුදිරි ඔබට යමක් තේරුම් ගන්න මොකද මේ කාලේ ඉන්න පිරිස් හරියට හරි විමර්ශනශීලී. ඒ විමර්ශනශීලී පිරිස් වලට හැමතිස්සෙම ඕනේ යමක් හරියට විග්‍රහ කරලා දැනගන්න. දැනගැනීමේ ආසාවත් ටිකක් තියෙනවා. ඒ වගේම නිකන් දෙයක් පිළිගන්න කැමතිත් නැහැ. ඒක නිසා මොකද කරන්නේ? පුළුවන් තරම් ඒක විමසනවා. හැබැයි විමසලා ඉතින් කමක් නැහැ. ගරගෙන ඉවරලා ඉතින් අවබෝධයට එන්න. මුලාවට වැටෙන්න එපා. හරි අවබෝධයට එන්න. මෙන්න මේකයි தත්ත්වය කියන තැනට එන්න. දැන් එහෙනම් පින්වතුනි ඔබ ඒ කාරණාවත් දැනගන්න. ඒ තමයි මනෝ සංකාර කියන්නේ වෙන එකක්. චිත්ත සංකාර කියන්නේ එකක්. ඒක දාන්න පැත්තකට. මොකද ඒක ගැන කතා කරන්න තරම් තාම ඔබ එතනට එන්න තව කල් තියෙනවා. කල් තියෙනවා කියලා කියන්න හේතුව තමයි මේ ටික ඉස්සෙල්ලා හොඳට ධාරණය කරගන්න. මේ ටික හොඳට ධාරණය කරගෙන ඉවරලා මොකද මේක ධාරණය කරන්න එක දේශනාවකින් බෑ. මේක තව තව තව තව කතා කරනකොට මේවා හොඳට සුසර වෙනවා. මේවා හොඳට සුසර වෙනවා කියලා කියන්නේ පිටින් කෑල්ලක් කෑල්ලක් නෑර හැම එකම තේරෙනවා. ඒවා හොඳට ඔබ තේරුම් ගත්තට පස්සේ හරි ලේසි එතන ඉඳලා අතනට යන්න. දැන් ඔබ දැන් සති තුනක් විතර තිස්සේ මේ කය ගැන දැන් නිතර නිතර මේ ස්වභාවය ගන්නවා. දැන් ඊළඟ සතියේදී විතර මේ ඔය කියව සංකාරික මේ මොනවාද? ඔය සංචේතනා ස්වභාවයත් කතා කරලා අපි ආයි කායනු මේ මේ කායानुපසනාවේ ආනාපාන පබ්බේ තියෙන පළවෙනි කොටස් තුන ගැන ආයෙ නිකන් කතා කරලා බලමු. එතකොට පින්වතුනි ඔබට මෙච්චර කල් නොතේරිච්ච මහ විශාල ප්‍රමාණයක් තේරෙයි. පස්සම් භයන් කාය සංකාරං අස්සසිස්සාමීති සික්කති කියලා කියනකොට පින්වතුනි මේ මේ කාය සංකාර පිළිබඳ ඔබ හොඳ දැනුමක් තියෙනවනේ ඒක තේරුම් ගන්න. අන්න ඒකයි කිව්වේ ආනාපානය මෝහ චරිතයට සප්‍රාය නොවේ. එන ආනාපානය අවශ්‍ය වෙන්නේ කාටද? ආනාපානය තුලින් නිවන් දකින්න පුළුවන් කාටද? හොඳ ප්‍රඥාවන්තින්ටයි නිවන් දකින්න පුළුවන්. ඒකට හේතුව තමයි පින්වතුනි මේ කාය සංකාර වැඩන වැඩපිළිවෙල ගැන හොඳට අවබෝධයට එන්න ඕනේ. එහෙනම් පස්සම් භයං කාය සංකාරං කිව්වේ මොකද්ද? මේ භවයට හේතුකාරක වන්නා. භවයට අය කරවන. භවයට අය කරවන්නේ පින්වතුනි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔය පහත් එක්ක බැඳිලා ඉවර වෙලා. ඒවැයි ආස්වාදයේ හොයන්නේ. ඒවැයි ආස්වාදයේ හොයන සුළු භවයට අය කරවන යම් කාය සංකාරයක් තියෙනවා නම් අන්නේ කාය සංකාරය මක් කරන්න ඕනේද? පහ කරලා දාන්න ඕනේ. ඒ කිව්වේ මොකද්ද? කාය අபிසංකාර නිරුද්ධ කරන්න වැඩ පිළිවෙලක තමයි එතන තියෙන්නේ. එහෙනම් කාය අபிසංකාර නිරුද්ධ කරන්න නම් කාය අபிසංකාර වැඩන ක්‍රමවේද දැන හොඳට අවබෝධයක ඉන්න ඕනේ. දැන් එහෙනම් පින්වතුනි මේ ඔක්කොම කතා කරගෙන ගියේ එක කරුණක් විග්‍රහ කරගන්න. ඔක්කොම කතා කරගෙන ගියේ එක කරුණක් විග්‍රහ කරගන්න. ඒ එක කරුණ තමයි අනිච්චාවත සංඛාරා. දැන් එහෙනම් මට කියන්න පින්වතුනි උප්පත්තියේ ඉඳලා මරණකල් සංඛාර වෘතයක් නෙමෙයිද මේ කරන්නේ? සංකාරවන්න වැඩ පිළිවෙලක් නෙමේද මෙච්චර කල් මේ කරන්නේ. ඉතින් යම් කිසි උත්මේ නිරෝධයට සම්බන්ධුණා නම් එහෙම අන්න එතනදී තමයි සංකාරවන්න එක නතර කරන්නේ. එහෙම නැත්නම් මොනෝම හරි ජාතිය සංකාරයක් වඩනවා නේද? මොනෝම හරි ජාතිය සංකාරයක් වඩ වඩා වඩ වඩා වඩ වඩා වඩ වඩා මේකේ අරගෙන යනවා. එහෙනම් මෙන්න මේක තමයි පිංගුතුනි ඔය ඔය සංකාර වැඩිම තමයි ජීවත් වෙනවා කියලා කරන්නේ මම පුද්ගලයේ. එහෙනම් අන්න ශාස්ත්‍රුන් වහන්සේ කියනවා. අනිච්චාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ එහෙනම් මොකද්ද මේ සංකාර වෘතය? අනිත්‍ය වෙන්න හේතුවත් එතන සඳහන් වෙනවා. ඇයි අනිත්‍ය? උත්පාද වය ධර්මතාවයෙන් යුක්තයි. එහෙනම් පින්විතනේ ඔය වඩන හැම හැම හැම සංකාරයක්ම ඔය විශේෂයෙන් අபிසංකාර ගැන කතා කරන්නේ. එහෙනම් ඔය වඩන හැම අபிසංකාරයක්ම කරුණු පහක් නිසයි වැඩෙන්නේ. මොනවද කරුණු පහ? අවිද්‍යාව, තෘෂ්ණා නේද? කර්ම ඊළඟට ආහාරය. මොකද්ද ආහාරය? සංකාර වැඩෙන්න තියෙන ආහාරය මොකද්ද? ස්පර්ශය. එහෙනම් ස්පර්ශයෙන් ඊට පස්සේ නිබ්බත්තිය ගොඩ නැගෙන වැඩපිළිවෙලක් තියෙනවා. එහෙනම් ඔය පහ. ඔය පහ නිසා මේක ගොඩ නැගිලා එනවා. ඔය පහේ නිරුද්ධ වීමෙන් මේක නිරුද්ධ වෙලා යනවා. එහෙනම් ඔබ කොහොම හිතුවත් මොනවා කළත් වින්දුනි ඔය පහ හැදෙනකන්. ඔය පහ හැදෙනකොට මේක හැදෙනවා. හැදෙනවා කිව්වේ උප්පාද වෙනවා. ඒ පහයි නිරුද්ධයෙන් මේකමක් එනවද? නිරුද්ධ වෙලා යනවා. එහෙනම් මෙන්න මෙහෙම ස්වභාවයක් තමයි මේ සංඛාරවල තියෙන්නේ. ඔබ කොච්චර කැමති වුණත් නැතත් පින්විතනි ඒ කටයුතු ඒ විදිහට තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් මේක ඔබ වසඟේ පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි. හේතුව මොකද්ද? මේවා හේතුන්ගෙන් හැදිච්ච දේවල්. හේතු හේතු හැදෙනකොට උපාද වෙනවා හේතු නැතිනකොට වැය වෙනවා. එහෙනම් හේතු හැදීලින් උපාද වෙනවා නම් හේතු නැතිනකොට වැය වෙනවා නම් මේ එකම එක සංකාරයක්වත් ඔබ වශයෙන් තියන්න බෑ. එහෙනම් අපිට කැමති විදිහට සංකාර වැඩි ඒවා කියලා එහෙම හිතන්න බෑ. කේන්තියක් ගිය වෙලාවක එහෙම ඔබ හොඳටම දන්නවා මේ හිරේ යන්න නම් කැමති නෑ කවුරු. නේද? හොඳ කේන්තියක් ඊළඟට ගත්ත පීයක් දමලා යන්න කාට හරි. එහෙනම් දමලා ඉන්න කාය සංකාර වඩන්න ඕනේ නැද්ද? ඒ වලට හොඳ කුණු හරපයක් කියන කාය සංකාර වඩන්න ඕනේ නැද්ද? ඈ ඒ පිළිබඳ හිත මෙහෙවන්න හිත සංකාර වඩන්න ඕනේ නැද්ද? එහෙනම් ඔය ඔක්කොම කටයුතු සිද්ධ කරන්න. එහෙනම් මේ කාය සංකාර වෘතයක් නේද වඩා ගන්න. එහෙනම් පින්විතනි ඔන්න ඔය වැඩ කටයුත්ත කරන්න. ඔය ඔය විදියට මේක වඩ වඩා ඉන්න එක තමයි මේ මුළු ජීවිත කාලෙම කළේ. එහෙමනම් අන්න එහෙම Taman මේ Taman කැමැති වශයෙන් පවත්වන්න පුළුවන් જાතියව නෙමෙයි මේවා. ඒකයි. මේවත් සංකත ගොඩේට අයිති. සංකාරත් සංකත තමයි. සංකත කිව්වේ මොනවද? හේතුන්ගෙන් හැදිලා තියෙන්නේ. එහෙනම් යමක් හේතුන්ගෙන් හැදුණා නම් පින්වතුනි හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා. එහෙනම් හේතු සකස් වීමෙන් උදා වෙනවා. හේතු නැති වෙනකොට නිරුද්ධ වෙනවා. ඕන්න ඕකයි දකින්න තියෙන. හේතු හේතු සකස් වීමෙන් උදා වුණා. හේතු නැතිවීමෙන් නිරුද්ධ වුණා. නිරුද්ධ වුණා කියන්නේ ඒකයි. හේතු සකස් වීමෙන් ඇති වුණා ඇති වුණාකට උදා වුණා ඊට පස්සේ වැය වුණා. එහෙනම් ওই විදිහට වැය වෙන්නේ නිසා මොකද වෙන්නේ? මේවා අනිච්චයි. එහෙනම් මේ සංඛාරවත අනිච්චයි. මේ සංඛාර වෘතේ සංඛාර කිරීමේ වැඩපිළිවෙල අනිච්චයි. එහෙනම් ඒ තුලින් ගොඩ නැගුණා නම් යම් දෙයක් ඒ සංඛාර කිරීම තුළින් විද්‍යාමාන වෙලා තියෙනව නේද? නිමල් කියන කෙනා ඉපදිච්ච දවසේ ඉඳලා නිමල් කියන කෙනා මැරෙන දක්වාම යමක් විද්‍යාමාන වුණා නේද? ওই විද්‍යාමාන උනේ සංඛාර භූතයක් හැරෙන්න වෙන දෙයක් නෙමෙයි නේද? කයක් විද්‍යාමාන වුණා තමයි. නමුත් ඒ කය කියන එකට අමතරව ඒ කය කරන වැඩ පිළිවෙලවල් කතා බහ ගන්නේ හැම දෙයක්ම ගත්තොත්. නැත්තම් ඉතින් කය කියන්නේ කොටයක් විතරයි. නේද? කය කියන්නේ නිකන් දර කෑල්ලක් විතරයි නැත්තම්. නේද? පුද්ගලයෙක් වශයෙන් විද්‍යාමාන වුණේ කොහොමද මේක? මනෝ සංඛාර රොත්තක්. වචී සංඛාර රොත්තක්. ඊළඟට කාය සංඛාර රොත්තක්. ඇවිදගෙන ගියේ කතා බහ කළේ හිතුවේ කළේ ඔය ඔක්කොම කළේ මොනවද? ඔය ගියපු සංඛාර රොත්ත තමයි යෝක කළේ. එහෙනම් ඔන්න ඔයක වින්විතනි uppajjitwa niruddhanti. එහෙනම් ඔය ආකාරයෙන් යම් කිසි උප්පතක් උප්පත්තියක් ලැබුවා නම් යම් දෙයක් යම් දෙයක් ලෝකෙට පහළ වුණා නම් ආන් ඒ පහළ වෙච්ච දේවල් මක් වෙන්න ඕනේ නිරුද්ධ වෙන්න ඕනේ. හේතුන්ගෙන් නම් ඒ උප්පත්තිය සකස් උනේ හේතු නැතිනකොට මොකද වෙන්නේ මේක නිරුද්ධ වෙලා යනවා. uppajjitwa niruddhanti. තේසං වූප සමෝ ඕන් ඔය කියන දේ අතහැරලා දැම්මනම්. ඒ කියේ මොකද්ද? අபிසංකාර වැඩිීමේ ක්‍රියාවලිය අතහැරලා දැම්මනම්. මොකද වෙන්නේ? තේසං වූප සමෝ යම් වූප සමයක් වුණා නම් ඒකෙන් අයින් වුණා නම් ඒ ක්‍රියාවලියෙන් මොකද වෙන්නේ? ඒක තමයි සුවය, සුඛය. එහෙනම් ශාස්ත්‍රෝන් වහන්සේ පරිණිර්වාණයට පත් වෙන වෙලාවේදී නේද පින්වතුනි උන්වහන්සේ පරම සුවයට පත් වෙන්නේ. උන්වහන්සේ අභිසංකාර වඩන ක්‍රියාවලිය විතරක් නෙමෙයි. සංකාර වඩන ක්‍රියාවලියත් අතහැරලා දැම්මා. අභිසංකාර වඩන ක්‍රියාවලිය අතහැරලා දැම්මහම දුක්ඛ දුක්ඛ දෝමනස්ස දෙකෙන් දෝමනස්සේ ඉවරයි. සංකාර ක්‍රියාවලියත් අතහැරලා දැම්මහම දුක්ඛයත් ඉවරයි. එහෙනම් මහා සැපය කියන එක ලබනවා. දැන් ඕකේ අනිත් පැත්තට ගියොත් එහෙම සත්‍යයක් විද්‍යාමාන කරගන්න පුළුවන්. කොමද මහා දුක ලබා ගැනීම උදෙසා සංකාර කරන මහා ක්‍රියාවලියකට යෙදිලා ඒ සංකාර විතරක් නෙමෙයි අபிසංකාරات කර කර මේ වැඩපිළිවෙල කරන ලෝකයක් තියෙනවා එහෙනම් ඒකේ දැන් මොකද වෙන්නේ මේ සංකාර ස්වභාවය අනිච්චයි කියලා අවබෝධයට ගත්තා ඒ අවබෝධය තුලින් අபிසංකාර නැවැත්තුවා අபிසංකාර නවත්තනකොට මොකද වෙන්නේ අන්න ඒ උත්තරමේ අරහත්ත්වයටපත් වුණා ඒ අරහත්වයට පත් වෙලා කාය සංකාරات නැති වෙච්ච වෙලාව ඒ කියන්නේ සියලුම සංකාරات නැති වෙච්ච වෙලාවට මහා සුවයට කියන එකට පත් වුණා. ඒකයි තේසං වූප සමු. මේකෙන් මේ මෙන්න මේ දේ නිරුද්ධ වුණා නම් මේ දේෙන් අයින් වුණා නම් රූප සමයක් වුණා නම් මොකද වෙන්නේ? එතන තමයි ඔය කියන මහා සුවේ තියෙන්නේ. එහෙනම් ශාස්ත්‍රුන් වහන්සේ පින්වතුනි ඒ මහා සුවේට තමයි පත් වෙන්නේ. ඊට පසු කාලීන ඔය රහතන් වහන්සේලා ලෝකේ පහළ වුණා නම් ඒ උත්තම රහතන් වහන්සේලා එදා විතරක් නෙමෙයි පින්වතුනි අදත් රහතන් වහන්සේලා ලෝකේ පහළ වෙලා උන්වහන්සේලා පිරිනවම් පානවා. ඒක තමයි ස්වභාවය. උන්වහන්සේලා යම් ධර්ම දායාදයක් ලෝකෙට දෙනවා උන්වහන්සේලා අවබෝධ කරගත්ත ධර්මයේ ලෝකේ ප්‍රචාරය කරනවා. ඒ ලෝකේ ප්‍රචාරය කළා උන්වහන්සේලා පිරිනවම් පානවා. ඔබ බලා ගන්න පින්වතුනි ඔබ තුලින් කවද්ද මේ උත්තර රහතන් වහන්සේ බිහි වෙන්නේ කියලා. ඒ උත්තම රහතන් වහන්සේව බිහි කරන්න උපරිම උත්සාහ කරා. මේ සංඛාර වෘතේ මහා අනිච්චයි. ඔබටම තේරෙනවා. නැති උපත් ඒදල දැන් අවුරුදු 40 50ක් යනකම් ඉඳන් වැඩුවනේ ඔක. යමක් ඉතුරු වෙලා තියෙනවා නම් මොකද්ද ගොඩ නැගිල්ලක් වෙන්නේ නැති. ඒක ඊළඟ භූමිකම්පාවේදී බිම. වෙන මොන හරි ඉතුරු වෙලා තියෙනවා නම් එහෙම එකක් ඉතුරු වෙන විදිහක් නැහැ ඒක තමයි පිංගුදින ස්වභාවය. එහෙනම් මේ සංඛාර වර්ණ ස්වභාවය අනිත්‍ය වෙන්නේ ඔන්න ඕකයි. එහෙනම් දැන් අද ඉඳලා අනිච්චාවත සංඛාරා කියලා කියනකොට මලගයක් එහෙම දී කරගෙන හරියන්නේ නැහැ. අනිච්චාවත සංඛාරා කියන්නේ මලගයවලුද? <laughs> අනිච්චාවත සංඛාරා කියලා මෙනෙහි කරන්න පිංගුදින මොකටද? නොමැරී ඉන්න. ඒක අර පුරුද්දක් විදියට නැත්තම් ඒ කරගෙන ආපු විදියට කරගෙන එනවා මිසක් ඒවැ තේරුමක් දැනගෙන කතා කරනවත් නෙමෙයි. ඉතින් ඕක හොඳ කමටහන. ඉතින් ඕවා පින්වතුනි ඔය මලකෙවල වලට සීමා කරන්න එපා. මරණ දැන්නීමට සීමා කරන්න එපා. අනිච්චාත සංඛාරා කියන්නේ. මේ කරුමේ කරුමේක මහත ගහන්නේ අනිච්චාත සංඛාරා කියලා විතරයි. ඉතුරු ටිකත් ගහන්න එපා. මොකද්ද? උපාද වය ධම්මින. අනුම සර මේ දෙකවත් ගහන්න ඕනේ. නේද? මේ උපාද වය කියන එකේ ධර්මතාවයෙන් යුක්තයි කියලා දැනගන්න එපා මේක. අනිච්ච උනේ ඒකනේ. උපාද වය නින්දානේ. අපිට ඕන විදිහට තියාගෙන ඉන්න බැරියයි. හිතන හිතන විදිහට තියන්න පුළුවන් ඒවා නෙමෙයි මේවා හේතුන්ගෙන් හටගන්නේ. හේතුන්ගෙන් හටගන්නවා හේතු නැති වුණා නිරුද්ධ වෙනවා. ඒකයි මේකේ තුල දැන් ඔගේ ගැඹුරට ගියාට පස්සේ හොඳටම තේරුම් ගන්න පුළුවන් සත්‍යෙක් පුද්ගලෙක් විද්‍යාමාන වෙන්නේ නැහැ මෙතන කියලා. හේතු ටිකක් එකතු වෙලා සංඛාරයක් හට ගන්නවා හේතු නැතිනකොට ඒ සංඛාර නිරුද්ධ වෙනවා වතුර වැටෙනකොට ටර්බයින් එක කැරකෙනවා ඒ ටර්බයින් එක කැරකිලා ඒ තලයේ පල්ලෙහාට යනකොට ඊළඟ එකට වතුර වැටිච්ච නිසා අනිත් එක කැරකෙනවා ඉතින් පිටින් ඉඳලා බලන් ඉන්නකොට අපිට තේරෙනවා මොකක් කියනද මේ ජල බඹරයක් කැරකෙනවා කියලා නමුත් ජල බඹරයක් කැරකෙන එකක් නෙමෙයි මෙතන වෙන්නේ මෙතන වෙන්නේ මොකද්ද තලයක් උඩට වතුර ටිකක් වැරලා ඒ තලයේ පල්ලෙහාට යනවා. ඒ තලයේ පල්ලෙහාට යාම නිසා අනිත් තලයේ එතනට එනවා. ඒ ඒ තලයේ ඊට පස්සේ පල්ලෙහාට යනවා. අනිත් තලයේ එනවා. ඔන්න ඔය විදිහට තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඕකේ ප්‍රතිඵලයක් විදිහට පැත්තකින් විද්‍යුතය ජනනය වෙනවා. ඔන්න ඕක තමයි පිංගුදෙන මේ කයේ සිද්ධ වෙන වැඩ පිළිවෙලක්. ඉතින් ওই විදිහට සිත් ගොඩ නැගි නැගි සිත් ගොඩ නැගි නැගි සිත් ගොඩ නැගි නැගි ඔය කර්තව්‍ය සිද්ධ වෙනවා. මේ සිත් ගොඩ නැගෙන්න නම් සිත් ගොඩ නගන අයත් ඉන්න. නිකන් සිත් ගොඩ නැගෙන්නේ සිත් ගොඩ නගන අය ඉන්නවා ඒගොල්ලෝ ඒ කර්මානුකූලව සිත ගොඩ නගලා දෙන්න ඕනේ නැත්තම් එහෙම ගණන් හදලා හමාරයිනේ ඇයි එක්ස් වලට හිත ගොඩ නගලා ඊට පස්සේ ගොඩ නගනවා බත් එකට හිත දැන් ළමයි විභාගෙ වෙන්නේ ඇයි එහෙම හරියන්නේ නැහැ මේ හිත එහෙම එක දිගට ගොඩ නගාගෙන යන වැඩ පිළිලා ඒ සංඛාර ගොඩ නැගීමක් තියෙන්න ඕනේ නැත්තම් එහෙම යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ දේවල් සිද්ධ වෙන්නේ මිනිසුන්ට නේද හරියට මේ සංඛාර චිත්ත සංඛාර ගොඩ නගලා දුන්නේ නැත්තම් එහෙම එකක් මේ જાතියෙන් හිතනවා තව එකක් තව කොහේ හරි જાතියකින් හිතනවා. ඉතින් එහෙම ක්‍රමවේද හැදෙන්න පුළුවන්. එහෙනම් මේ තනිකර මේ සංඛාර රූපයක්. එහෙනම් ජීවිතය කියන්නේ මොකද්ද? සංඛාර රූපයක්. අදාළම නැති දෙයක් හිතෙන්න විදිහක් නැහැ නේ. නෑ අපි හිතන්නේ අදාළම නැහැ කියලා තමයි. නමුත් එකිනෙකාට ඥාති නොවිච්ච එකම හිතක්වත් ලෝකෙ පහළ වෙන්නේ නැහැ. දැන් ඔය අපි හිතන්නේ අපිට දැනෙන හිතනේ. නේද? අපිට දැනෙන හිත අපිට දැනෙන්න. හිත කීයක් පහළ වෙන්න ඕනද? ඒකයි ඔතන තියෙන ප්‍රශ්නේ. හිත ප්‍රකෝටි ගානක් පහළ වුණාට පස්සේ තමයි තේරෙන්නේ අපි මේක එල්ලෙද්ද දිහා නේද බලන් ඉන්නේ කියලා. එහෙනම් ඒතර හිත ප්‍රකෝටි ගානක් පහළ වෙලා. අන්න ඒකයි විගදෙන හිත කඩන්න බෑ. මුල කඩන්නයි ඕනේ. මොකද්ද මුල? අවිද්‍යා තෘෂ්ණා ගලවන්නයි ඕනේ. ඒ අවිද්‍යා තෘෂ්ණා ගලවන්න තමයි මේ හැම මේම මේක මේක අසාරයිනේ මේක අසාරයිනේ කියලා ඇතුළට දෙන්නේ. එතන මේ අසාරත්වය දැන් ඔය දැන් ඔබ දැන් භාවනාවට ඉඳගත්තාම දැන් ඔබ භාවනා භාවනාව වඩාගෙන යනවා. භාවනාව වඩාගෙන යනකොට ඔබ ප්‍රථම ධානයට සම්බන්ධ වෙනවා. ප්‍රථම ධානයට සම්වැදිලා ප්‍රථම ධාන සමාපත්තියට සම්වැදුනට පස්සේ විතක්ක ਵਿਚාර නිරෝධ වෙනවා. එතනින් එහාට ද්විතීක ධානයට හිත තියෙනවා. එයා මේ බොහොම ඒ කියන්නේ බොහොම බොහොම කිට්ටු දෙකක් ඒක ප්‍රථම ධාන සමාපත්තිය සහ ද්විතීක ධානය කියන එක. වචන මුලින්ම වචන එහෙම ඒ කියන්නේ වචන කතා කරගන්න දැන් බෑ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් හිත සමාහිතයි. දැන් හිත සමාහිත උනේ මොකටද? ඔබ ගත්ත අරමුණට තමයි හිත සමාහිත උනේ. ඔව් මොකක් හරි දෙයක් නම් ඒ ඒ වෙලාවේ වඩන්නේ ඒකට තමයි හිත සමාහිත උනේ. හැබැයි වචන මාත්‍රෙන් නෙමෙයි දැන්. දැන් මොකද්ද? වේදනා සංඥා මාත්‍රෙන් තමයි ඒක ඒක වැඩ කරන්න ඇතුලේ. එතනින් එහාට. එහෙනම් ඔබ ගත්ත අරමුණ මොකක් හරි අපි හිතමු රූපං අනිච්චා කියලා නම් ගත්තේ. ඒකෙන් නම් ඔබ ද්විතීක අධ්‍යයනයට සම්බන්ධුනේ. දැන් රූපං අනිච්චා කියලා කියවෙන්නේ නැහැ ඔබට. කටහඬවත් ඇතුලේ හිතින්වත් කියවෙන්නේ නැහැ. රූපං අනිච්චා කියලා කියවෙන්නේ කොහොම? ඒ කියවෙන්නේ නෑ නමුත් හිතේ වැඩ කරනවා ඒක. සංඥා මාත්‍ර වලින් තමයි දැන් අරගෙන තියෙන්නේ. මොකද හේතුව? දැන් වචී සංඛාර ගොඩනගන්න බෑ. දැන් සංඥා මාත්‍රයෙන් තමයි ඒක අරගෙන තියෙන්නේ. දැන් මේවා පිංගදින ඔබ ඉස්සරහට අත් දකි. ඒ අත් දකින්නකොට තේරෙයි යා අර කියූප එක නේද දැන් මම මේ අත් දකින්නේ කියලා. සංඥා මාත්‍රයෙන් ඔබට දැනෙනවා රූප රූප අනිච්චයි. රූපයෝ අනිච්චයි. රූපයෝ අනිච්චයි. ඒක යනවා. හැබැයි මේ වචන වලින් නෙමෙයි. ඔබ හිතින් හිතාගෙන රූපය අනිත්‍යයි කියලා ඒකත් නෙමෙයි. සංඥා මාත්‍රෙන් දැන අඳුන ගන්නවා ඇතුලේ. මොකද හේතුව සිත් ගොඩනගන එක දෙනෙ හින්දා. ඉතින් මේ සිත් වල ගොඩනගන්නේ මේක තමයි. මේක තමයි දැන් ඒ කඩියුත්තේ යන්නේ. ඉතින් ඒ තුල තමයි පිංගුතුනි අර හිත මූලයට. ඔය ඇති වෙන මූලට තමයි උතන අන්තිමට ගිහිල්ලා පහර වදින්නේ. පහර වැදිලා පහර වැදිලා පහර වැදිලා පහර වැදිලා පහර වැදිලා ඔය හිත මූලේ බිඳෙනවා. අවිද්‍යා මූලයේ සහමුලින්ම බිඳිලා ගිහිලා ප්‍රඥාව ප්‍රඥාව අරක් ගන්නවා සම්පූර්ණයෙන්. මම ඔබට කිව්වේ මෙතන තියෙන්නේ යුද්ධයක්. ඒ යුද්ධෙට ඉන්නේ පැති දෙකක්. ඒ පැති දෙක එක පැත්තක් තමයි ඔය කියපු හතුරු හමුදාව. දැන් ඔබ ඔය මිතුරු හමුදාව තමයි ගොඩනගන්නේ. ඉතින් මිතුරු හමුදාව ගොඩනැගුවට හතුරු හමුදාවත් ඔබ අතින්ම ගොඩනැගෙනවා. ඒ හතුරු හමුදාව ගොඩනැගෙන තැනට පහර ගහන්න ඕනේ. ඒ හතුරු හමුදාව ගොඩනැගෙන පහර පහර ගැහිීමේ වැඩපිළිවෙල තමයි මේ යන්නේ. එතනට පහර ගහලා ගහලා ගහලා එතන කැරිච්ච ගමන් එතනින් එහාට ආයි හතුරු හමුදාවක් හැදෙන්නේ නැහැ. ඊට පස්සේ තියෙන මිතුරු හමුදාවක් විතරයි. එතනින් එහාට ගලන හැම චිත්ත වීතියකම හැම සිතකම එකම එකම අභිසංකාරයක්වත් නැගෙන්නේ නැහැ. ජීවිතේ පවත්වගෙන යන යම් සංකාරයක් තියෙනවා නම් ඒ සංකාරය විතරයි වැඩෙන්නේ. සංකාර වැඩෙන්නේ නැහැ කිව්වොත් ඒක වෙන්නේ නැහැ. දැන් ඔතන තව එකක් තියෙනවා. ඒකත් ඉතින් තව ඉස්සරහට තමයි කතා කරන්න වෙන්නේ. මේ කාර සංකාර අවිසංකාර කියලාත් කොටස් තුනක් තියෙනවා. කාර කියලාත් කොටසක් තියෙනවා. ඒවත් කතා කරගම ඉතින් ඉස්සරහට. ඒවා ඉතින් අභිධර්මයේ කෑලි නිවන් දකින්න අවශ්‍යම නැහැ ඒවා. නමුත් යමක් හොඳට තේරුම් ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒක නම් තේරුම් ගැනීම උදෙසා හොඳයි. එහෙම නැත්තම් ලොකු අවශ්‍යතාවයක් නැහැ ඒවට. හිත වීති නැගෙන ආකාරය ඉතින් ඒවා තියෙනවා. ඒවා අපි ඉස්සරහට කතා කරගමු. ඒවනම් දැන් ඔබ පිංගුතුනි හොඳම කර්මස්ථානයක් තියෙනවා. දැන් මම ඔබට මේට කලිනුත් කිව්වා මේ කර්මස්ථානය ගැන. මේ මේ කර්මස්ථාන නිකන් අරගෙන වඩන්න. උත්සාහ කරන්න. ඒක තමයි කරන්න තියෙන්නේ. ක්‍රමානුකූලව ඔබට මේ අවස්ථාව උදා වෙයි. ඉතින් ඒකට පිංගුතුනි කාලය තමයි දෙන්න තියෙන්නේ. කාලය දෙන්න. නිවන් දකින්න ඕනේ කි පිංගුතුනි සෝතාපන්න ඵලයට. ඔබපත් වෙනකොට ඔබට ඔය ගොඩක් දුරට දැඩි ලෙස අල්ලාගෙන මේ කරන මේ මේ දේ මහා වෙහසක් බව වෙහසක් බව ඔබට දැනෙනවා. මේ මොනවට මං අල්ලනවද කියලා. මේ වචන වලින් නෙමෙයි. වේදනා සංඥා මාත්‍රයෙන්ම දැනෙනවා මේක. ඒකයි කිව්වේ මේ සෝතාපන්න මේ මේ ඵල කියන ඒවා. මාර්ග ඵල කියන දේවල් පිංගුතුනේ. හිත මූලයෙන් එන්නේ. ඒ කියන්නේ මේ කාය සංකාර වලින්වත් වචී සංකාර වලින්වත් නෙමෙයි එන්නේ. හිත් මූලයෙන්. ඒ කියන්නේ වේදනා සංඥා මට්ටමින්ම සෝතාපන්නයි. ඒක තමයි විදිහ. ඒ කියන්නේ මොනම හිතක්වත් සෝතාපන්න ඵලයෙන් පල්ලෙහාට පහළ වෙන්නේ නැහැ ඒ ඉඳන් පස්සේ. අපේ මහත්මයෙක් ඔක ඇහුවා මගේ. සෝතාපන්නෙක් මිනී මැරුවා. මිනිහෙක්ව මරනවා සෝතාපන්නෙක්. එහෙම එහෙම නැහැ කියන්න විදිහක් නැහැ. අම්මා තාත්තාව රහතන් වහන්සේව තමයි මරන්න බැරි. කලාතුරකින් සත්ව ඝාතනයක් සිද්ධ වෙන්නත් පුළුවන්. ඒත් ඒ හිත සෝතාපන්න මට්ටමින් පල්ලෙහා අඩියට වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ පෘථග්ජනෙක් මරණ එකයි සෝතාපන්නෙක් මරණ එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. සෝතාපන්න මට්ටමේ යම් උස්පහත් වීමක් තියෙනවා නම් අන්න එතන පල්ලෙහා තැනට වැටෙන මිනිහෙක් මැරෙන්න පුළුවන්. හැබැයි එතනින් පල්ලෙහාට වැටෙන්නේ නැහැ. මොකද හේතුව සෝතාපන්න ඵලයට එනකොට ඒකයි කිව්වේ වේදනා සංඥාව වලට යනකම්. එතන ඉඳලම දැන් ඉන්නේ මොනවද? සුද්ධ වෙච්ච එකක් එන්නේ. එතන ඉඳලම සුද්ධ වෙලා යෙන්නේ මේක. එහෙනම් පින්වතුනි යම් අවස්ථාවක සෝතාපන්න ඵලයට ඔබ එනකොට පින්වතුනි මේ මේ අර ඒ සුද්ධ වෙලානේ ඉන්නේ මේ ලෝකේ ගන්න හරයක් නැහැ නේද මොනවා කියලා ගන්නද මේකේ අන්න එහෙම හැංගීමක් තමයි හැමතිස්සෙම එන්නේ ඒකෙන් පරිහරණය කරන එක නවත්තනව නෙමෙයි රහතන් වහන්සේටවත් පරිහරණය කරන එක නවත්තීමේ අවශ්‍යතාවයක් නැහැ රහතන් වහන්සේ නමක් වැඩ ඉන්නකොට ස්වාමීනි ඔබ වහන්සේට කෝල් එකක්. කියනකොට උන්වහන්සේ කෝල් එකට ආන්සර් නොකර ඉන්නවද? එහෙම එකක් නැහැ. උන්වහන්සේ කය පරිහරණය කරන්නේ කොහොමද? ඒ විදිහට ඉතින් ඒකත් පරිහරණය කරනවා. දැන් ඒක කැඩුනොත් එහෙම. අයියෝ දැන් අර කෝල් එක එන්නේ නැහනේ. එහෙම එහෙම උන්වහන්සේට ප්‍රශ්නයක් තියෙනවද? එහෙම එකක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. පොඩ්ඩක් කෝල් එක කට් වුණා කියලා මේ මේ BP එකට කතා කරලා BP නේ මොකද්ද? BT e එකට කතා කරලා නේද දෙස්නගන්න දොස්තියන් අවශ්‍යතාවයක් නෑ ඉති හරි මකද හේතුන්ගේ හටගතද හේතු නැති උනහම නැතුන ඇති ෝකා යාපිලා ගම්ම ගන්න පුලුවන් නැත ඉති කොරන්න දෙයන්නේ අනේ ස්වාමිනි ඔබ වහන්සේගේ වචනේ අහන්න නැතුව අර මිනිහා දැන් සීදු නසා ගන්න යන්නේ ඉතින් මම මොනව කරන්නද ඉතින් විදිහක් තිබුණා නම් ඉතින් තිබුණා කතා කරන්න නෑ නෑ එහෙම හරියන්නේ නෑ ඌබ කෝල් කරන්න ඕනට හංගල් නැගලා යන්න ඕනේ එහෙම ඒවා තියනවාද එහෙම ඒවා නෑ එහෙම කිසිම අවශ්‍යතාවයක් නැහැ ඒක තමයි බිංගදන මේ නිදහස්වීම කියන එක මොනතරම් ශාන්තද ප්‍රනීතද කියලා ඒ මගට පිළිපන්න පිරිස දන්නවා. ඔබට ඇඟිල්ලෙන් ඇන ඇන කියන්නේ. මේකට එන්න මේකට ඇවිදිල්ල මේ මාර්ගයේ හැසිරෙන්න මේ මේ සුවය විඳින්න කිව්වට කොච්චර කිව්වා සමහර පිරිසට තේරෙන්නේ නෑ නෑ නෑ මට ගූ කන්න මොනේ ගූ කන්න මොනේ ඔබත් කෑවේ ගූ එහෙමත් හිතන්න පුළුවන් ඔබට කන්න හොඳ නම් අපි කෑහම මොකද ඔබත් අවුරුදු ගාණක් කාලානේ ඔය දැන් එපා කියන්නේ ගූ රහ නෑ කියන්නේ එහෙමත් හිතෙන්න පුළුවන් එහෙම හිතලා හරියන්නේ නැහැ. ගූ කාපු නිසා තමයි කියන්නේ ගූ කන්න එපා කියලා. ඔන්න සුද්ධ සිංහලෙන් ඔබට මේ තේරුම් කරන්නේ මේක. අවුරුදු ගානක් තිස්සේ ගූ කාපු නිසා තමයි කියන්නේ පිටුදෙන මේ ගිහි ගූ කන්න එපා. පුළුවන් තරම් ඉක්මනට මක් එන්නද? කමන්නේ කලිසමක් ඇඳගෙන හිටියට හිත පැවිදි කරන්න. හිත මේ පැහැදිලි විදිහට ගන්න. මේ මහා අන ක්‍රියාත්මක කරන්න. හිත මේ මේ ඕකට කලිසම් ඇඳලා තිබ්බට කමක් නැහැ ගවුම් ඇඳලා තිබ්බට කමක් නැහැ. හිතයි පැවිදි කරන්න ඕනේ. හිත පැවිදි කළා නම් පැවිද්දන්ට අවශ්‍යද පිංගුදෙනි මහගෙවල්? ඒවා බාර දෙන්න අනිත් පිරිසට. මෙතනින් එහාට ඔබ මේවා කරගෙන යන්න. මම මේවා හරි හම්බ කරලා ඔබට දැන් දුන්නා. දැන් ඉතින් ඔබට පුළුවන් මේවා තනියෙන් ක්‍රියාත්මක කරගන්න. ඉතින් එහෙනම් ඔබ මේවා ක්‍රියාත්මක කරගෙන යන්න. දැන් මට නිදහස් වෙන්න ඕනේ. ඒ කියන්නේ මම මහාන වෙන්නේ නැහැ බය වෙන්න එපා. එහෙම කිව්ව හැකි ඔබගේ ඉන්න පිරිසට. මම මහාන වෙන්නේ නැහැ. ඒ ගැන බය වෙන්න එපා. ඔබව දාලා යන්නේ නැහැ. හැබැයි ඔබ මේවා වක්කීම් බාරගෙන දැන් කරන්න ඕනේ. ඉතින් ඒ දැනටපත් කරගන්න උත්සාහ කරන්න. යන්න පුළුවන් නම් හරි ලේසි. නිදහස් අහසක් වන් පැවිද්ද කියන එක මොනතරම් ශ්‍රේෂ්ඨද මොනතරම් ශාන්තද ප්‍රණීතද කියලා ඔබටම හිතේ යම් දවසක එතනට ගොඩ වැදුනා. උදෑසනක අවදි වෙලා කර්මස්ථානයෙන්ම අවදි වෙනවා කර්මස්ථානයෙන්ම මුවදෝවලා ඒක ඒ කටයුතු කරලා මිදුල ඇමදලා ධ්‍යාන සමාපත්තිය වලට සම්බන්ධලා ඒ දහවල් කාලෙ වෙනකොට පින්ඳ පාති වැඩලා ශරීරයට අවශ්‍ය යම් ආහාරයක් අරගෙන ඉවර වෙලා ආයසරයක් ඒ ධ්‍යාන ධ්‍යාන සුවයෙන් ගත කරනවා මුළු දවසම ගත කරන්නේ මහා සුවයෙන් ඊට පස්සේ හවසට කවුරු හරි කෙනෙක් ආවොත් එහෙම අනුකම්පා කරලා ඒ අයට සත්‍ය ධර්මයේ දේශනා කරලා නැවතත් ඉතින් ඒ ධ්‍යාන සුවයෙන් ඉඳලා නිදා ගන්නවා. නිදාගෙන ආයි පවෝදා හැරිලා ඉතින් බොහෝම සුවපත් වූ ජීවිතයක් ගත කරන්නේ. උන්වහන්සේට හෙටක් තියෙනවද? හ්ම්? වික්ෂුන් වහන්සේට හෙටක් තියෙනවද? උන්වහන්සේට හෙටක් නැහැ. අද තමයි උන්වහන්සේගේ ජීවිතේ. ඒක තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා වර්තමානයේ තුල උන්වහන්සේ ජීවත් වෙනවා. අපිට වෙලා තියෙන්නේ මොකද්ද? මේ ගිහි ගිහි කියන ස්වභාවයට තියෙන්නේ මොකද්ද? හෙට අද අද දුක් විඳිනවා හෙට ජීවිතේ සැප විඳින්න කියලා. ඉතින් හෙට කියන එක කවදාවත් උදා වෙන එකක් නෙමෙයි. අද දුක් විඳිනවා පුළුවන් තරම් හෙට සැප විඳින්න. නමුත් හෙට කියන එක උදා වෙන්නේ නැහැ. ඉතින් හැමෝම දුක් විඳලා දුක් විඳලා මැරිලා යනවා. දුප්පත් එකාගේ හිඟන්නක ඉඳලා මේ ලෝකේ ඉන්න මහා ධනවතා දක්වා හැමෝම කරන්නේ මොකද්ද? හෙට උදෙසා වැඩ කරලා අද දවස දුක් විඳිනවා. හෙටක් කියලා එකක් එන්නේ නැහැ කවදාවත්. ඒක තමයි ස්වභාවය. ඉතින් පිංගුදලා නිදහස් අහසක්වන් පැවිද්ද කියන එක. මහා පරම ශේෂ දෙයක්. ඉතින් ඒවට එහෙම ඔබට යොමු වෙන්න පුළුවන්. ඉතින් එතනට යොමු වෙන්න අවස්ථාවක් නැත්තම් වකීමතුකම් තියෙනවා නම් ඉතින් ඒවා ඉටු කරන්න ඕන නම් පින්විතුනි ඉතින් ගත මහාන කරන්න කලින් හිත මහාන කරගන්න. හිත මහාන කළා කියලා කියන්නේ පින්විතුනි මහා අන ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක කරන්න ඉතින් Tamanට අවබෝධයට ආවන දැන් එතනින් එහාට කරන්න තියෙන්නේ ඉතින් කාලේ අරගෙන පුළුවන් තරම් කාලේ ගන්න ගන්න පුළුවන් තරමක් ගන්න ඉතින් අරගෙන ඉවරලා ඒ කටයුත්ත කරන්න මේ දේවල් මෙනෙහි කරන්න මේ මාර්ය විනය එහෙමම තියෙනවා පින්වතුනි. මේ උත්තරමිය මේ ධර්මයේ අවබෝධ කරලා ධර්මයේ දේශනා කරලා පිරිනිවන් පානවා අදට. ආ ඒකේ දෙකක් නැහැ. කවුරු හරි කියනවා නම් මේ ධර්ම විනය වැහිලා කියලා ඒ අමු මුලාවක ඉන්නේ. මේ අපි කතා කරන්නේ මේ ධර්ම විනයනේ. උපදිනකොට මේව අරන් ආවේ නෑනේ. මේ කාලෙදි විච ධර්ම විනයනේ මේ ධර්ම විනයනේ මේ මෙනෙහි කළා මෙනෙහි කළා මෙනෙහි කළා මේ මතු කළා ගන්නෙ. ත්‍රිපිටකයේ තියෙන දේවල් නෙමෙයි. වෙන කොහෙන් ගන්නද? බුදු වෙලා ගන්න බෑ. ත්‍රිපිටකයේම තියෙන දේවල්නේ. උප්පත්තියෙන් අරන් ආවේ නැන්නේ ධර්මේ. ඉතින් ඒක නිසා කියන්නේ ආයි මේක ආයි මේ මේ කොහෙවත් තැනක වැහිලා හැම නැහැ. මොම හොඳට ඇරිලා තියෙන්නේ. ඒක ඉතින් අරින්න දැනගන්න ඕනේ පිංගුදිනේ. අරින්න දන්න උත්මය පිරිසක් ඉතින් ලෝකෙට බිහි වෙලා ඒ උත්මය මේක ඇරලා ඇරලා දෙන්න ඕනේ. ඒ ඇරලා දෙනකොට ඔබට පුළුවන් ඉතුරු ටික තමන්ගේ තමන්ට අවශ්‍ය ටික අරගන්න. ඉතින් මේ වැඩ පිළිවෙල කොහොම හරි කරන්න. අවස්ථාව උදා කරගෙන ධම්මං ඔබට කමටහනක් කියන්නම් ඒ කමටහන එහෙම වඩන්න. ඒ කමටහන වඩන්න නම් පින්වදින මේ කියපු දේවල් ගැනත් හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ආර්ය මෛත්‍රී කර්මස්ථානයෙන් හරි පටන් ගන්න. ඔබට ඔය සමාධි සුවේ විඳිනකොට පින්වදින ඔබ ඒකට ඒකට ඇලෙනවා. ඉතින් කමක් නැහැ. දැනට මේ 10 ජරා කාම සුවේ විඳිනවට වඩා ඒක විඳිනේ කොච්චර සපද්ද? ඔබට දවසක තේරෙයි කන්න සමාධියෙන් නැගිටලා කන්න යන්නවත් හිත දෙන්නේ නැහැ. සමාධිය ඒ තරම් සාන්තයි ප්‍රණීතයි. ඉස්සර කෑම එකක් කිව්වහම කොහොමද? නේද? හදන ගණන් පොත පැත්තකට දාලා කන්න දුවන්නේ. එහෙම තමයි කළේ. හෙට උදේට ට්‍රිප් එකක් යන්න දිනනවා නම් අද රැයට නිින්ද යන්නෙත් නැහැ. එහෙම තමයි ක්‍රමවේදේ. නමුත් පින්වතුනි මේ දේවල් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අතහැරෙනවා. ඒ අතහැරේරි අතහැරේරි මේ පරම අවබෝධයට එනවා. එහෙනම් සෝතාපන්නෙක් නම් ඔබ ඔබට හොඳට අත්දකින්න පුළුවන් ඔබගේ සෝතාපන්න පදවිය. ඔබට මේ මේ දේවල් වලින් ඇති වැඩක් නැහැ. හැබැයි ඉතින් තියාගෙන ඉන්නවා. මේ දේවල් වලින් ඇති වැඩක් නැහැ. මොනවටද මේවා? අන්නේ හැඟීම තුල තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ තැනට ආවනම් ඔබ සෝතාපන්නයි කියලා ඔබට හිතාගත්ත හැකි. හැබැයි මොනවෙන් දෙන්න ඕනේ? වේදනා සංඥා මාත්‍ර වලින් පවා ඒක එන්න ඕනේ. කටින් එහෙම ගිහිලා හරියන්නේ නැහැ. ඇඟ හසුරුවල හරියන්නේ නැහැ මං සෝතාපන්නයි කියලා. අතනින්ම නැගිලා එන්න ඕනේ ඔබ තුලටම. <clears throat> මොනවටද මට මේවා? අසාර වූ ලෝකේ මම මොකෙක් වෙන්නද මේ දඟලන්නේ? ඒ දෘෂ්ටිගත ඒ ඒ දෘෂ්ටියම වැඩ කරන්න ඕනේ හැමතිස්සෙම ඇඟ ඇතුලේ. හැබැයි ඉතින් පරිහරණය කරනවා. එහෙම කරනවා. නමුත් අර දෘෂ්ටිය තමයි වැඩ කරන්නේ හැමතිස්සෙම. මොන මටද ඉතින්. කවුරු හරි කිව්වොත් එimhe අපි යන්න හොඳ ට්‍රිප් එකක්. හා හරි ආමං කල්පනා කරලා කියන්නම් හරි ඒ කියන නමුත් ඇතුලේ යන්නේ මොනවද? මොනව බලන්න යන්නද? කොහේ බැලුවත් ඔය ටිකනේ බලන්න තියෙන්නේ. එතනට ගිහිල්ලා බැලුවත් එකයි මම මේ මේ රූපයක් බැලුවත් එකයි නේ එහෙනම්. ඔය ආදී වශයෙන් පිටුදින මේක මොනව හරයක් මොනව මොන හරයක් ගන්නද කියලා එනවා. හැබැයි කවුරු හරි කිව්වොත් එහෙම නෑ ඔයා එන්න ඕනේ කියලා ප්‍රශ්නේ වැතිරුණා නම් මොකද කරන්නේ? යනවා. ගිහිල්ලා ඉතින් ඒ අය ඒ අය සතුටු වෙනවා. මේ පුද්ගලයා එතනට ගිහිල්ලා එතන තියෙන අනිච්ච ස්වභාවය දකිනවා. මේ මොනව අල්ලන්නද දැන් මොනව මොනව බලන්නද මේකේ? ආදි වශයෙන් හේ හිතෙනවා. ඒව නවත්තන්න බෑ. හෝටල් එකකට කන්න යනවා. හෝටල් එකකට කන්න ගියාට පස්සේ මේ මිනිස්සු ඒ ඒ ඒ ඒ ක්‍රියාකාරීකමේ යෙදී යෙදී ඉන්නවා දකිනවා. ඒක දැක දැක ධර්මයේ මෙනෙහි කරනවා නේ මේ මොනවද මේ කරන්නේ? මේ කැඩිලා බිඳිලා නැහිලා වැනිසිලා යන කයක් නේද මේ තියෙන්නේ. මේ කැල්ල විදින නැහිලා වැනිසලා යන මේ ජීවිතයක් ගෙවන හැටි නේද මේ. තියාටින් කියන්නේ නැහැ. හිතින් මෙනෙහි කරනවා. මේ දන්නේම නැහැ නේද නහරයක් පිපුරන දඩොස් ගාලා උතනම මැරලා වැටෙනවා ඉවරයි. නවත් ඉතින් හොඳට කාලා බිල උඩ පැන පැන ඉන්නවා. ওই විදිහට පිංගුතුනේ මෙනෙහි වෙනවා. එතනිනුත් තව ඉතින් එහාට යනකොට පිංගුතුනේ තව තව තව තව තව තව මේ ධර්මයේ මෙනෙහි වී මෙනෙහි වී මෙනෙහි වී මේකේ අසාරයෙන්ම දැනෙනවා ඉතින්. මේ අසාරයේම දැනෙනවා නමුත් ඉතින් මේ කරුමයන් ඉතින් කරුමේ ගෙවා ගන්න එපා කියලාම හිතෙනවා හැමතිස්සෙම මේ අසාරු දේවල් ඉතින් තව තවත් ඉතින් පරිහරණය කරගෙන ඉන්න එපා කියන තැනටම එනවා මේහෙම තව ඉස්සරහට යනකොට ඉතින් ඒ අදාළ කරුණු මේ විදිහට සකස් වෙලා එයි ඉතින් ඒ උදෙසා පින්වතුනි කරන්න තියෙන්නේ මොකද්ද මේ මේ මේ කියන මේ භාවනා ක්‍රම මේවා කරන්න මේවා එකක්වත් පින්වතුනි මේ Hinduන්ගෙන් ආපු භාවනා ක්‍රම නෙමෙයි මේ ශාස්ත්‍රඥ වහන්සේගේ ශ්‍රී සද්ධර්මය තුලින් මතුවලා තියෙන භාවනා ක්‍රම ඉතින් ඔබ යම් ඵලයේ සෝතාපන්න ඵලයේ අවියසාරි ඉන්නවා නම් පින්වද ඉතින් එතනින් එහාට ඉතින් කමක් නැහැ මේක ආවර්ජනය කරන්න පටන් ගන්න. මේක මතක් කරනකොට මතක් කරනකොට ඔබට ඒ අදාළ ඒ මොකද ඔබ හැමතිස්සෙම ධර්මයේ ශ්‍රවණය කරන පිරිස්නේ. ලෝකයේ අසාරත්වයේ වැටෙන්න අවශ්‍ය ප්‍රමාණයට ධර්මයේ ශ්‍රවණය කරලානේ තියෙන්නේ. ඉතින් දැන් අනිත් පැත්තෙනුත් පටන් ගත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් කවුරු හරි කෙනෙක් පළමුව මෙහෙම මේ ධර්මයේ ශ්‍රවණය කරනවා නම් එහෙම තේරුමක් නැහැ ඒක කරන එක. තමන්ට ඉස්සෙල්ලා මේක අසාරත්වයේ අවබෝධ වෙන්න ඕනේ පිඟුදින අවබෝධ වුණාට පස්සේ තමයි මේ භාවනාවේ වැදගත්කම තියෙන්නේ. ඉතින් ඕක අපි ලංකාවට ගිහිල්ලා එහෙම ඕනේ තරම් කිව්වා නමුත් ඔය භාවනා පන්ති වල ගිහිල්ලා මහා වීරිය වෙලා මුදුන වෙලා ඉන්න පිරිස ඉන්නවා තාමටවත් බණ අහන්නේ නැහැ. තාමටවත් බණ අහන්නේ නැහැ. මොනවට මොනවට ඔය බණ අහන්නද මේ මේ සෝවාන් මේ වෙන්න බෑ කියලා කියන්නේ මේ භාවනා කළා අපි භාවනා කරන්නේ සෝවාන් උනේ. තාමත් අනිත්‍ය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් එහෙම අනිත්‍යයිනේ. එහෙම තමයි කියන්නේ. අර පරම ගම්මීර අනිත්‍යතාවය කියන එකවත් විග්‍රහ කරගන්න බෑ. ඉතින් මොනව වඩනවද කියලා මට හිතා ගන්න බෑ. ඉතින් ඒකයි තියෙන්නේ. ඉතින් ඔය ගස් වලින් බැහැ ගන්න නැතිකොට වෙන්නේ අපරාධයක්. එහෙම ධර්ම විනේ හැමම බැහැලනවා. මේ මිනිස්සු මහන්ති වෙනවා ඒක කරගන්න. වැඩේ තියෙන්නේ මොකද්ද? අර මම මේට කලිනුත් ඔබට දවසක් කිව්වා මම ඔය මේ ට්‍රේන් එකේ යනකොට මම දැක්ක ගහලා තියෙන ඉංග්‍රීසි වැකියක්. ඒක සිංහල තේරුම තමයි ඔබ ඔබ දියුණුවේ ඉනිමකට නගින්නෙකු නම් හොඳට බලන්න ඉනිමඟ දියුණුවටද තියලා තියෙන්නේ කියලා. දියුණුව උදෙසා ඉනිමඟක් නගින්නෙකු නම් හොඳට බලන්න ඉනිමඟ හේතු කරලා තියෙන්නේ දියුණුවටද කියලා. නැත්තම් නැගගෙන නැගෙන නැගෙන යනවා. නැගලා තියෙන්නේ මොකටද? දියුණුවට නෙමෙයි. අන්න ඒකයි ප්‍රශ්නේ. මේ කරන්න උවමනා තිබුණාට පින්විතනි සමහරට කරන්න වෙන දෙයක්. ඒකෙන් ගොඩාක් දුරට වැහිලා යනවා. ඉතින් අපිත් මේ කතා කරන සමහර පිරිස ඉන බොහොම උනන්දුවෙන් ඒ වැඩේ කරනවා. කළාට පිඟුතුනි ඒ දෘෂ්ටියෙන් අයින් වෙන්න. ඉතින් සරලව කරගන්න තියෙන එක ඉතින් මේ මේ බොහොම අමාරුවෙන් ගත කරගෙන යනවා. අපිට හොඳටම තේරෙනවානේ පිඟුතුනි දවසින් දවස අතහැරෙනවා කියලා. දවසින් දවස දවසින් දවස අතහැරෙනවා. ඒ වගේම අතහරින්න අතහරින්න මහා සුවයකුත් දැනෙනවා. අතහැරෙන්න අතහැරෙන්න මහා සුවයක් දැනෙනවා. ඉතින් ඒ සුවෙන් ජීවිතේ ගත කරනවා. ඉතින් හිතන්නකො සියල්ල අතහැරලා අතහැරිච්ච දවසට කොහොමද තියෙද කියලා. පුදු පුදුමාකාර සුවයක් දැනේ නේද? ඉතින් එතනට හිත මෙහෙවන්න. ඉතින් ඒක කරන්න පිංගුදිනේ හොඳ කර්මස්ථාන තියෙනවා. මේ කර්මස්ථාන වඩන්න. ඔබට මම ඊට කලිනුත් මේ කර්මස්ථානයක් කියලා ඉතින් දැන් මම ඒක ටිකක් ගැඹුර ගැන ඔබට කියන්න. ඒක කර්මස්ථානයක් ඔබට කියන්න ඉතින් පිංගුදිනේ අවංක වෙමි පිරිසිදු වෙමි පිවිතුරු වෙමි පබසර වෙමි. කියල කර්මස්ථානය. අවංක වෙමි. පිරිසිදු වෙමි පිවිතුරු වෙමි පබසර වෙමි. දැ ඕකේ. තේරුම් දෙකක් ගන්න පුළුව. මුලින් මෙති මේ පළවෙනි තේරුම වඩන්න. ඒක එතනින් එහාට අරගෙන ගිහිලා දෙවනි තේරුමට යන්න. පළවෙනි තේරුම තමයි පින්විතනි අවංක වෙමි කියලා කියන්නේ ඍජු වෙමි. කාය ඍජුතාවය. ඒ කියන්නේ කයින් වෙන අකුසලයක් තියෙනවනම් ඒ අකුසලයේ කරන්නේ නැහැ. කයෙන් වෙන අකුසලයක් තියෙනවා නම් ඒක කරන්නේ නැහැ. කයෙන් ඍජු වෙනවා. ඇද වෙච්ච වැඩ කරන්නේ නැහැ. කාය ඍජුතාවයේ ඉන්නවා. අවංක වෙමි. ඊළඟට පිරිසිදු වෙමි. ඒ වගේම වචනයෙන් වෙන වැරදි තියෙනවනම් ඒ දේවල් කරන්නේ නැහැ. වචනිනුත් හොඳට ඍජු වෙනවා. පිරිසිදු වෙනවා. පිවිතුරු වෙමි. තවත් සුද්ධ කරගෙන ඇතුළට ගිහිල්ලා මනෙනුත් මේ සිතෙනුත් යමක් ගොඩනගනවන. පාපකාරී දේවල්. ඒ දේවලුත් කරන්නේ නැහැ. පබසර වෙමි. මේ භවයේ සැරිසරණ එක නවත්වමි. ප්‍රභාස්තර වෙමි. ප්‍රභාස්තර වෙමි කිව්වේ ප්‍රභාස්තර භවයේ සැරිසරන්නේ නැහැ. ප්‍රභවයන් ජනනය කරමින් සැරිසරන්නේ නැහැ. ප්‍රභාස්තර වෙමි. ওই විදිහට ඔක වඩන්න. ඊට පස්සේ ඕනනම් සංසිඳුවමි සංසිඳුවමි සංසිඳුවමි සංසිඳුවමි. මේ අවිද්‍යාව තෘෂ්ණා දෙක සිඳලා දමමි. අවිද්‍යාව තෘෂ්ණා දෙක සිඳලා දමමි. ආදී වශයෙන් සිහි කරනවා. දැන් ඕක තව ටිකක් ගැඹුරට ගිහිල්ලත් ඕනනම් විග්‍රහ කරගන්න පුළුවන්. ඒව තමයි අද අපි කතා කළේ. ඒ තමයි පිංගුදුනි අවංක වෙමි කියලා කියනකොට අපි කතා කළා කයෙන් සිදුවෙන වැරදි ගැන. කයෙන් සිදුවෙන පාපයන් තියනවා නිරුද්ධ කරමි කියලා. හැබැයි දැන් පාපයන් විතරක් නෙමෙයි. දැන් එකක්වත් ඕන්නේ එහෙනම් කාය අபிසංකාර නිරෝධ කරමි. එහෙනම් වඩනවා මොකද්ද? කාය අபிසංකාර අසාරයි. කාය අபிසංකාර නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා. වචනයෙන් පව් විතරක් නෙමෙයි. ලෝකයේ උප්පත්තියට අදාළව භව බිහි කිරීම අදාළව කිසිම සංකාරයක අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් වචී සංකාර අසාරයි. වචී සංකාර නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා ඔන්න වඩනෝ. ඉළඟට මනෝ සංකාර. එන මනෝ සංකාර අසාරයි. මනෝ සංකාර නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා. ප්‍රභාසර වෙත්වා ප්‍රභාසර වෙත්වා ප්‍රභාසර වෙත්වා. ඔය විදියට වඩනෝ. එතකොට අර අසාරයේ වඩනෝ. අසාරයේ වඩලා නිරෝධ වෙත්වා කියලා පතනවා. ඒ නිරෝධ වෙත්වා කියලා කියනකොට පින්වතුනි අර අසාරයේ සිහි කරමින් නිරෝධ වෙත්වා කියලා කියනකොට මාර්ගයේ මනාකොට වැඩිලා යනවා. තව ඉස්සරහට පින්විතන ඊටත් තව කැලි දා ගන්න පුළුවන් ඔන්න. දැන් ඔය ඔක්කොම සංඛාර එන්න හේතුනේ මොකක්ද? ඔය ඔක්කොම සංඛාරයන් ගොඩනගන්නේ මොකක් හින්දාද? ධම්ම හින්දා. ධම්ම. සබ්බේ ධම්මා අනත්තාති. එහෙනම් වඩනවා. සියලු ධර්මයෝ අනත්තයි. කාය අභිසංකාරයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා. හැබැයි කාය අභිසංකාරයෝ කියනකොට දැනෙන්න ඕනේ මොනවද ඒ කියලා. දැනෙන්නේ නැත්නම් තව ධර්මය අහන්න ඕනේ. ඒකයි ක්‍රමවේදේ. අනිච්චයි කියන කෙනාට අනිච්ච ස්වභාවය දැනෙන්නේ නැත්නම් මොකද්ද? තව ධර්මය අහන්න ඕනේ. අහලා අනිච්ච කියන්නේ මොකද්ද කියලා හොඳට ඔලුවට ගන්න ඕනේ. මොකද වේදනා සංඥා මට්ටමට දැනෙන්න ඕනේ ඒක. කට වචනේට දැනිලා හරියන්නේ නැහැ. වේදනා සංඥා මට්ටමට යනකම් දැනෙන්න ඕනේ ඒක. එහෙනම් සියලු ධර්මයෝ අනත්තයි. වචී සංකාර, වචී අபிසංකාර, නිරෝධ වෙත්වා, නිරෝධ වෙත්වා, නිරෝධ වෙත්වා. මොකද ධම්ම නිසා තමයි ඒවත් ගොඩ නැගෙන්නේ. ඒකයි සබ්බේ ධම්මා අනත්තාති කියලා සාස්ත්‍රුන් වහන්සේ දේශනා කළේ. සියලු සංකාරයෝ අනිච්චයි, සියලු සංකාරයෝ දුක්ඛයි, සියලු ධර්මයෝ අනත්තයි. මේට කලින් දවසක විග්‍රහ කළා මේක. මොකද ප්‍රශ්නයක් අහලා තිබ්බයි සංඛාරයෝ දුක්ඛයි සංඛාරයෝ අනිච්චයි සංඛාරයෝ දුක්ඛයි කියලා. ඇයි? ධර්මය අනත්තයි කියලා කිව්වේ කියලා. සංඛාරය අනත්තයි කියලා කියන්නේ නැතු. මොකද ධර්මය තමයි අනත්. ධර්මය අනත්තයි. ධර්මය අනත්ත ධර්මයන්ගෙන් තමයි මේ දේවල් හැදි හැදි එන්නේ. නෑ අනත්ත ධර්මයේ ධර්මය අනත්තයි බව තීරණයට ආව නම් එච්චරයි. Taman සුද්ධ වුණා. එහෙනම් සියලු ධර්මය අනත්තයි මනෝ සංකාර නිරුද්ධ වෙත්තා නිරුද්ධ වෙත්තා නිරුද්ධ වෙත්තා. ඔය විදිහට පින්වතුනි මේක වඩන්න. ඕනේ තරම් කර්මස්ථාන තියෙනවා. රූපයෝ අසාරයි. වේදනාවෝ අසාරයි. සංඥාවෝ අසාරයි. සංකාරයෝ අසාරයි. විඥානයෝ අසාරයි. වඩන්න. හොඳට සිහිපත් කර කර වඩන්න. පෙන පිඬුව අසාරයි. රූපයෝ අසාරයි. දියබුබුල අසාරයි. වේදනාව අසාරයි. මිරිඟු අසාරයි සංඥාව අසාරයි. කෙහෙල් අරටු සැවීම අසාරයි. සංකාරය අසාරයි. මායාව අසාරයි. විඤ්ඥාන අසාරයි. ඔවිදිට වඩන්න. වඩනකොට ඒවා දැනගෙන වඩන්න හොඳට. මොනවදේ කියන්නේ කියෙන හොඳ අවබෝධයකිඳගෙනයි වඩන්න ඕනේ නැත්තන් ඒ ඉස්සෙල්ලා භාවනා කරන එක පැත්තකට තියලා මොකද්ද කරන්න තියෙන්නේ? හොඳට බණ අහලා හොඳට අවබෝධයට ගන්න මොකද්ද කියන්නේ කියලා. ඒ ගත්ත අවබෝධය භාවිතා කරන එක තමයි පින්විතනි මොකක් කියන්නේ? භාවනාව කියලා කියන්නේ. ඒකයි මේ බිරිසට සමහර පිරිස් වලට කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. ගහින් බහින්න කැමති නැහැ. භාවිතා කරනවා. භාවිතා කරන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැතු. එහෙම හරියන්නේ නැහැ. භාවිතා කරන්න කලින් ඔබ ඉගෙන ගන්නනේ මොකද්ද කොහොමද මේක භාවිතා කරන්න කියලා. මොකද්ද මේ කියලා. එතකොට තමයි භාවිතය සම්පූර්ණ වෙන්නේ. ඉතින් ওই විදිහට පින්වතුනි මේ කටයුත්ත කරහගත්තන මේ ආර්ය විනය පූර්ණේ කරගන්න ඔබට පුළුවන්. ඉතින් ඔබට මේ දේවල් වලින් තේරෙන්න ඕනේ පින්වතුනි හොඳටම මේ ආර්ය විනය නම් වැහිලා නැහැ ඒක බින්දු මාත්‍රයක්වත්. නැවත නැවතත් කියන්නේ ඒකයි. හැබැයි මෙතනින් එහාට ආර්ය විනය වැහුණොත් මේකට වක් කියන්න ඕනේ කවුද? අපිම තමයි. වෙන කවුරුත් නෙමේ. අදරත් රහතන් වහන්සේලා බිහි වෙලා උන්වහන්සේලා පිරිනුවම් පානවා. ඒ කියන්නේ තාමත් ධර්ම විනය තියෙනවා. ඒ ධර්ම විනය තමයි පිඟුදින අපි ඉගෙන ගන්න. ඒ දේවල් ඉගෙනගෙන වහ වහ මේ කටයුත්තේ නියැලෙන්න. ඉතින් අද ප්‍රශ්නේ තියෙන්නේ මේකයි පිඟුදින අපි මේ දේශනා වැඩි හරියක් කරන්නේ ගිහි ඇත්තන්ට. ස්වාමින් වහන්සේලා බණහනව හරි අඩුයි. නමුත් බුදුහාඳුරන්ගේ ශාසනය නම් හැම සූත්‍රයම තියෙන්නේ මොකද්ද? පින්වත් මහණෙනි. නැත්තම් මහණෙනි. නමුත් අද හැමතැනම බණ කියන්නේ කාටද? ඔව් හොඳට බලන්න. හැමතැනම බණ කියන්නේ කාටද? හැමතැනම බණ කියන්නේ ගිහියන්ට. භික්ෂූන් වහන්සේලා බණ අහනවම දැකලා තියෙනවද? බොහොම අල්ප මාත්‍රයක් දැකලා තියෙනවා. ඒ කියන්නේ භික්ෂූන් භික්ෂූන් වහන්සේලා පිරිසක් එකතු වෙලා මහානායක හාමුදුරු කෙනෙක් මේ අනිච්ච දුක්ඛ අනාත්ම විග්‍රහ කරලා දෙනවා. හරිම කලාතුරකින් තමයි දකින්න හම්බුනොත් දකින්න හම්බෙන්නේ. ඉතින් පින්වතුනි ඉතින් මේ ගිහියන්ට මේ බොහෝ වැඩ රාජකාරී තියෙන ගිහියන්ට අපි මේ සාරවත් බණ කතා කරනවා. ඒ බණ කතා කළාම ඉතින් සමහර ගියෝ නම් අතහැරලා දාලා යනවා මේ මේ මොනවද මේ කියවන්නේ කියලා. සමහර පිරිසිතින් මේවා දරාගෙන මේ කටයුතු කරගන්නවා. දැලිපිහි තමයි දෙන්නේ පිංගදනි. ඒ දැලිපිහි වලින් සමහරු කපා ගන්නවා, සමහරු හිතරවුල් බා ගන්නවා. මේක තමයි විදිහ. ඉතින් දවසක පිංගදනි යම් අවස්ථාවක් උදා වෙයි භික්ෂූන් වහන්සේලා වැඩි වැඩියෙන් ධර්මයේ ශ්‍රවණය කරන. අද මේ මතයක් ගොඩනගාගෙන ඉන්නවා භික්ෂූන් වහන්සේලා ඉන්නේ ගිහියන්ට බණ කියන්න කියලා. බොහොම කනගාටුයි. පින්වදනි අපි මේ ධර්ම විනය වෙනුවෙන් කටයුතු කරන්නේ සතියකටම එක දවසයි. පැය තුනක් හතරක්. අනික් දවස් හතම සතියේ අපේ නිවන උදෙසයි කටයුතු කරන්නේ. ඒක නේද ක්‍රමවේදය? අරහත්තේ සාක්ෂාත් කරගත්ත නම් දවසක පිඟුදින එතනින් එහාට පැය 24ම පරාර්චාරය වේදුන හැකි. නමුත් ඔගේ අනිත් පැත්ත තමයි අද වික්ෂුන් වහන්සේලාට වෙලා තියෙන්නේ. උන්වහන්සේලා පරාර්ථචර්යාව යෙදෙනවා තමන්ගේ වැඩේ කරගන්නේ නැතුව. පරාර්ථචර්යාව යෙදෙනවා කිව්වේ ඉතින් බණ කීම් ආදී වශයෙන් ගිහියන්ව ගිහියන්ට බණ කීම් ඒ කටයුතු ඒ කරන්න උත්සාහ කරනවා මිසක් තමන්ගේ මේ වැඩේ කරගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒක හේතුවක් තමයි ඉතින් උන්වහන්සේලා දරාගෙන ඉන්නවා ඉතින් මේ ශාසනය වැහිලායි කියලා. ඉතින් මහා අපරාධ ඉතින් කරන්න දෙයක් නැහැ. මේ මහා අපරාධ මේ ලෝකෙට වෙන මේ ධර්ම විනය වැහුණයි කියලා හිතාගෙන කටයුතු කරනවා. ඉතින් බින්ගදෙන ඉදිරියේදී ඉතින් ඔබ ඔබටම දකින්න හම්බෙයි බොහොම ඉදිරි කාලෙකදී. මේ වික්ෂුන් වහන්සේලා ඒ විදිහට ඒ කටයුතු සිද්ධ කරනවා. නැවත වාරයක් අර සාස්තෘන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා ඒ බබලන බුද්ධ ශාසනය ඉදිරියේදී එහෙම ක්‍රියාත්මක වෙයි කියලා අපි ප්‍රාර්ථනා කරන් ඉන්නවා. නිරන්තරයෙන් භික්ෂුන් වහන්සේලාව පාරේ දකින්න හම්බෙන්න. දන් වලදන භික්ෂුන් වහන්සේලාව කොහේ හරි දිය කඩਿੱත්තක් ගාව දකින්න හම්බෙන්න. පින්ඳ පාති වඩින උත්තමයන්ව දකින්න හම්බෙන්න. හැබැයි සල්ලි පින්ඳ පාති වඩින අය නෙමෙයි. කය වඩා ගන්න යම් කිසි ආහාරයක් කය පවත්වාගෙන යන ආහාරයක් අවශ්‍ය වෙලා ඒ ආහාරය හොයන පිණිස ගාවන්න පිරිස්. ඒ ඉදිරි කාල තුලදී දකින්න හම්බ වෙයි. මොකද මේ ධර්ම විනය ඇරෙනවා කියලා කියන්නේ පින්වතුනි. බොහෝ දෙනා සුවපත් වෙනවා. ඒ වගේම බොහෝ දෙනා අපාගත වෙනවා. ඉතින් ඒ කටයුතු ඒ විදිහට සිද්ධ වෙයි. ඉතින් ඔබ ඒකට ලොකු දායකත්වයක් දක්වනවා. ඒ වගේ ඉතින් අනේක වාරයක් පින් සිද්ධ වෙනවා ඔබ සීල දෙනාට. මොකද <clears throat> අද මේ ධර්මයේ ප්‍රචාරය කිරීම උදෙසා ලොකු පිරිවැයක් ලන්ඩනයේ ඉන්න මේ අපේ පිරිසකින් හම්බ වෙනවා. ඉතින් ලංකාවේ ඒවා බොහොම ශ්‍රේෂ්ඨ විදියට ක්‍රියාත්මක වෙනවා. ත්‍රිපිටක පූජාවල් මම හිතන්නේ ඊයේත් එක ත්‍රිපිටක පූජාවක් සිද්ධ කළා ඊයේ මම හිතන්නේ පොය ඊයේ හෝ පෙරේදා. ඉතින් මේ මහත්තුරුත් එක්ක කතා කළාම තේරෙනවා ඉතින් මේ මහත්තුරු බොහොම ලැබියාවකින් ඒකට කටයුතු කරනවා බොහොම අවබෝධකින් යුක්තව. ඒ වගේම පින්විතනි ඒ ඒ පන්සල්වල ඉන්න ඒ ස්වාමින් වහන්සේලා නොය පෙර නොඇසූ විරු ධර්මයක් ඇසූ ආකාරයෙන් ඒ දේවල් ඉල්ලගෙන CD පට ඉල්ලගෙන අපිට මේවා නැවත නැවත අහන්න ඕනේ ආදී වශයෙන්. ඉතින් ඒ ඒ පුනර්ජීවයේ පිංගුතුනි ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඇති වෙනවා. ස්වාමින් වහන්සේලා ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේ කටයුතු වලට සහභාගී වෙලා ඒවා කරගෙන යනවා. ඒ වගේම පිංගුතුනි සමහර අවස්ථාවලදී ස්වාමින් වහන්සේලා මේ දහම් ප්‍රචාරක කටයුතු වලට එන්නද කියලා අහන හැම වෙලාවකදීම අපේ ආයාචනයක් තියෙනවා උන්වහන්සේලාගේ. ඒ උන්වහන්සේලාගෙන් කරන ආයාචනය තමයි ස්වාමීනි ඔබ වහන්සේ මේ ධර්ම විනය පාවිච්චි කරලා උත්තරීතර අරහත්ත්වයේ සාක්ෂාත් කරගන්න. ඒ වෙනුවෙන් කාලය කැප කරන්න. මේවා අපි කොහොම හරි කරන්න. ඔබ වහන්සේ නිදහස් වෙලා ඉන්න වෙලාවේ පුළුවන් තරම් මහන්සි වෙලා තමන්ගේ වැඩේ කරගන්න. ඒ කරලා ඉවර වෙලා පරාර්ථ චර්යාවේ දෙන්න. ඒක තමයි අපි උන්වහන්සේලාගෙන් කරන ඉල්ලීම. ඒක උන්වහන්සේලාගේ සුභතිද්දී උදෙසයි අපි කරන්නේ. මොකද උන්වහන්සේලා නිදහස් වෙලා ඉන්න මොහොතේදී පින්වතුනි උන්වහන්සේලාට පුළුවන් මේ මාර්ගය වඩා ගන්න. එහෙනම් මේ මේ මේ ධර්ම විනය එතකන් අපිට පවත්වාගෙන යන්න පුළුවන්. කොහොම හරි අපි ඒක කරගත්ත හැකියි. මොකද කුණු ගොඩක ඉන්න ගමන්නේ අපිත් මේව කරන්නේ. නමුත් උන්වහන්සේලා කුණු ගොඩෙන් ඉවත් වෙලානේ ඉන්නේ. ඒ කුණු ගොඩෙන් ඉවත් වෙලා ඉන්න උත්තරයන්ට මේක වේගෙන්ම කරගන්න පුළුවන්. පැය 24 මේකට යොදා ගන්න පුළුවන්. ඒ යොදාගෙන ඒ කටයුතු කරගත්තනම් හරි. ඒක නිසා තමයි ඉතින් උන්වහන්සේලාගේ හිත නොරිදෙන්න උන්වහන්සේලාගෙන් අපි ආයාචනාව කරනවා. අනේ ඔබ වහන්සේ මේවට සම්බන්ධ නොවි ඔබ වහන්සේගේ වැඩ කටයුතු කරගන්න. එහෙම කියලා. ඉතින් පින්වතුනි ඉතින් ওই විදිහට තමයි මේ සාසනික ක්‍රියාදාමය මේ වෙනකොට සිද්ධ වෙලා යන්නේ. ඉතින් ලක්ෂ සංඛ්‍යාත ජනකායක් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. ඉතින් බොහෝ දෙනා ඒවෙන් වැඩ කටයුතු සාර්ථක ගන්නවා. ඉති ඔබත් ඒ අතුරෙන් කීප දෙනෙක් ඒක නිසා උත්සාහයෙන් උනන්දුවෙන් මේ මාර්ගය වඩාගෙන ඒ කටයුතු කරගන්න. ඉස්සරහට පිංගුදෙන කොහොමත් බුද්ධ ශාසනයේ ලොකු උන්නතියක් දකින්න හම්බෙයි. නියම බුද්ධ ශාසනයේ බුද්ධ ජයන්තිය එහෙම නෙමෙයි බුද්ධ ශාසනයේ ලොකු උන්නතියක් අපිට දකින්න හම්බෙයි. ඒ වගේම රහතන් වහන්සේලා බිහි වෙලා ඉරිදී පාන අවස්ථාවන් දකින්න හම්බෙයි. සමහර නොබෝ දිනකින්ම ඒ ඒ 이르දි 이르දි පාන රහතන් වහන්සේලා ගැන දැනගන්න හම්බ වෙයි. ඉතින් එහෙම වැඩ පිළිවෙලවල් ලෝකේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒකයි කියන්නේ ධර්ම විනය පොඩ්ඩක්වත් වැහිලා නැහැ. ධර්ම විනය නම් තියෙනවා. කවුරු කිව්වත් ඒක නම් පිළිගන්න එපා ධර්ම විනය වැහිලායි කියලා තියෙනවා. කොන්ද පන තියෙන උන් ඉන්නවනම් නිවන් දැක ගන්න ඔන්න මාර්ගය තියෙනවා. වීරිය වඩන්න නම් කොන්ද පන තියෙන්නේ. වල්කීම යුතුකම් තියෙනවා කියලා ඒක පැත්තක ඒ ඒක ඒක දඩමීමා කරගෙන මේකින්නගේ නෙමෙයි ඒවත් කරන ගමන් මහා වීරියක් යුක්ත මේ දෙකම කරන්න ලොකු වීරියක් ඕනේ. ඉතින් ඒ වීරිය වඩාගෙන යන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. එහෙමනම් පින්වතුනි අදට හමාර කරමු. මොකුත් විශේෂයක් නැහැ වෙන නේද? හොඳයි පින්වතුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කරලා බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කරලා බුද්ධ පූජාදී පවත්වලා දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගෙන අනන්ත අප්‍රමාණ පුණ්‍ය ක්‍රියාවක් සිද්ධ කරගත්ත අවස්ථාවේදී පින්වතුනි මේ පුණෙන් පින්ෙන් පෝෂණය වෙන්නා වූ ඒ පිනට සතුටු වන්නා වූ ඒ පිරිසම සිහිපත් කළා එයාට පින් අනුමෝදන් කිරීමේ ක්‍රියාවලිය දෙන්න. පළමු කොටම පින්වතුනි සිහිපත් කරගන්න මේ ත්‍රිපිටකයේ මුග පරම්පරාවෙන් අරගෙන ඇවිදින්න මාතලේ අලුලෙන් විහාරයේදී ත්‍රිපිටකයේ ගන්ථාරය උඩ කරලා සොලීන්ගෙන් බේරගෙන අද අපේ අතට පත් කරනකන් ඒ උදෙසා අප කැප වෙලා කටයුතු කළා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස සිහිපත් කරගන්න ඔබ ඉතින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මීය කුතර සම්බාර ධර්මීය උත්තමයේ උදෙසා විහිදුවල පතුරු හරිනේ මේ පිං විහිදී පැතිරී යාමෙන් ඒ උත්තමයන් නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා එයාට පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිංගුතුනි මොහොතකට සිහිපත් කරගන්න අද මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගනිමින් මේ ශ්‍රී සද්ධර්මයේ ලෝපුරා ප්‍රචාරය කරන්නා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසව සිහිපත් කරගෙන ඒ වගේම පිඟුතුනි ඒ ඒ උත්තම සිව්වණක් පිරිස සමග වෙසමින් ඒ උත්තමයන් වහන්සේලා දේශනා කරන සද්ධර්මයේ ලෝක පුරා ප්‍රචාරය කිරීම උදෙසා අප කැප වෙලා කටයුතු කරන්නා වූ ඒ මහත් මහත්මීනුත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්භාර ධර්මයේ කුසල සම්භාර ධර්මයේ යයි විශේෂ විහිදුවල පතුරුල් හරිනේ පිං විහිදී පැතිරී ආවෙන් ඒ උත්තම ඒ උත්තම පිරිස නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිං උදින මොහොතකට සිහිපත් කරගන්න දස දහසක් ලෝක ධාතු ඉඳලා මේ ස්ථානවලට ආවා වූ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන් තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමූහයන් වහන්සේලාවත් හිපත් කරගෙන ඔබේ සින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්භාර ධර්මයේ කුසල සම්භාර ධර්මයේ යයි විශේෂ විදුල පතුරුල් හරිනේ පිං විහිදී පැතිරී යාමෙන් ඒ දෙවියෝ මේ <clears throat> පිං අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දේවානුභාවය වැඩි වෙත්වා ශ්‍රී සම්බුද්ධ ශාසනය චිරහත් කාලයක් ආරක්ෂා කරන්න කරත්වා බලාපොරොත්තු වන්නා බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න තම තමන් නමින් ජම්මාන්තරගත වන්නිත සීලම ඥාති හිත මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු ඥාතිය හිත මිත්‍රාදීන් ඒ ආදීන දෙනාව සිහිපත් කරගන්න. ඒ වගේම පින්වතුනි මේ අත් බැබේ විතරක් නෙමෙයි මේට කල්ප 91ක් ඇතුළත තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ඥාතිය ගුරුවරු හිත මිත්‍ර ආදී සියලු දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලන පුණ්‍ය සම්භාර ධර්මයේ කුසල සම්පාර ධර්මයේ ඒ අය උදෙසා විහිදුල පතුරුලර නේපින් විහිදී පැතිරී යාමෙන් එය යම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් ඒ අතමි දේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදේ මොහොතකට සිහිපත් කරගන්න. මේට කල්ප 91ක් ඇතුළත තමන් විටින් අසාධාරණට ලක් කළා තමන්ගේ කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරිලා ගිහිල්ලා අද මරනවා කපනවා කොටනවා කියාගෙන මනුස්ස වේසයෙන් හෝ අමනුස්ස වේසයෙන් හෝ සත්ව වේසයෙන් හෝ ඇවිදිලා තමන්ගේ ආර්ය ගමනට බාධාවක් පමුණුන නම් ලෞකික ජීවිතයට බාධා පමුණුන නම් ඒ සිල දෙනා මේ වෙලාවේ සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ එයයි විශේ විහිදුල පතුරු හරින ඒ පින් විහිදී පැතිරී යාමෙන් එය ඒ අභව ස්ථානයෙන් අතිමිදේවා අජරාමණ සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදක් කරා. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න විශේෂයෙන්ම ජීවතුන් අතර ඉන්නාව පිරිස් මේ ශ්‍රී සද්ධර්මයේ ප්‍රචාරයලා අපකැප වෙලා කටයුතු කරමින් තමන් විසින් මෙහෙත මහන්සියෙන් හරි හම්බ කරගත් ධනියෙන් කොටසක් ඒ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා ඒ උත්තමයන් වහන්සේලාගේ මාර්ගඵලයන් ලැබීම උදෙසා වෙහෙදවල ඒ ඒ හරිහම් කරගත්ත මුදල් ඇපකැප කරන්න වූ සියලු දෙනා විශේෂයෙන්ම සිහිපත් කරගන්න. ඒ වගේම පිංගුතුනි තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු ඥාති හිත මිත්‍රාදීන් තමන්ගේ දුව දරුවෝ තමන්ගේ රැකී ආරක්ෂා කරන්නා වූ ඒ පිරිස් ස්වාමි දරුවන් ස්වාමි දීරයන් ඒ සියලු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ විශේෂ විහිදුල පතරුල් හරින ඒ පිං විහිදී පැතිරී යාමෙන් ඒ යඩියම් කිසි ග්‍රහවල උපද්‍රව දෝසාන්දකාර තිරණන් ඒ සියලු දෝසාන්දකාරංග සාදූරින් බුත් වේවා යක්ෂ බේද විසාජ මලගේ වල කුම්බණ්ඩාදී මෙද මිනියව දෝසාන්ද කාර සිරණ ඒ සීල දෝසාන්ද කාරයන් සාදූරින් භූත වේවා ඇස්වා කටවා හෝහා ඔල්ලෝ සක සංඛා දෝසාන්ද කාර සිරණ ඒ සීල දෝසාන්ද කාරයන් සාදූරින් භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම අධිරාමන සංඛ්‍යාත නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදින මොහොතකට සිහිපත් කරගෙන අද මේ ස්ථානට ඇවිදින සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කලින් යම්කිසි ආහාරයකින් පානයකින් සන්තරපණය වෙලා ඒ ආහාරයෙන් පානයෙන් ලැබුණාව ශරීර ශක්තිය උපයෝගී කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැති මාර්ගඵලයන් අවබෝධ කරගන්න නැති එහෙමනම් ඒ ආහාර පාන සකස් වෙලා එදා ඈත අතීතයේ ඉඳලා වැව්ව මුණු සකස් කරලා ඇලවේලි සකස් කරලා කුඹුරු වපුරලා ගොයන් කපලා පාගලා ආහාරයක් වශයෙන් ඔබගේ අතට පිළියෙල කරගන්නකම් අප කැප වෙලා කටයුතු කළා වූ සීලම දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුතුල සම්බාර ධර්මයේ ආවිෂේ විහිදුවලා පතුරුලා හරිනේ පිං විහිදී පැතිරියාමෙන් එයා යම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් ඒ අත මිදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයාටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්දුනි මොහොතකට සිහිපත් කරගන්න. අද මේ ස්ථානට ඇවිදලා සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී හීතලෙන් පින්නෙන් ආරක්ෂා වෙලා මෙතිමදුරුවන්ගෙන් ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව උදා වුණේ මේ ස්ථාන භූමියේ මුල් පදිංචි කරුවන් සහ මේ ස්ථාන භූමිය ගොඩනගපු දෙවිය නිසා එමනම් මේ ස්ථාන භූමිය ගොඩනැගීමේලා ගඩලක් ගඩලක් ගන්න මේ ස්ථාන වලට ගෙනල්ලා බඳලා කළ සකස් කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් ඒ සීල දෙනා මේ වෙලාවේ සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුදුන සම්බාර ධර්මයේ විශේෂ විහිදුල පතුරලා රිණී පිං විහිදී පැතිරියාමෙන් එය යම් කිසි අභවස්ථානයක ඉන්නවනම් එන් අත මිදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්තුනි අවසාන වශයෙන් සිහිපත් කරගන්න. අද මේ ස්ථානයේට ඉන්නට බොහොම දුර බැහැර ඉඳලා මේ ස්ථානට ආපු උදවිය ඇති. ඒ වගේම පින්තුනි මම්මාවත් මනාකොට සකස් වෙලා තියෙනවා. ඒ වගේම යාන වාහන මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසුවෙන් මේ ස්ථාන වලට එන්න අවස්ථාව උදා වුණා. ඒ වගේම පින්වතුනි මේ ශ්‍රී සද්ධර්මයේ පරිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. මේ වගේම මේ සද්ධර්මයේ අද මේ වෙලාවේ සජීවීව ලෝකින් නොමන කෙනෙකුට ශ්‍රවණය කර ගන්න අවස්ථාව උදා කරගෙන තියෙනවා. එවනම් මේ සියලු දේ උදා වෙලා තියෙන්නේ. විද්‍යාඥ මතින් සම්මත පිරිසක් සහ ඒ අයගේ අන්තේවාසික පිරිසක් විසින් මේ ලෝකෙට ඉදිරිපත් කරපු දායාද නිසා එවනම් ඒ දායාද භාවිතා කරගෙන නිවන් දකින්න යන අපි ඒ ලබාගත් ආ වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ අය විශේෂ විහිදුවලා පතුරලා හරිමු. ඒ විහිදි පැතිරී යාමෙන් ඒ විද්‍යාඥ මතින් සම්බන්ධ පිරිස සහ ඒ අයගේ අන්තේවාසික පිරිස යම් කිසි අභාවී ස්ථානවල ඉන්නවා නම් ඒන් අත මිදේවා අධිරාමන සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. එහෙමනම් පින්වතුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා සද්ධර්මයේ දේශනා කළා බුද්ධ පූජා පවත්වලා දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගෙන අමෘත මහා පුණ්‍ය සම්භාර ධර්මයක් සිද්ධ කරගත් අවස්ථාවේදී මේ පුණ්‍ය සම්භාර ධර්මයේ සිහිපත් කරගෙන අද මේ කතා කරගත්තා වූ ඒ සියලුම දේවල් නැවත නැවතත් මෙනෙහි කරන්න පිඟුතුනි මේ මෙනෙහි කළා ඒ පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බල මහිමයෙන් ප්‍රාර්ථනා කරන්න ඔබ සීල දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න ඔබ සීල දෙනාටම තෙරුවන් සරණයි